හොඳයි. සේරම දෙනා සාදුනාදයන් පවත්වා. පංච තෙක්සාවන් සමාදන් වීම නිසා සේරම දෙනා නම ඒ වගේම අද මේ ශ්‍රී සද්ධර්ම ප්‍රදේශනාව පැවැත්වීම උදෙසා මහත්වරට කටයුතු කටයුතු කරන්න යද ඔබගේ කල්යාණ මිත්‍ර විගණ කාලිකතුමා ඇතුළු සද්ධර්ම සම්පන්න කාරුණික පින්වතුනි සුබුදු පරිදි ධර්ම සාකච්ඡාවක් ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමති දසදහසක් ලෝක දාතේ විසින් ආ වූ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන ඒ අතර මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. හැබැයි ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ උතුම් වූ වංකලයන් පිටන්න කියලා හිතාගෙන ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා වහන්සේ පත් කරගන්න තමන්ට කරදරයක් පීඩාවක් වෙච්ච වෙලාවෙදී පිළිනක් ආරක්ෂාවක් සැලසුවා වූ විෂ්ණු කතරගම සමන්පත්තිනි දලිපුණ්ඩයි නාගම් බාලාදී වශයෙන් විවිධාකාර නම් කොට වලින් කෙනෙක් සිටින දුකට පත් ජනතාවට පිටවන්නා වූ දේව මණ්ඩල සිහිපත් කරගෙන එයන්ටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න විදිහ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ උතුම් මඟඵල ලබන්නට කියමු. ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ চিරහත් කාලයක් ආරක්ෂා කරගෙන ආවා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සියලුම දේව සංඝන් වහන්සේලා වහන්සේපත් කරගෙන ඒ අන්තරත් මේ කාලවලට එන්න කියලා ආරාධනා කරන්න එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ උතුම් මඟඵල පූර්ණේ කරගන්නට කියලා. ඒ වගේම අනාදිමත් සංසාරේ ඉඳලා අද මේ දක්වා එන ගමනේදී ඔබගේ ජීවන පාරමිතාවන් සම්පූර්ණ කර ගැනීම උදෙසා මහත් වූ අනුකම්පාවකින් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරපු මේ මව් දෙමාපිය සීලුම් දෙනා ඥාතිද මිත්‍රාදීන් සිහිපත් කරගෙන ඒ අන්තරත් මේ කාලවලට එන්න කියලා ආරාධනා කරන්න එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ උත්තම පිරිසදක බලාගෙන සිට පහදවාගෙන යම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් ඒ අත බෙදලා සුවිත මුදිත වෙන්න කියලා හිතාගෙන එමනම් පිටතනේ මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සියලුම දෙනා හිතින් දෙවියන්ට ආරාධනා කරන්න මලගේ ඥාතිවලට ආරාධනා කරන්න මේ ස්ථානයට ඇවිදී ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා සමන්තා එක්තරා භික්ෂුන් වහන්සේ නමක් තථාගතයන් වහන්සේව මුණ ගැහිලා අහනවා ස්වාමීනි මට හැඟෙන්නේ මේ ශාසනයේ හරියටම කල්යාණ මිත්‍රය මතයි තියෙන්නේ. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා ආහා ආනන්දේව කියන්නේ මේ ශාසනයේ හරියටම නෙමෙයි මේ මුළු සම්බුද්ධ ශාසනයම තියෙන්නේ. කල්යාණ මිත්‍රයන්. එනදි කල්යාණ මිත්‍රයා නැත්තම් අපි ඔක්කොටම වෙන දේ හිතා ගන්න ඕනේ. අපි මේවා හරියට අවබෝධ කර ගන්න ඕනේ. මේ පළවෙනි ධර්ම දේශනාවක් මම හිතන්නේ අපි මේ ස්ථානයේ පැවැත්වුවා. ඔබගේ දහම අහන්න හම්බුනේ සිංහලනේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ හොඳ මියාදුවට නෙමෙයි. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ කෙනෙකුනේ ඔබ දුකින් නිදහස් කරවන කෙනා. ඔබ දුකින් නිදහස් කරවන්න තමන්ගේ කාලය කැප කරන කෙනා. ඒකයි මම පටන් ගන්නකොට කිව්වේ. ඔබගේ රාජකාරී මට්ටමෙන් ගත්තට පස්සේ තමයි ඔබගේ ආම්පුතා. ඔබගේ ප්‍රධානිය. සාසනික මට්ටමේ ගත්තාම ඔබට ඉන්න හොඳම කල්යාණ මිත්‍රයා. පණ වගේ රැක ගන්න ඉතින් ඒ විදිහට කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන එක කොච්චරද කියලා ඔබට වැටහි ඔබ මේ දහම තුල යද්දී. අපි හැමෝම අවබෝධ කරගත යුතු කාරණා කීපයක්. ඒ තමයි මෙතනදී අපි දන්නවා අපි මේ අද අපේ සමාජයේ මේ සමාජයේ සුවපත් කරන්න සමාජයේ මේ විදිහට පවත්වාගෙන යන විශාල පිරිසක් වෙනදරනවා. විශාල පිරිසක්. ඒ අය නැත්තම් අද මේ සමාජයේ මේ විදිහට පවත්වාගෙන යන්න බෑ. අද මම අප්‍රමාණ සැනසීමක් අප්‍රමාණ සුවයක් විඳිනවා. ඒ අප්‍රමාණ සැනසීම අප්‍රමාණ සුවය විඳින්නේ ඔබ සීල දෙනා නිසා. මොකද ඔබ සියලු දෙනා කරන රස්තාව මට කරන්න උනා නම් එහෙම පින්විතනේ අද ඔබ වගේ මට දුක් විඳින දෙයක් ඉන්න වෙනව නේද? ඔබ හොඳ ආකාරවම දන්නවනේ පින්විතනේ. ඔබ දුක් විඳින තේනසක් කියලා. බහුතෝ නෑ ඔය ටයි එක දාගෙන මුළු දවසම ඉන්නවා කියන එක දුකක් නෙමෙයි. ගෙදර ටයි දාගෙන ඉන්නවද කවුද? නිගමනයේ ඉඳලා නොවේ සාරියනගෙන මුළු දවසම ඉන්නවා කියන එකත් කොච්චර ප්‍රයත්න කියලා ලොකු දෙයක්ද කියලා. ලේසි පහසු දෙයක් නෙමෙයි පින්විතලි ඔබ කරන්නේ. මේ ගුණය මේ මේ ලෝක සත්‍යය දකින්න ඕනේ. මේ රටේ ඉන්න පින්විතලි හැම කෙනාම මම කියන්නේ ඒකයි. ඔබ වගේම තමයි වැසිකිලි හොදන කෙනා. ඔය හරි ආයතනයක ඔබගේ ආයතනය හෝ වේවා වෙනත් ආයතනයක හෝ වේවා වැසිකිලි හොදන කෙනා කියන කෙනෙක් ඒ පුද්ගලයා. ලෝක සම්බන්ධ වශයෙන් අධ්‍යාපනයේ යම් අඩුපාඩුවක් නිසා ඒත් මිනිස්සේ ඒ මනුස්සයා වැසිකිලි හේතුවේ නැත්නම් ඒ කියන දුකත් අපිටම තමයි විඳගන්නේ. එහෙනම් මේ මනුස්සයත් පින්වතුනි මේ සමාජයේ අරන් යන ඔබ වගේම මේ දන්වැල් කුරුකට එකතු වෙච්ච කෙනෙක්. මේ දේවල් අපි දැක්කේ නැත්නම් පින්වතුනි අපිට මඟ වරදිනවා. ඒක නිසා තමයි මේ සියලුම දේශනාව මේ දේශනාවක් අවසන් වෙනකොට පින්වතුනි මේ රටේ සංවර්ධනයේ උදෙසා මහත් වූ අපකැපීමේ කටයුතු කරන ඔබට පින් දෙන්නේ අපි. මේ රට පාලනය කරන ඇත්තන්ට පින් දෙන්නේ. ඔය රට පාලනය කරන ඇත්තොත් මහා දුකක් විඳිනවා බින්දුතනි අපිට පේන්නේ අය යන වාහනේ විතරයි. එයා යම් මේ බලන්නකො මේ යන වාහනේ ඊට පස්සෙන් තව දෙගොල්ලක් යනවා බලන්නකො කොච්චර වියදමක් දාදී වශයෙන් විතරයි අපිට හිතෙන්නේ. ආදී මිනිස්සුන්ට තියෙන වැඩ රාජකාරි කොච්චරද කියලා හිතා ගන්නවත් බෑ පිළිදින ඒකද කියන්නේ මේ ලෝකේ වාසනාවන්තම පුද්ගලයා මං කියලා. මට තියෙන්නේ සතාගතයන් වහන්සේගේ නිවෙන ධර්ම කතා කරන්න විතරයි. මට වෙන වචන කතා කරන්නත් නැහැ. කවුරු හරි කෙනෙක් මුණ ගැහුනට පස්සේ මට කන්නේ බුලත් දෙන්නද බොන්නේ සුරුප්පුද කියලා අහන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. මට තියෙන එකම එක දෙයයි ඒ කෙනාට නිවෙන්න දහමක් දේශනා කරන්න විතරයි විනාඩි 5ක් ඒ විනාඩි 5 හරි නිවෙන්න දහමක් දේශනා කළාට පස්සේ එයාට කලින් නිවෙනවම ආව. තව පොඩ්ඩක් කොහේ හරි පත් වෙලා තියෙනවනම් ඒ ටිකක් නිවෙනවා. ඉතින් ওই ටික තමයි මගේ ජීවිතේ මට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. හැබැයි මට මේ ටික කරන්න පිටුතුනි ඔබ ඔය කරන දේ නොකලන. මට මේ වැඩ නවත්තන්න වෙලා ඔය වැඩ කරන්න වෙනවා. මට මේ වැඩ නවත්තලා රට පාලනය කරන්න වෙනවා. මට මේ වැඩ නවත්තලා වැසිකිලි හොදන්න වෙනවා. එහෙනම් මෙන්න මේ දේවල් අපි තේරුම් ගන්න හොඳ ආකාරව. අන්න ඒක නිසා තමයි පින්විතනි ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ආරාධනයක් කර සැනින් හරි මම ඉන්නම්. මම බලින්නම් මෙතන. දැවිදිල්ල මම මේක කියලා යන්නම්. හැබැයි ඔබගේ යුතුයකමක් තියෙනවා මගේ කාලේ නාස්ති නොකරේ. ඒ තමයි ඔබ කොහොම හරි ගොඩ යන්න ඕනේ. මට ඔබ කෙරෙහි මෙච්චර ගෞරවයක් තියෙනවා නම් මගේ හිතේ ඔබ ගැන ඔබ ගලව ගන්න ඕනේ කියලා මට මහා හැඟීමක් ඇති වෙලා තියෙනවනේ. ඔබට ඊට වඩා ලොකු හැඟීමක් එන්න ඕනේ ඔබ ඔබවනේ ගලව ගන්න යන්නේ. පුළුවන් තරම් ඔබව ගලව ගන්න. පින්වතුනි මේ රටේ නළු නිළියෝ ඉන්නවනේ. ඒ අත්තන්ටත් මිනිස්සු බයිනවනේ මිනිස්සු නොබයින කෙනෙක් නෑනේ තථාගතයන් වහන්සේටත් බයින පිරිස ඉන්නවනේ ඕන තරම්. නිගමන හිතලා බලන්න පින්වතුනි අපි හිතමුකෝ අපේ ඈත අතීතයේ හිටියා කියලා හොඳ දස්ත නළුවේ හෝ නිලිය. ඒ දස්ස නළුව හෝ නිලිය රණපාල ඉවර වෙලා පිමිතුනේ ඒ නළුව රණපාපෝ ඔක්කොම බලන. තමන්ගේ කාලය ඒ විදිහෙන් කැප කළා ඒක බලලා සතුටු වෙච්ච පිරිස ඕනේ තරම් ඉන්නවනේ සමාජෙ. ඔබත් එහෙම පිරිසක්. අද රත් ඔබට වෙලාවක් තිබුණොත් ඔබ චිත්‍රපටියක් බලනවා. මම ඒකේ වරදක් කියනෝ නෙමෙයි. මම කියන්නේ පින්වතුනි ඒ වගේ පුද්ගලයෙක් රඟපාලා ඔබව සතුටු කළා ඔක්කොම කළා ලංකාවක් සතුටු කළා පින්වතුනි මැරිලා පහසනම් නරක ආදියට ගියා නම් මොන තරම් අපරාධයක්ද බලන්න. බලන්න එකම මිනිස්සෙක් ඉදිරිපත් උන්නේ නැහැ මේ දේ මිනිස්යන්ව ගොඩ දාන්න. හැමෝම මේ දිහා බල්ල සතුටුනා විතරයි කියන්නේ. ආ හරි ෂෝ ෆිල්ම් එකක් බැලුවා ආයි නියමයි ආයි හොද්දට රඟපෑවා. ආදී වශයෙන් කියලා ඔබ ගොඩාක් සතුට වෙනවා පින්විතනි නමුත් අවුරුදු 50ක් 60ක් මේ මිනිස්සු රඟපානවා රඟපාලි වෙලා පින්විතනි පහහත නම් නරක ආදියට යනවා. එහෙම ගියත් මම දන්නවා. මම නම් වශයෙන් කියන්නේ නැහැ පින්විතනි මිනිසුන්ට අපහාස කරන්න හොඳ නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පින්වතුනි ඒ අයම ගලව ගන්න කල්යාණ මිත්‍රෙක් හිටියේ නෑ නේද? වань මොනතරම් අපරාධයක්ද කියලා. එච්චරේ මිනිස්සුන්ගෙන් උදව්පදව අරගෙන උදව්පදවකින් සතුටුනානේ මිනිස්සු රඟපාන දේ ඇදගෙන. නමුත් එක්කෙනෙකුටත් පුළුවන් කමක් ලැබුණේ නෑ නේද මේ මිනිස්සුන්ව බේරගන්න. දැන් පින්වතුනි පහත නම් නරක ආදියට ගියයි කියලා කියන්නේ ඔසුපත් නරකයක් නේ. ආ යෝකෙන් එන්නේ නෑ නේ පින්වතුනි කල්ප ගානකට. බලන්න මොන අපරාධයක්ද කරගත්තේ කියලා. ඉතින් ඔන්න ඔය ගරුගුණ හිත අපිට නැත්තම් පින්විතනි මේ මිනිස්සු මහා අපරාධයක් කරගන්නේ. ඉතින් ඔබටත් මම කියන්නේ ඒකයි පින්විතනි ඔබත් මේ ළමේ ලංකාවට මහා සේවයක් කරන පිරිසක් මම ඔබට ගියේ ගිය පාරක් කිව්වා. ඔබ නැත්තම් අද මේ ලංකාවේ සංවර්ධනයේ සම්පූර්ණයෙන්ම ඇන හිටිනවා. සීල දෙනාගේ හොරබරු වංචා අල්ලන පිරිස ඔබ. එන ඔබව බේරගන්න එක අපේ යුතුයකම. ඒක නිසා තමයි මම මේ ආවේ. ඒක නිසා පින්විතනි ඔබ හොඳාකාරව මේ ධර්ම ශ්‍රවණය කරගන්න. ශ්‍රවණය කරගෙන ඔබගේ ජීවිත ඇතුළට මේව අන්තර්ගත කරගන්න. ඔබගේ රාජකාරී මට්ටමට මේව අන්තර්ගත කරගන්න. මේව අන්තර්ගත කරගෙන පුළුවන් තරම් ඉක්මනින් පින්තුනි මෙතනින් නිදහස් වෙන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ මේ නැවත උපදින මෙන්න මේ ගෝරතර භව ගමනින් පුළුවන් තරම් නිදහස් වෙන්න උත්සාහ කරන්න. ලේසි පහසු ගමනක් නෙමෙයි අපිට යන්න තියෙන්නේ. අපි හිතාගෙන ඉන්නේ පින්තුනි බොහොම සරලව නමුත් මේක විසින් මේ මේක පුදුම සංකීර්ණ ගමනක්. ඔය කය කඩලා ගිය ගමන් මොනව වෙනවද කියලා හිතා ගන්න බෑ පිටුතුනි අපි ඒ ගැන පොඩ්ඩක් හිතන්නයි තියෙන්නේ. මොකද ඔබට ජීවිතය ගැන 아무තෙන් හිතන්න දෙයක් නෑ බොහෝම අත්දැකීම් බහුල පිරිසක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පිටුතුනි එතනින් එහාට තියෙන සසර ගමන මහ භයානකයි. කෙනෙකුට ඉඳෙන්න පුළුවන් ඉතින් මේකේ කාලය ඇඳලා ඉන්න එපා ඊට පස්සේ බැරියයි ඕන එකක් කරගන්න කියන්නේ. එහෙම ඉඳාගෙන කටයුතු කරන්න ගිහිල්ලා තමයි පිටුතුනි බොහෝ පිරිසක් විනාශ වෙලා තියෙන්නේ. මේ ගැන අවබෝධයක් නැතුව කටයුතු කරන්න ගිහිල්ලා. ඉතින් අවබෝධය දෙන්න සිංහතුනි ඔබට සතාගතයන් වහන්සේගේ දහම දන්න කෙනෙක් ඔබත් එක දහම කතා කරන්න. අන්න ඒක නිසා තමයි කියන්නේ කල්යාණ මිත්‍රයා මත තමයි මේ සම්බුද්ධ ශාසනයෙම තියෙන කියලා ඔබට ඒ අවස්ථාව අහිමි වුණොත්. ඒක මහා අපරාධයක් වෙනවා ඔබ සතාගතයන් වහන්සේගේ දහම තියෙන කාලෙක මිනිස්සෙක් වෙලා ඉපදිලා ඒක ගන්න බැරි වුණා කියලා කියන්නේ මොන අපරාධයක්ද කියලා හිතලා බලන්න. ඒ වගේම තමයි සිංහතුනි මම දිගින් දිගටම ඔබට යම් යම් කරුණු කාරණා පැහැදිලි කරගෙන යන්නම්. හැබැයි මේකෙදි මෙන්න මෙහෙම දේවල් තියෙනවා. ඔබ ඔය ආය රස්සාව කරගෙන යනකොට පින්විතනේ ඔබට එන ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න තමයි පින්විතනේ ඔබ බොහොම ಜಾති කාලයෙන් හිතුව මේ කටයුතු කරගෙන යනකොට. ඔබ මහා හැඟීමකින් කටයුතු කරගෙන යනකොට කවුරු හරි කෙනෙක් හොරයක් මැරයක් වංචාවක් එහෙම කළා තියෙනවා නම් පින්විතනේ ඔබට ඒක එක පාට ඔබගේ නිකන් හදවතට වාව ගන්න බැරි වෙනවා. ඒ වාව ගන්න බැරි වෙලා ඔබ එක පාට පින්විතනේ අගතියට යනවා. අගතියට යනවා කියලා කියන්නේ ඡන්ද දෝෂ බය මෝහ කියන ඔය හතරෙන් එකකින් අගතියට යනවා ටක් ගන්න. මූ කරලා තියෙන අපරාධයක් මේ රටේ ජාතික ධනෙ නේද මූ මේ නාස්තිකල හිතපික උඹට දෙන්න කියලා හිතාගෙන මොකද කරන්නේ? ඔබ සමහර රිපෝට් එකක් ගහන්න පුළුවන්. එක දවසක් හිරේ ඉන්න ඕනේ කාට ආත්ම අද්දව 100ක් විතර හිරේ ඉන්න මට්ටමට එහෙම වෙන්නත් පුළුවන්. මොකද ඒක තමයි මෙතන හැංගීම. නමුත් අපි පොඩ්ඩක් මෙන්න මේ දේවල් හරියාකාරව තේරුම් මම මේ ඔබට රස්සාව ගන්න හේතු ගන්නවා නෙමෙයි. මම මේ කරන්න හදන්නේ මෙන්නදී ඔබ ගන්න රිපෝට් එක ඕන එකක් වේවා. හැබැයි ඒක තුල එක බින්දු මාත්‍රයක්වත් මොනව නැති වෙන්නේ. අර හතර අගතියේ යාමේ ක්‍රමභේදය නැති වෙන්නේ. එහෙම වුණා නම් ඔබ බේරිලා. ඕන එකක් වෙච්චාම අනිත් එක. ඔබ බේරිලා. දැන් මම මේක කියනවා දෙමාපියන්. දෙමාපියෝ ළමයින්ට ගැව්වහම පව්. දැන් ඔබ බලයි ඒක හරි කතාවක් නේ හම් වෙන නොගා හිටියොත් එමේ ළමයින්ට මොකද ඒක තමයි තියෙන ගැටලුව. ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩි වගේ තමයි. ඔබ ඔබගේ දරුවට ගහනකොට ඔබට පව් සිද්ධ වෙනවා. පව් සිද්ධ වෙන්නේ නැති වෙන්න ගහන ක්‍රමයකුත් තියෙනවා. පොඩ්ඩක් යන්තම් පව් සිද්ධ වෙන්නේ. ශරීරයක් රිද්දනවා කියලා කියන්නේ පව් සිද්ධ වෙනවා ඒකාන්තයෙන්. හැබැයි පොඩ්ඩක් යන්තමින් පව් සිද්ධ වෙන්න ගහන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. ඒ තමයි තියෙන්නේ කේන්ති නැති වෙලාව ගහන එක. ඔබ මෙච්චර කල් ඔබගේ දරුවට ගැහුවා නම් කේන්තියෙන් නෙමෙයිද ගැහුවේ කියලා හිතලා බලන්න. දරුවා වරද කරපු ගමන් පින්වදනේ ඔබට අධික කේන්තියක් යනවා දරුවා වෙනුවෙන් වෙන්නේ නැති. නමුත් අධික කේන්තියක් යනවා මේ කේන්තිය ගිය ගමන් ඔබ මොකද කරන්නේ? ගත්ත අනිත් පැත්තට දීගෙන දීගෙන දීගෙන දීගෙන ගියා. ඔබ දරුවට බයිනකොට ඔබට පව් සිද්ධ වෙනවා පිළිතුර. ඒකට හේතුව තමයි ඔබ දරුවට බයින්නේ ඔබට කේන්තිය හින්දා. හැබැයි ඔබට දරුවට බයින්න පුළුවන් නම් කේන්තියන්නේ නැතුව. අන්න ඒකෙන් ඔබට වෙන පාඩුව ගොඩක් අඩුයි. ඔබ යන පාපයක් තියෙනවනේ ඒක ගොඩක් අඩු වෙනවා. එහෙනම් දැන් අපි පුරුදු වෙන්න ඕනේ පිළිතුරේ දරුවෙකුට ගහන්න දරුවෙකුට බයින්න කොයි විදියකට? කේන්ති ගන්න නැතුව. මොකද කේන්තිය කියයි කියලා කියන්නේ ඔබ ඉවරයි. ඉතින් ඔබට එක දරුවයි ඉන්නේ කියන දරුවෝ දෙන්නයි තුන් දෙනයි. දරුවෝ නිසා නම් ඔබ කේන්ති ගන්න තුන් හතර වතාව නමුත් මිනිතුනි ඔබ රැකියාව ගන්න දවසට මුළු උදේ ඉඳලා හවස වෙනකම් ඔබට කේන්ති නිමිනේ නෝම කියොත් එහෙම. ඒක ඔබට හොඳ නැහැ. ඒකයි මම කිව්වේ මේ අපි මායි ඔබයි අතර සංවාදයක් මේ තියෙන්නේ. අපි පුළුවන් තරමින් අපි බේර ගන්න ඕනේ අපිව. රස්සාවක් කරගෙන අපිවත් බේරගෙන ජීවත් වෙන්න එපා. නැත්නම් අන්තිමට රස්සාව කළා අත වේරුණා අපි ඉවරයි. ඔය මට්ටමට ගිහිල්ලා හරියන්නේ නැහැ. මොකද පින්වතුනි මේවා කියන භයානකම ඔබට තේරෙයි ඔබ මලාට පස්සේ. මොකද මේ මනුස්ස ජීවිතයක ඉන්නකම් ඔබට තියෙන කරජ කයක් ලොකු මේ මහා ඝන කයක් තියෙන්නේ. ඒ ඝන කයක් තියෙන නිසා ඔබට ඒක බින්දු මාත්‍රයක්වත් මේ මේ වෙලාවේ මේව පරිසම් දෙන්න මට්ටමක් නෑ. හැබැයි දෙවි කෙනෙක් නම් එහෙම පින්වතුනි කේන්තියක් ගිය ගමන් පරිසම් දෙනවා ඒක ඒ කෙනාට. ඒකයි ස්වභාවයේ යාගේ ශරීරවල. ඔබට ඝන ශරීරයක් තියෙන නිසා මේ මොහොතේ පරිසම් දෙන්නේ නෑ ඒක. ඔබ දැන් මහා දානයක් දුන්නාට පස්සේ ඔබට දීවි විමාන ලැබෙන්නේ නෑ දැන්. හැබැයි දෙවි කෙනෙකුට නම් පින්විතනි දානයක් දුන්න ගමන් මොකද වෙන්නේ? ඒකට අදාළව විපාක ලැබිලා එනවා මේ මොහොතේම. මොකද හේතුව ඒගොල්ලන්ට තියෙන සියුම් ශරීර නිසා. ඉතින් අපිට ওই ටික පින්විතනි මැවිලා ඉන්නේ නැති නිසා මැවිලා ඉන්නේ නැති නිසා මොකද වෙන්නේ? අපි හිතන් ඉන්නවා අපිට ඒ මොකුත් නැහැ කියලා. ඒක නිසා අපි මොකද කරන්නේ? ඉමක් මොනක් නැතුව ඒ කරගෙන යන ටික ඔහේ කරගෙන යනවා. ඉතින් එහෙම කරගෙන ගිහිල්ලා පින්විතනි අන්තිමට මහා විනාශයකටපත් වෙලා ඉවර වෙලා ආයෙත් නෑ කවුරුත් ඔබව බේර ගන්න. මම ඔබට නිරන්තරයෙන් කියන දේ ඔබට යමක් වුණාට පස්සේ ආයෙත් නෑ කවුරුත් ඔබව බේර ගන්න. මොකද සබාධහමෙන් සැකසීලා තියෙන දේ තමයි පින්විතනි ඔබව බේර ගන්න බෑ කාටවත්. ඒක ඉරහඳ වගේ විශ්වාසය කිසිම කෙනෙකුට බෑ ඔබව බේර ගන්න. ඔබ හොඳ ආකාරම දීපත් කරලා බලන්න පින්විතනි ඔබ ගියත් දැවේ අම්මට මොකද වුනේ කියලා. ගිය අද්දවේත් අම්මේ කින්නදනේ මේ අද්දවේ වගේ මේ අද්දවේ අම්ම නම් අනේ අම්මේ කියලා ආදරෙන් හදා වදාගෙන ඔක්කොම කරලි ඉවරලා අන්තිමට දැන් අම්ම මැරිලා නම් අම්මට පිනුත් දෙන්න ඇති මේ වෙනකොට. නමුත් ඔබට මතකද ගිය අද්දවේ අම්මව? ගිය අද්දවේ එහා අද්දවේ හිටපු අම්මව මතකද? ඔය හැම අම්ම කෙනෙක්ම මින්ගදනේ ඔබගේ දැන් ඉන්න අම්මා වගේ ඔබ වෙනුවෙන් මහා සේවයක් කරපු කෙනෙක්. නමුත් ඔබට මතකවත් නැහැ ඔබට හිතා ගන්නවත් නැහැ ඒ කවුද කියලා. මතක් කරන්න උත්සාහ කරලා බලන්න දෙකදී අනේ මගේ අම්මා කෝ කී කී මතක් කරන්න බෑන මතකනේ ඉති කියලා. කවදාවත් මතක් කරගන්නවත් බෑ. ඉතින් ඔබ මනුස්සත්වයේ ඉපදිලත් ඔබට ගියත් බෑ අම්මා මතක් කරගන්න බැරි නම්. තිරිසන් යෝනියට ගියොත් එහෙම පිටින් කොහොමවත් මතක් කරගන්න බෑනේ. ඒකයි ස්වභාවය. නමුත් ඔබ පුළුවන් තරම් තමන්ගේ දරුවන්ට කරලා කරලා කරලා කරලා යන වැඩ පිළිවෙලක ඉන්නේ. ඔය පුළුවන් තරම් රට වෙනුවෙන් කරලා කරලා යන වැඩ පිළිවෙලක ඉතින් මේ හැමදේම හොඳයි පින්විතේ නමුත් මම කියන්නේ අනිත් පැත්තෙන් අපිවත් අපි බේර ගන්නවා. ඉතින් අපිව බේර ගන්න තියෙන එකම ක්‍රම මේ තමයි මේ ධහම පරිශීලනය කරගන්නේ. යථාර්ථය අවබෝධ කරගෙන යථාර්ථයට අනුව ජීවත් වෙන්නේ. ඒ යථාර්ථය අවබෝධ වුණේ නැත්නම් එහෙම වෙන්නේ පින්විතේ සාම වලින් අපි හිතා ගන්න බැරි තැන් වලට තමයි ඇදිලා යන්නේ. ලේසි පහසු දෙයක් නෙවෙයි මම මේ ළඟදි වෙච්ච සිද්ධියක් ඔබට කියන්නේ. අපිට හිතාගන්න බැරි දේවල් හේතුනේ මේ විශ්වදාතිය සිද්ධ වෙන්නේ. අපි කවදාවත් හිතන්නේ නැහැ මේ වගේ දේවල් සිද්ධ වෙයි කියලා. මේ ළඟදී දවසක් තරුණයෙක් මේ නියදිලා කසාද බඳින්න හිටපු තරුණයෙක් කාන්තාවක් එක්ක හොයාගෙන ඇඳුනුත් මාගෙන ඔක්කොම කරගෙන බැරට ගිහලා එන වෙලාවේ ලයිට් කරන මොකද මොකද ඔළුව හැදිලා බයිසිකල යන ගම. එතනම මැරිලා. මේ මැරිච්ච එක මැරිලා පෙරේතෙක් වෙලා ගෙදර ඇවිදින්න ඉවරලා ගෙදර එවුන්ට බයිනවලු. ගෙදර උන්ට බයින්නේ මොකක් කියලාද? මගේ සපත්තු දෙක දීයල්ලා උඹලා මගේ සපත්තු දෙකේ මොකද කළේ? කී කී සපත්තු දෙක ඉල්ල ඉල්ල බයින්නවලු. මේක හොයලා බැලින්නම් පින්වතුනි මේක මලාට පස්සේ මේක ගැන මගුණු කිට් එකක් මහලා තිබුණා. කෝට් එහෙම කලිසුකේ ඕක තමයි මිනියට අඳලා තියෙන්නේ. හැබැයි දැන් මිනියට සපත්තු ගන්න නැහැ ලංකාවේ. ඒක නිසා මොකද සපත්තු දෙක නැහැ. ඒක කාටද දෙන්නේ නැති. අර ලාර කෝට් එකයි කලිසමයි අරකට අඳලා මිනියට. දැන් මේ පෙරේත ඇවිල්ලා ගෙදරට බයින්නවලු මොකක් කියලාද? දීපම් මගේ සපත්ත දෙක. කොමගේ සපත්ත දෙක? කොහෙද උඹලා එක දැම්මේ? ලේසි පහසු දෙයක් ටික හිතලා බලන්න. දැන් පොඩි කාලේ ඉඳලා තිබිච්ච දෙයක්ුත් නෙමෙයි පිටුදී ඔය සපත්ත දෙක කියන්නේ. ඒකට සතියකට කලින් වෙන්නේ මේක ගන්න නැත්තේ. ඉතින් ඒක සතියකට කලින් නම් ඒක ගත ඒ සතියකට කලින් ගත්ත මොහොතේ ඉඳලා නේද පිටුදී මේක සපත්ත දෙකට හැල්ම බැල්ම දාගෙන ඉඳලා තියෙන්නේ. මේ සපත්ත දෙක මම දානවමයි කියලා හිතාගෙන කටයුතු කළා නේද පිටුදී මැරලා කුණු පෙරේත යන්නේ. සපත්තු දෙකක් නිසා පෙරේතෙක් වුණාම හිතා ගන්න පුළුවන්. යමකම තියෙන කොල්ලෙක් නේ පින්වතුනි. ඉතින් යමකම තියෙන මිනිසෙක් කියලා සබතු දෙයකට ওই මට්ටම හැදුණා නම් දේන පොඩ්ඩක් හිතලා බලන්න අපි දන්නේ නැහැ නේද කොහේ උපාදාන කැලේ අපිට තියෙනවද කියලා. සමහරට මෙච්චර කල් ආපු නැති එකක් පින්වතුනි මේ ඊළඟ මොහොතේදී දැකලා ඉඳලා ඒක උපාදාන වෙලා ඉඳගෙන මැරිලා ඉඳලා එතන උපදින්න පුළුවන් ගිහිල්ලා. ඒකයි මම ඔබට කියන්නේ පින්වතුනි මේ හරීම භයානක තැනක අපි ඉන්නේ. මොකද මේක හරියට රබර් පට්ටයක් වගේ. බලන්න ඔබලා ඔබගේ දරුවන්ට කොච්චර ආදරේද කියලා. ඔබගේ දරුවට ඔබ පණ වගේ ආදරේ කියලා කියන්නේ පින්වතුනි ඔබ මහා භයානක තැනක ඉන්නේ. ඉතින් දැන් මට කිය මට ඉතින් කියන්න බෑ දරුවට ආදරය කරන්න එපා කියලා. ඒකයි කියන්නේ හරි හරි මේ මේ කෙලින්ම අර ගිරේට අහුවෙච්ච හුවක් ගෙඩිය වගේ කොයි පැත්තෙන් ආවත් හැල්ල වෙනසම යන්න තියෙන්නේ ඔක්කොම. ඉතින් ඒක නිසා තමයි කියන්නේ හරි පරිස්සමෙන් අපි ජීවත් වෙන්න පුළුවන් තරමින් මේ ධර්ම අවබෝධ කරගෙන අපිව බේර ගන්න ඕනේ කියලා. ඔබ දරුවට කන වගේ ආදරේ නම් පිටින් හොඳ ආකාරව මතක තියාගන්න මැරිච්ච ගමන් පෙරේත් ඇවිල්ලා දරුවා ගාව. ඊට පස්සේ ඔබ දරුවා වත ගන්නව අල්ලනවා ඒක උඩ දරුවා ලෙඩ වෙනවද ඒක නවත්තන්න බෑ පෙරේතියෙක් ඇවිල්ලා ළමයි කත ගන්නකොට ළමයා ලෙඩ වෙනවා මොකද එතන තියෙන විස වායු වායුමය ස්වභාවය ඒක මනුස්සයන්ට ගෝචර නෑ ඒක මනුස්සයන්ට ඒක දරා ගන්න බෑ එහෙම අතපත ගන්නදී ඊට පස්සේ මොකද කරන්නේ ඉතින් ළමයා ලෙඩ වෙනකොට දොස්තර බේත් ගන්නවා ගන්නවා කොච්චර කළත් හරියන්නේ නෑ ඊට පස්සේ කවුරු හරි කියනවා ගිහින් කට්ටලි මහත්තයෙක් කියන පොඩ්ඩක් හම් වෙලා බලන්න ඒක බලනකොට පේන ඕන්න ඇවිදින්න දැන් මොකද කරන්නේ? කට්ටඩි මහත්තයා රුපියල් 50000 60000 දුන්නාට පස්සේ ඒකයි විදිහට දෙන්න අර කව පතුරු ගහලා පතුරු ගහලා අල්ලලා බැඳලා මහමූදි ගිහින් දානවා. ඉතින් මවුසෙනේ හදට වෙච්ච දේ. ඉතින් පූජාසනයක තියන්න ඕනේ මවුසෙනේ හද අමු පෙරේතෙක් කියලා මහමූදලා කියන නේද අන්තිමට වෙලා තියෙන්නේ. අපි මොලයක් බුද්ධියක් ඇති වෙ පැසි විතරේ වැඩ කරන්නේ. දැලි පිය කොච්චර හොඳ වුණත් අරිහතුන් වහන්සේත් දැලි පිය පාවිච්චි කරනවා නේ කියලා හිතාගෙන දැලි පියෙන් හැම හැම හැමතරම කපාගත්තොත් එහෙනම් පිටින් වේදනාවක් විතරයි නිතර වෙන්නේ. එහෙනම් මවුසෙනෙහස් කියන එක ගොඩාක් හොඳ එකක්. පියසෙනෙහස් කියන එක ගොඩාක් හොඳ එකක්. පිටුදේ නමුත් ඒකෙන් මල පෙරේතෙක් වෙනවනම් පොඩ්ඩක් අපි පරිස්සම් වෙන්න එපා අපි මොලේ බුද්ධිය පාවිච්චි කරලා කටයුතු කළා නම් අපිට ඔය දෙකේම බේර ගන්න පුළුවන්. දරුවවත් බලාගෙන ඉවරලා ඒ මට්ටමේ මිදෙන්න යන්න පුළුවන්. ඔබ හොඳම උදාහරණයක් ගන්න පිටුදේ මෙන්න මේ විදිහට. රබර් පට්ටයක් කියන එක රබර් රබර් බෑන්ඩ් එක කියන එක ඔයගොල්ලෝ දන්නවනේ සීරු දෙනා ඔබ සීරු දෙනා ආන් ඒ රබර් බෑන්ඩ් එක කියන එක පිටින් දෙපැත්තට ඇද්දොත් දෙපැත්තට ඇදලා ඉවර වෙලා එක පැත්තකින් අත ඇරියොත් ඕක නතර වෙන්නේ නැහිලා මේ පැත්තේ මේ පැත්තෙන් අතහැරියොත් ඔහු කියන නතර වෙන්නේ අනිත් පැත්තේ. ඉතින් ඕක තමයි ඔහුගේ ස්වභාවය. Taman දෙන්නෙක් මහා ආදරයෙන් බැඳුණා කියලා කියන්නේ. හරියට රබර් බෑන්ඩයක් ඇදගත්තා වගේ තමයි. කාටද මුලින් අතහැරෙන්නේ ඒක මෙරේ කියන්නේ. හැබැයි අනිත් එකාට යන්තම් බේරුණ හැකි මොකද හේතුව? මොකද අරක මලාට පස්සේ ටික විතර එතනින් එහාට යත් එක තියෙන සම්බන්ධ ටික ටික ටික ටික අඩු වෙලා අර ආදරේ ටිකින් ටික ටිකින් ටික අඩු වෙනවා. මේ ළඟ දහසක් මහත් එක්ක ඇවිල්ලා මාගෙන් අහනවා. මට කියනවා. අනේ ස්වාමීනි මට මේ මම ගොඩාක් ආදරේ කරපු කෙනෙක් නැති වුණා. මට දරා ගන්න බැරි වුණා දරා ගන්න බැරි වෙලා මම එළියට ගිහිල්ලා ඇඬුවා හොඳට වංගුව මහත්තයෝ ඔබතුමා බුදුම පින්වන්තයි ඇයි හාමුදුරුවනේ මහත්තයෝ ඒක කලින් මරු පින් ඇරිච්ච එක ඒක කලින් මැරිච්ච නිසා ඔබ පින්වන්තයි ඔබ එහෙම කලින් මැරුණා නම් දැන් මොකද වෙන්නේ දැන් ඔබයි පෙරේතයා දැන් පෙරේත වෙලා ඒක ගාවට වෙලා ඉන්නයි වෙන්නේ කියලා රබර් බෑන්ඩ් එකේ දෙපැත්තේ මොනවා තරම් දේවල් තියෙනවද කියලා ඔබ ගැනලා බලන්න සිංහිත. ඔබ අද ගෙදර ගිහලා කල්පනා කරලා බලන්න. ඔබ එක පැත්තක ඉන්නවා අනිත් පැත්තේ ඔබ කොච්චි කොයි තරම් දේවල් තියෙනවද කියලා. ඔබේ ගෙදර තියෙන තීත්තල හේප්පුව පවා තියෙන වැටි පිඟුදිනවද? ලේසි නෑ. ඔබගේ යාළුවෝ කී දෙනෙක් ඉන්නවද? දරුවෝ කී දෙනෙක් ඉන්නවද? අම්මා තාත්තලා කට්ටිය කී දෙනෙක් ඉන්නවද කියලා ගැනලා බලන්න මේ පැත්තේ. අනිත් පැත්තේ ඔබ විතරයි ඉන්නේ. දැන් නිකමට හිතලා බලන්න පිළිතුර මොකද මේ පැත්තෙන් අතහැරෙන එක භයානක නේ. අනිත් පැත්තෙන් අතෑරිච්ච ගමන් පින්විතනේ ඔබ කොහෙන් අතෑරියද? ඇයි රබර් බෑන්ඩ් ලක්ෂයක් විතර ඔබගේ පැත්තේ තියෙනවා. අනිත් ඒවා ඔක්කොම ඇදලා ඇදලා ඇදලා ඇදලා අනිත් ඒවට දාලා තියෙන්නේ. ඔබ කල්පනා කරලා බලන්න. ඔබගේ පැත්තට එක එක එක පැත්තක් ඇවිදලා අනිත් ඒවට ලක්ෂයක් විතර තියෙනවා. ඉතින් කොයි පැත්තෙන් අත ඔබ අත ඇතෑරෙනවා නම් එකක් අතෑරුණා නම් පින්විතනේ ඔබ එතන ගිහලා වැදුනා. අනිත් ඔක්කොම තිබුණ නැතත් අරක තිබුණා නම් ඇති. ඉතින් එහෙනම් බලන්න ඔබට වෙන දේ. ඔය සුරාමේනේ මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන ශික්ෂාපදේ වැරදියට අල්ලගෙන විනාශ වෙනවා නිකන්. සුරාමේනේ මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කිව්වම හිතාගෙන ඉන්නේ මොකද්ද? මං අරක්කු බොන්නේ නැහැ, කදින්දු බොන්නේ නැහැ. ඒක නිසා මං ඔක රකින්නවා කියලා එහෙම ශික්ෂාපදයක් නෙමෙයි පිටුතුනේ තියෙන්නේ. ඉතින් ඔක කොච්චර කිව්වත් ගොඩක් පිළිසෙට මේව ගෝචර කරගන්න බෑ මොකද කාලයක් තිස්සේ ඉඳලා ඕවා අහලා අහලා අහලා දැන් හිතන් ඉන්නේ හරි ඒක තමයි මේ කියන්නේ කියලා. පංචසුරාවයි මේ පංච මේරයයි කියන්නේ මොකක්ද කියලා අඳුනගන්න බෑ. අඳුනගන්න බැරුව මොකද කරලා තියෙන්නේ? දැන් ඉතින් අපි නම් ඉතින් අරක්කු බොන්නේ නැහැ කියලා කාන්තාව ඔක්කොම සතුට වෙනවා. අපි ඔක්කොම ශික්ෂාපද බින්දත් පස්සේ නිකනම් බින්දින්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. පුංචි දරුවෝ හිතාගෙන ඉන්නවා අපි නම් කවර කවදාකවත් ওই පස්වෙනි නිකනම් බින්දලා නැහැ. අවුරුදු 15ක් වෙනවා මම 15ටම ඕක බින්දලා නැහැ කියලා. පින්වතුනි ඔබ ඉපදිච්ච දවසේ ඉඳලා බින්දින ශික්ෂාපදේ තමයි ඔය දේ. ඔය සුරා වේරේ මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සමාදන් වෙන සික්ඛාපදයේ පිටින් ඔබ අද දවසේ කීවතාවක් බින්දින් නැද්ද කියලා ඔබ හිතලා බලන්න. හැබැයි අරකුණ බිව නැහැ නේද බින්දුවක්වත්. සුරාමේරය කියලා කියන්නේ පින්විතනේ ඔන්න ඔතන ලොකු වැදගත්කමක් තියෙන ඔය ශික්ෂාපදේ. සුරාමේරය මජ්ජපමාද ඨාන කියන එක තමයි ඔය ලෝකෙන් කියවෙන්නේ. සුරාමේරය මජ්ජපමාද ඨාන. ඒ කියලා කියන්නේ පින්විතනේ පංච සුරාමෙන් මත් වෙලා මිහිරියාවට ගිහිල්ලා ඒවා රමණය කර කර ඒ මත රඳා රඳිලා හිටිනවා. ඨාන කියලා කියන්නේ පිහිටනවට. පංච සුරාවෙන් මත් වෙලා මිහිරියාවට ගිහිල්ලා ඒවා රමණය කර කර ඒ මත පිහිටලා සිටිනවා අන්න එතකොට මොකද වෙන්නේ පින්වතුනි ප්‍රමාද වෙනවා ප්‍රමාද වෙනවා කියලා කියන්නේ පමා වෙනවා කියලා කියන්නේ කියන්නේ පහ අමා වෙනවා පහ කියලා කිව්වේ මොකද්ද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔන්න ඔය පහ අමා වෙනවා උපාදාන වෙනවා ඕන් ඔය උපාදාන වෙලා ඒ මත රැඳිලා පැවතෙනකොට වෙන්නේ පින්විතින් මොකද්ද? හැමතිස්සෙම අපි උපාදාන සහිතව තමයි ජීවත් ඒ ජීවත් වීම නිසා අන්තිමට සිද්ධ වෙන්නේ මොකද්ද? අර මැරිලා ගිහිල්ලා කුරු පෙරේතයා වෙන්නේ. නැත්තම් ඇයි පෙරේතයෙක් කියන්නේ නිකන් මට කියන්නේ? ඔබ පානාති පාතාත් රකින්නවන. අදින්නාදානත් රකින්නවන. කාමේද මිච්ඡාචාරات රකින්නවන. මුසාවාදාත් රකින්නවන. ඊළඟට අනිත් පැත්තෙන් තියෙන අරක්කු කදිප්පු බොන්නේත් නැත්තම් ඇයි ඔය මැරලා පෙරේතෙක්ද? දැන් එහෙමයි නැද්ද ඕනේ තරම්? ඉන්නකන් සත්තු මරන්න නැතුව ඉන්නයි නැද්ද? ඉන්නවා. පොරමර වංචා කරන්නෙත් නැහැ. දැන් ඔබ කියන්නේ අපේ අම්මා. මට හිතා ගන්නවත් බෑ අපේ අම්මා ඇයි මෙහෙම මේ මේ මේ පෙරේතත් එකටපත් වුනේ කියලා අපේ අම්මා පුරා කූඹියකටවත් හිංසාවක් කළේ නැහැ කියලා ඔබ කියනවා නේද? කවදාවත් හොරමර වංචාවක් කළේ නැහැ. සුරාසුදු දුරාචාරයන් නම් කළේ නැහැ අපේ අම්මා කවදාවත්. ඇයි අනේ මේ මැරිලා පෙරේතෙක් උනේ බලන්නකෝ. එතකොට එහෙනම් මට කියන්නකෝ පින්වතුනි ඔය කියන ශික්ෂාපදවල කොතනටද දාන්න කියලා ඉඩමට තියෙන දැඩි ආසාව. දැන් ඉඩමකට දැඩි ආසාවකට පත් වෙච්ච කෙනෙක් ඒ ඉඩමට දැඩි ආසාව නිසා ගිහිල්ලා පෙරේතෙක් වෙනවනේ. ඔය ශික්ෂාපදවල කොතනටද දාන්නේ ඕක? තොරමෙර වංචාවකුත් නෙමෙයි සුරාසුදු දුරාචාරයකුත් නෙමෙයි. කොතනද එහෙනම් මොකටද පෙරේතෙක් වෙන්නේ මේ? එහෙනම් දැන් ඔබට පේනවද පිටුතුනේ ඒක ශික්ෂාපදයේ හිතසක් තියෙනවා කියලා. ඔය ශික්ෂාපදේ අරක්කු සිගරට් කියලා දාගත්තට පස්සේ අරක්කු සිගරට් ආදී ආර මොනවා හරි ටිකක් දාගත්තට පස්සේ කියන්නේ මිනිස්සු හිතාගෙන ඉන්නේ හරි දැන් අපි ඒව කරන්නේ නැහැ දැන් අපි බේරිලා ඉන්නේ කියලා. ඒක නෙමෙයි පිටුතුනේ ඒක තමයි මේ ලෝකේ රකින්න අමාරුම ශික්ෂාපදේ. ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු පිරිසකට විතරයි පිටුතුනේ ඒක ගොඩක් රකින්න පුළුවන්. ප්‍රඥා ඉන්ද්‍රිය දිනන ඉන්ද්‍රිය පහක් තියෙනවනේ අපිට. ඒ ඉන්ද්‍රිය පහෙන් සද්ධා ඉන්ද්‍රිය, වීරේන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන ඔන්න ඉන්ද්‍රිය පහෙන් මේ නිවන් දකින්න අය ඉන්ද්‍රිය ඉන්ද්‍රිය මට්ටමින් ගොඩනගා ගත යුතු ඉන්ද්‍රිය පහ. ওই ඉන්ද්‍රිය පහෙන් ප්‍රඥා ඉන්ද්‍රිය කියන දැවැන්තම ඉන්ද්‍රිය. ඒ කියන්නේ මේ නිවන් දැකීම උදෙසා තියෙන ප්‍රබලම ඉන්ද්‍රිය. දියුණු කරගත්ත අයට තමයි පින්විතනි ඔය කියන ශික්ෂාපදේ හරියට රකින්න පුළුවන්. සමාධිය නෑ ලේසි නෑ ඔක රකින්න. ඔබ ටීවී එකේ ඉස්සරහට ගියාට පස්සේ මොකද වෙන්නේ කියන්නේ? ටීවී එක කියලා කියන්නේ පින්විතනි එක සුරාවක්. ටීවී එකෙන් එන රූපය. ඒ රූප දිහා බලාගෙන ඉන්නකොට මොකද වෙන්නේ? ඔබ ධර්මෙම නැතු මිහිරියාවට යනවා ඒකේ. ඒ රූප වලින් මත් වෙලා ඉවරලා ඒ පිළිපද මිහිරියාවට යනවා. ඒ පිළිපද මිහිරියාවට කියලා මොකද කරන්නේ පින්වදනේ? ඔබ ඒ මත රැඳිලා හිටිනවා. ඒක නිසා නේද පින්වදනේ සමහර ටෙලි නාට්‍ය ලංකාවේ යන වෙලාවට හොරකම් සිද්ධ වෙන්නේ ගෙවල් වල. ඔය Tamanට ඉන්න හිටින්න තැන් පවා සියල්ල අමතක වෙනවා මේ වෙලාවට. ඉතින් ওই වෙලාවට පය කඩලා ගියා නම් එහෙම එක්ක තිරිසනෙක් එක්ක පෙරේතෙක්. මං කියපුවා නෙමෙයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. ඒක නිසා හොඳාකාරවම පින්වතුනි මැරෙන්නේ නැති කියලා මැරෙයිද නැද්ද කියලා බලලා ටීවී බලන්න පටන් ගන්න. මොකද ටීවී බලන වෙලාවේ වුණ පොත ගියොත් නම් ඉවරයි. සමහර මිනිස්සු ඉන්නවා පාටි වලට ගිහලා dance කරන ගමන් heart attack ඇදලා මැරලා වැටෙනවා. හිතා ගන්න පුළුවන් ද පින්වතුනි කොහෙද කියලා. මං අහලා තියෙනවා සමහර මේක මේක මිනිස්සෙක්. හොරාඹුවක් සේවනය කර කර ඉන්නකොට මැරිලා. හිතා ගන්න පුළුවන්ද කොහෙද යන්නේ නැත්තේ කියලා. ඔක්කොම ඉවරයි නේද? ඔය දාපු සෙල්ලම් ඔක්කොම ඉවරයි. දැන් කුණු බල්ලෙක් කියලා ඇති කොහේ හරි කර්මේ කොහේ හරි නාවර පෙරාගෙන. ඕක තමයි විදිය. නමුත් ඉතින් හිතාගෙන ඉන්න නම් මොකද්ද කරන කලට පව මිහිරිය මිසේ විඳින කලට දැඩි වේගිනිසේ. ඔය ස්වභාවය අපි අඳුර ගන්න නැතුව පිටින් මේකේ අපිට ඕන විදියට මේවා පවත්වන්න පුළුවන් කියලා වැඩ පිළිලක් කරගෙන ගියා නම් මහ විනාශක පෙරනිමිත්තක් තමයි ඔය තියෙන්නේ. ඉතින් ඔබට යම් මොහොතක හිතෙනවා නම් මේ ලෝකෙට ලොක්කා මම තමයි මම මෙච්චර දේවල් තියෙනවා මට මෙන්න මෙච්චර ඉඩකඩම් ධාන වාහන වතු පිට මේ ඔක්කොම තියෙනවා මම මේ ආයතනේ මෙන්න මේ මාකාරයේ ලොක්කා මම මට ඕන විදිහට තමයි මේ ඔක්කොම කරන්නේ ඒක නිසා මේ සබා දහමේ ඕන එකක් මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා කරුණු කටයුතු කරගෙන ගියා නම් පින්විතනි අන්තිමට බල්ලෙක් වෙලා තමයි නතර වෙන්නේ වෙන්නේ ඉතින් ඔය තත්ත්වය තමන්ගේ ජීවිතවල උදා කරගන්න හොඳ නැහැ හරි පරිස්සමෙන් ඕනේ අපි කටයුතු කරන්න මේ හැම දෙයකම ඒක නිසා තමයි පින්විතනි මම ඔබට කියන්නේ මෙතන තියෙන භයානකත්වය තේරුම් අරගෙන මෙතනින් නිදහස් වෙන්න උත්සාහ කරන එක තමයි අපිට කරන්න තියෙන්නේ. ඒක උදෙසා තමයි මම ඔබට එදත් කියේ මම පැවිදි වුණේ යන්නේ ඒක උදෙසා. මට නැවත වාරයක් පින්විතනි මේ ගෝරතර සංසාරයක බින්දු මාත්‍රයක්වත් යන්න අවශ්‍යතාවයක් නැහැ. මේක මහා තනි කර කුණු ගොඩක් පින්විතනි ඔබ මේක අතගගා අතගගා ආසයි ආසයි කී කී කියට මේක ඔබට යම් යම් අවස්ථාවලදී මේවා තේරුම් යනකොට ඔබට තේරෙන්නේ මේ විතර වා කුඩු ගොඩක් නම් තව කොහෙවත් නැහැ කියලා. කොළඹ මහනගර සභාවවත් නැහැ කිවිදුනි සංසාරේ තරම් කුණු ගොඩක් ඒ තරම් මහා දරුණු කුණු ගොඩක් මේ තියෙන්නේ මේක හරියාකාරව ඔබට වැටහි මම නිකන් කීව පමණින් මේවා ගන්න යන්න එපා දහම අවබෝධ කරගෙන කරගෙන යනකොට කිවිදුනි ඔබට හොඳ ආකාරව මේවා වැටහි හැබැයි ඔබ ටිකක් ප්‍රඥා ගෝචර වෙන්න ඕනේ කිවිදුනි බුද්ධිමත් වෙන්න ඕනේ ඔබ හැම කෙනා ඔබ බුද්ධිමත් උනේ නැත්නම් ඔබගේ ඔබගේ මස් දරාගෙන ඉන්න නම් ඔබට කියනවා කිවිදුනි උම්මත්තක කියලා සබ්බේ පුදුක්ජනා උම්මත්තකා කියලා කිව්වේ ඒක නිසා තථාගතයන් වහන්සේ මේ පුදුක්ජන ගෝත්‍රයේ ඉන්න කෙනා කිවිදුනි හරි උමතුයි උම්මත්තකා කියලා කියන්නේ පින්වතුනේ ඌගේ මතේ ඉන්න එකා කියන එක. උම්මත්තක ස්වභාවය කියලා කියන්නේ ඒකාගේ මතේ ඉන්න එක පිස්සු නෙමෙයි. උම්මත්තක ස්වභාවය ඊට වඩා වෙනස්. ඒ තමයි එයාගේ මතේ ඉන්නේ කොච්චර කළත් ඒක වෙනස් කරන්නේ. එහෙනම් පුතග්ජන ගෝත්‍රයේ ඉන්න කෙනා හැමතිස්සෙම සත්පුරුෂයන් වහන්සේලා මොනවා කිව්වත් නෑ නෑ මේ මගේ මතේ මේක විදිහට මේක තමයි මේ විදිහට තමයි කෙරෙන්නේ. ඔබ අතර ඇති ඕන තරම් කට්ටිය. ඔය ආම්දුර ඇවිල්ලා කිව්වට අපි කොහොමද බං ඕවා කරන්නේ? ඔන්නේ වලේලා අදහවතර පාටියට උඹලා ඕම කියන අය ඕන තරම් ඇති. ඒ කාන්තේ මෙහෙමයි ඉන්න ඕනේ පින්වතුනි. ඒ තමයි අර උමතු ස්වභාවය. එහෙම නැත්නම් අර ඒ උම්මත්තක ස්වභාවය කියලා කිව්වේ ඒකයි. ඒ කාගේ මතය තුල ජීවත් වෙන. සත්පුරුෂයන් වහන්සේලා මොනවද කියන්නේ කියලා ඒක බින්දු මාත්‍රියවත් අවබෝධයකට ගන්නේ නැහැ. ඒ අවබෝධයට ගන්න නැතුව තමන්ගේ ඕනෑ පාකම් ඉෂ්ට කරගන්න අනිත් අයවත් සම්බන්ධ කරගෙන කටයුතු කරන්න ගිහිල්ලා පින්වතුනි ඒක බැල්ලි බඩව දානවා 10ක් විතර ඉතින්. බලනකොට මිනිස්සු පැටව දාන්න එක්කෙනයි දෙන්නයි බැල්ලිය පැටව දානවා 10ක් වෙලා එකපාරට. ඇයි පොකුරු පිටින් ඒවා කළේ? ඔහුගේ මතේ පවත්වගෙන ගිය පොකුරු පිටින්නේ. මේක නිසා ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒකයි මම ඔබට කියන්නේ පින්විතනේ ඔබට පුළුවන් වෙන ඕනේ දවසක ඔබගේ දරුවව අතහැර ගන්න. දැන් මම මේ කියන එක ලේසි වැඩක් නෙමෙයි. දරුවව අතහැර ගන්න පුළුවන් වෙන්නේ දවසක. හැබැයි මම මේ කියපේක ලේසි වැඩක් නෙමෙයි. එහෙනම් දැන් කරන්න තියෙන්නේ මොකද්ද? ඔබ අතහරින්න යන්න එපා කිසි දෙයක්. මගේ ජීවිතේ මම කිසිම දෙයක් අතහැරියේ නැහැ. මගේ ජීවිතේ මට සියලු දේ අතහැරුණා. තව බොහෝම පොඩ්ඩක් තියෙනවා අල්ලගෙන. කැමැත්තෙන් නම් අල්ලගෙන නැහැ. අහු වෙලා තියෙන ටිකක් තියෙනවා පිටුදී වහ වහ ඒ ටික මේ දුරු කරගන්න ගමන් ඉන්නේ. හැබැයි මේ අල්ලගත්ත ටිකේ කිසිම තැනක තියෙන්නේ ගේ දොර වද පිටි හරක බාන්න ඔය කිසි දෙයක් නැහැ. තියෙන එකම දෙයක් පිටුදී නෙමෙයි එළියෙන් සද්දයක් එනකොට ඒ සද්දේ සද්දේ විදිහට තියාගන්න බෑ. ඒක පොඩ්ඩක් මනසිකාර වෙනවා තව එහාට. ඕම් ඕක තමයි මට තියෙන ප්‍රශ්නේ. ඒත් මං අහු වෙලා තියෙන්නේ උතනදී. මං උතනට අහු වුණා එච්චර තමයි වෙන්නේ අන්තිමට. උතනට අහු වුණා මේ 31 ලෝක ධාතුවේ කොහේ හරි දැනක ගිහිලා උපදින්න සිද්ධ වෙනවා. මල හිතා ගන්න බැරි තරම් මෝඩකමක් සිද්ධ වෙනවා දන්නේව නැතුව. මොකද ආ ඉපදුනොත් ඉවරයි ඉතින් මෙතන. ඒකනේ අපි අවබෝධ කරගන්නේ. මම ඔබට ඒකත් පැහැදිලි කරලා පෙන්නන්නම්. ඊට මම ඔබට කිව්වේ පින්වතුනි ඔබ ටිකක් බුද්ධිමත් වෙන්න. තව ඔయిత වඩා හොඳට බුද්ධිමත් වෙන්න. ඒ තමයි මේ ලෝකයේ මේ ලෝකයේ තියෙන ධර්මතාවයේ සියලු දේ ඔබටත් බලපානවා කියලා ඔබ හිතන්නේ. අර ඒ මට්ටම ඉක්මවන්න එපා. අර උමතු මට්ටමට යන්න එපා. මේ ලෝකේ ඔක්කොම වෙන්නේ අනිත්‍යුන්ටයි මට නම් ඕවා වෙන්නේ නැහැ කියන මට්ටමට එන්න එපා. මොකද ඒක බොරුවක්නේ. කෙනෙක් ඇවිදලා එක්කෙනෙක්ගේ බෙල්ල කපනවා තව එක්කෙනෙක්ගේ බෙල්ල කපනවා ඔබ ඔබ කියනවා ඉතින් මම ඉතින් මම නෙමෙයි මම මගේ බෙල්ල කොහමද ඕවා හෙන්නේ මන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කපපු දෙයක් මගේ බෙල්ලත් බලන්න මට මොනවා හරි වෙයිද බලන්න කියලා හිතියොත් එහෙනම් පින්විතනේ ඒක බෙල්ල කපුවොත් මොකද වෙන්නේ මැරෙනවා මොකද මේ ලෝකයේ ධර්මතා සියල්ල පින්විතනේ මේ හැමෝටම එකසේ බලපාන්නේවා ඔබ කවදාකවත් හිතන්න එපා ඔබට ඒව බලපන්නේ නැහැ කියලා. මොකද ඔබගේ ඒ තරම් ලොකු මමත්වයක් තියෙනවා. ඒ තරම් ලොකු මමත්වයක් තියෙන නිසා පින්විතනි ඔබ හිතනවා මේ ඔක්කොම අනිත්‍ය උන්ට තමයි වෙන්නේ මට නම් ඕව වෙන්නේ නැහැ කවදාවත් කියලා. ඔබ හොඳාකාරව හිතලා බලන්න පින්විතනි එලා ඔබගේ යාළුවෝ කීප දෙනෙක් හරි අසනීප වුණාට පස්සේ ඔබට කවදාවත් හිතෙන්නේ නැහැ ඔබටත් ওই තත්ත්වය උදා වෙයි කියලා. නිකම හිතන බලන්න ඔබ ජීවිතේ කව කවද කවද කවර හරි දැකලා නැද්ද? ඔබගේ යාළුවෙකුට අංශභාගය හැදිලා. ඇදේ වැහලා ඉන්නවා. අන්සභාග හැදලා නැගිට ගන්න බෑ ඇඳේ වෙල්ලා ඉන්න. හැබැයි ඔබට මේ මොහොතේ බින්දු මාත්‍රක හිතුන්නේ නැහැ නේද? හරි දෙයියනේ මටත් මේ වගේ දෙයක් වුණොත් එහෙනම් මොකද කරන්නේ කියලා. ඔබ එතනට ගිහිල්ලා මේකනේ මහා උජාරුවට ඒකත් එක්ක කතා කළා. දැන් ඉතින් නිර්මල කරන් දෙයක් නැහැ ඉතින් ඔබට ඕක උනානේ ඉතින් මොනව කරන්නද ඉතින් ඔහොම තමයි ජීවිතේ නිමලෝ කියලා එනවා මහා වීරයා වගේ. හරිනම් පින්විතනේ එතන ඉඳගෙන දන ගහගෙන අඬන්නේ. නිමල් අහනවා මොකද බං ඔබ අඬන්නේ මට ලෙඩ හැදෙනවා කියන්නේ. ඒ අඬන්න හේතුව කියන්නේ අනේ ඔබට ඔහොම ලෙඩ හැදුණා බං මට මොනවා වෙයිද දන්නේ නැහැ. මට හිතා ගන්න බෑ, වාව ගන්න බෑ බං මට එහෙම හිතෙන්න එපා කියලා. නමුත් ඔබට එහෙම හිතෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ මිතර අධික මානකින් ජීවත් වෙනකොට. මම මේ මානය කියලා කිව්වේ මේ ලෝක සත්‍යයේ තියෙන ලෝක සම්මත මානයට නෙමෙයි. ලෝක ප්‍රාදෝ එක ඇවිදින්න ඉවරලා බහැලා ඉවරලා ලෝකෙට මම පෙන්වන්න ඕනේ මම මුදුනා කියලා ඒ මානය ගැන නෙමෙයි මම මේ කියන්නේ. මම කියලා හදාගත්ත මානය නිසා පිංතුනි වෙලා තියෙන්නේ. ඔබට හිතෙනවා මේ සබාධම මගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා. ඔබට කවදාකවත් හිතෙන්නේ නැහැ ඔබගේ දරුවා මැරෙයි කියලා. හිතච්ච කෙනෙක් ඉන්නවනම් අතොස්සන්න. මගේ දරුවා මැරෙයි කියලා. ඔබ ඒක බින්දු මාත්‍රයක්. ඔබට හිතන මගේ දරුවා කැම්පස් එකයි කියලා. හිතෙන්නේ නැද්ද? මගේ දරුවා අනිවාර්යයෙන්ම යුනිවර්සිටි යයි කියලා ඔබට හිතෙනවා. ඒ වදාගේ ඒ වදාගේ දේවල් හොඳටම හිතෙනවා. මගේ දරුවා හොඳ විවාහයක් කරගනී කියලාත් හිතෙනවා. මගේ දරුවා හොඳට වාහන යාන වාහන ඔක්කොම අරගෙන ලස්සනට ජීවත් වෙයි කියලා හිතෙනවා. හැබැයි ඔබට හිතෙන්නේ නැහැ කියන්නේ මගේ දරුවට අංශභාගය හැදෙයිද? මගේ දරුවට පිළිකාවක් හැදෙයි. ඇයි? බලන්න හොඳට කල්පනා කරලා ඔබ ඉන්ෂුරන්ස් එකක් දාගත්තේ ඔබටද දරුවන්ටද කියලා. ඔය ඔබ හිතෙන් ගියෝ වැඩ කරන්නේ. ඔබ ඉන්ෂුරන්ස් එකක් දාගත්තා නම් දාගත්තේ ඔබට මිසක් ඔබගේ දරුවන්ට නෙමෙයි. මොකද ඔබ ඔබ ඒ මට්ටමින් එයාට පස්සේ දරුවෝ නම් මුකුත් වෙන්නේ නැහැ. මට මොනවා හරි වුණත් දරුවන්ට අපරාධනේ කියලා හිතාගෙන ඉන්ෂුරන්ස් එකක් දාගන්න ඔබට. දරුවන්ට දාන්නේ නැහැ. මොකද ඔබ ඉඳන් ඉන්නේ ඔබට පස්සේ තමයි දරුවන්ට ඔය හැමදේම වෙන්නේ කියලා. නමුත් මෙහෙමදෙනි හොඳට අවබෝධයට කරගන්න. ඔය කිසි දෙයක් අපි වශයෙන් තියන්න පුළුවන් ඒවා නෙමෙයි. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති කියලා දේශනා කරපු දේශනාව පින්විතනයි කිරි ගහින් කොස් ගහට යන්න මගේ කොහොම යන්නත් කිරියන මට්ටම. ඒ කියන්නේ කොහොම කළත් පින්වතුනි ඒකාන්තයෙන්ම සිද්ධ වෙන්න තියෙන ලෝක ධර්ම නියාමයේ ඔන්න ඕකයි. හේතුන්ගෙන් හැදිලා තියෙනවා හේතු තියෙනකන් ඕක පවතිනවා හේතු නැති වෙච්ච ගමන් ඔක ඉවරයි. අද ඔබ උතන ඉඳගෙන ඉන්න පින්වතුනි හේතු තියෙන නිසා මිසක් ඔබ කැමති නිසා නෙමෙයි. නමුත් ඔබ හිතන් ඉන්නවා ඔබ කැමති නිසා ඔබ ඉඳගෙන ඉන්නේ කියලා. මම මේ කියන බණ ටික ඔබට ඇහෙනවා පින්වතුනි ඔබට ඇහෙන නිසා ඔබ හිතන් ඉන්න ඔබ බණ අහනවා කියලා. නමුත් හේතු ටික ගැළපීම නිසා පින්වතුනි මේ සංසිද්ධිය සිද්ධ වෙනවා හේතු ටික ගැළපුණේ නැත්නම් එක හේතුවක් හරි උදලින් අයින් වුණා නම් එහෙම පින්වදිනේ ඔබට මේ බණ බින්දු මාත්‍රයක්වත් අහන්න වෙන්නේ නැහැ. පොඩි සියුම් නහරයක් පිපුණා නම් පින්වදිනේ ඔළුවේ. ඔබ ඔහොම ওই පුටු උඩින් ඉඳී කඩත් අරගෙන කෙලත් වැක්කිරි වැක්කිරි ඉඳී පින්වදිනේ මේ දේශනාව වලට කම දේශනාවේ මොනවද කිව්වේ කියලා ඔබට තේරෙන්නේ නැහැ. ඒ වගේම පින්වදිනේ ඔබගේ අකල් කර්මයක් ප්‍රතිසන්දිල ඔබට නිින්ද ගියොත්. එහෙම වෙන ඕනේ තරම්. බණ අහන්න පටන් ගන්නකොට සමන්තා චක්කවාලේසු කියනකොටම නිින්ද යනවා ආකාසට්ටාජි මුම්මට්ටා කියනකොට අවදි වෙනවා. එහෙම මිනිස් ඕනේ තරම් ඉන්නවා පින්වදිනේ බණ අහන්න හැලෙලින් කරන්න දෙයක් නැහැ. කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙද්දි පින්විතනේ විනාශ උදා කරගන්න පිරිස ඕනේ තරම් ඉන්නවා. නැතුව එහෙම නෙමෙයි. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ නේද? මොනව කරන්නද අතීත සංසාරය තිස්සේ. යම් කිසි කෙනෙක් නිවන් දකින්න බැරි වීර්ය වඩද්දී ඒකගේ නිවන වහන්න ගැහි මුදෙසා මොනවා හරි අඩන් තේට්ටම් කළා නම් පින්විතනේ දැන් ඉතින් ඒව පරිසම් දෙනවොත් තමයි කරන්න දෙන්නේ. ඒවට හේතු කාරණා සැකසලා යනවා අරුත් ගන්න සමාන ඊයේ හොඳටම නිදි මරලා ඉන්නේ. ඒ හොඳටම නිදි මරලා ආවට පස්සේ මොකද දැන් ඉතින් හොඳට ෆුටුවක ඉඳගෙන AC එකේ ඉන්නකොට ඉතින් කාටවත් නිින්ද යනවා දන්නේම නැත්තේ. ඕකයි සබහා. ඉතින් එහෙම වුණොත් එහෙම මහා අපරාධයක්. මොකද හේතුව තථාගතයන් වහන්සේගේ දහම දේශනා වෙනවා මට නිින්ද ගියා. දැන් මොකද වෙන්නේ? දේශනාව ඉවරයි මට හැරුණා. මම සාදු නාදයක් දීලා වන්දනා කරගෙන එළියට ගියා. අනිත් අය සෝතාපන්න වුණා සතර පයින් නිදහස් වුණා මම තාම එතනමයි. ඉතින් ওই තත්ත්වෙට උදා වෙන්න පුළුවන්. මම දැකලා තියෙන ඕනේ තරම් උපාසකම්මල එහෙම වෙනවා. පව්. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මම ඔබට කියන්නේ මේ විදිහට මේ ලෝකේ උපවාසකේ පවතින්නේ නැහැ. ඒක බින්දු මාත්‍රයක්වත් හේතු ටිකක් නිසායි මේ ලෝකේ තියෙන්නේ. සූවිසි ප ဋ ාණිය කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා දිනවා පිළිදෙන ඒක ලේසි පහසු එකක් එහෙම නෙමෙයි මම ඒක කතා කරන්නේ නැහැ බිඳු මාත්‍රයක්වත් මෙතන අභිධර්මයේ තියෙන එක පොතක් තනිකරම එක ප්‍රකාරණයක් මේ සූවිසි ප ဋ ාණියේ තියෙන තනිකරම මේ ලෝකේ නිර්මාණය වෙලා එන හැටි එයි ලෝකේ නිර්මාණය වීම උදෙසා පිළිතුරු අවශ්‍ය වෙලා තියෙන ඔන්න කියන හේතු ටික විතරයි එහෙනම් මේ යම් යම් හේතු ටිකක් නිසා අදෝ මෙතන ඉඳගෙන ඉන්නවා මේ ටික අහගෙන ඉන්නවා හේතු ටික ගැලපෙච්ච නිසා ඉන්නවා පිළිතුරු හේතු ටික නිවරුණා නම් ඔබ ඉවරයි ඔන්න ඕක තමයි උතන තියෙන ස්වභාවය. එහෙනම් දැන් හොඳට අමතක කරගන්න එපා පිටුදෙනි ඔබගේ එහා ගෙදර මිනිස්සෙක් අද මල ගෙදර නම්. ඔබ පොඩ්ඩක් මොලයක් පුන්දියක් සහිතව හිතන්න. එහා පැත්තේ ගෙදර එක්කෙනා මැරිලා නම් පිටුදෙනි මොලයක් පුන්දියක් සහිතව හිතන්න ඔබට ටිකක් දැන් හැංගි ඇඟට හැංගීමක් එනෝනේ මේ එහා පැත්තේ මිනිහා මැරුණා. මේ මිනිහා ජීවත් වෙන්න කියලා තමයි ඔක්කොම කළේ. මේ මිනිහා ජීවත් වෙන්න කියලා හිතාගෙන තව ටිකක් වැඩිපුර යහමින් ජීවත් වෙන්න කියලා හිතාගෙන අපේ ඉඩමේ තිබිච්ච සම්වියට තව පොඩ්ඩක් මේ හයින් ගැහුවා. ඒකට රණ්ඩු වුණා. රණ්ඩු වෙලා පොලිසියට ගියා. අන්තිමට මහා විනාශයක් කරන්න හැදුවා. අන්තිමට මං දීලා නිකන් හිටියා. ඉතින් මේක හැමදාම ඉන්නේ කියලා හිතාගෙන කරපු වැඩක් නිසා නමුත් අන්තිමට මේක දැන් මැරිලා. එහෙනම් මේ උරුමේ මටත් එනවා. හැමතිස්සෙම පින්විතනි අත්තානං උපමං කත්තා කියන ස්වභාවයෙන් ජීවත් වෙනවා. ඔබට යම් අවස්ථාවක අහන්න ලැබුණොත් එම් මෙන්න කෙනෙක් මැරිලා පෙරේතෙක් කියලා ඉන්නවා කියලා පින්විතනේ ඔබගේ ඇඟ හීන් දාලිය දාලා යනවනේ මොකද මිනිස්සු මැරිලා පෙරේතයෝ වෙනවා. මාත් මිනිහෙක් නේ. බල්ලෙක් පාරේ දකින්නකොටම පින්විතිනේ ඔබගේ ඇඟට හීන් දාඩිය දාලා යනකොට හත් දෙයිනේ මේ මිනිහෙක් නේද මේ මම බල්ලෙක් වෙලා තියෙන්නේ හැබැයි ඔබට ඒව හිතෙන්නේ දැන් සමහර අවස්ථාවලදී පින්විතිනේ සමහර පින්වත් පිරිස් ඔබ බේර ගන්න ඕනේ කමට මම මේ පිරිස ඒ ඒ පුද්ගලයාව අරමුණු කරගෙන යම් දේශනාවක් කොටසක් කරනවා ඒ දේශනාවේ කොටස ඉවර වෙනකොට මේක මොකද කරන්නේ අනිත් එකාට කියනවා දැක්ක නේද අර නිමල්ට ගියාන් ගිහින් හාමුදුරුවෝ ඔන්නම කිව්වා කියලා අනේ මම ඒකට කිව්වේ හැබැයි ඒකට ඒක තේරුන්නේ නැහැ ඒක මොකද කියන්නේ? අන්න ඔබ කියන නිමල්ට කියපන්. හාමුදුරුව මෙන්න මෙහෙම කතාවක් කිව්වයි කියලා ඔත හැදෙන්නේ. දැන් හැදෙන්න ඕන එකා කියනවා අනිත් එකාට. තව හේකට ගිහිල්ලා කියපන් කියලා. ඔන්න ඔක තමයි ස්වභාවයයි හැමදෙස්සෙම හිතන් ඉන්නේ මොකද්ද? මම තමයි perfect perfectම කෙනා මේ ලෝකේ ඉන්නේ. ඉතින් ඔය මට ඉන්නකොට සිංහදනේ දන්නේ නැතුව මොකද නේද රබර් බෑන්ඩ් එකේ එක පැත්තක් අත ඇරෙනවා. එක පැත්තක් අත ඇරිච්ච ගමන් ඔබගේ උරුමය ඔබට හම්බ වෙනවා. කොහේ ගිහිල්ලා වැටේද දන්නේ නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන ඔබ අපි වෙනුවෙන් සේවය කරන පිරිස. මේ රට වෙනුවෙන් මහා සේවයක් කරන පිරිස. එහෙනම් ඔබ ඔබ බේර ගන්න. ඔබ අම්මා කෙනෙක් වශයෙන් උත් මේ ලෝකෙට ලොකු සෙතක් කරනවා තාත්තා කෙනෙක් වශයෙන් ලෝකෙට ලොකු සෙතක් කරනවා. දවසක ඔබ සම්බුද්ධ ශාසනයටත් දරුවෝ පූජා කරා. එහෙනම් ඔබ ලොකු සේවයක් මේ ලෝක සත්‍යයට කරන කෙනෙක්. එහෙනම් පින්විතනි ඔබ බේරෙන්න ඕනේ. ඒ බේරීම උදෙසා තමයි පින්විතනි ඔබට මේ දේවල් කියන්නේ. ද හැමතිස්සෙම හිතන්න එපා සබා දහම ඔබට පාලනය කරන්න පුළුවන් දෙයක් කියලා. එහෙම කරන්න සබා දහම ඔබට පාලනය කරන්න පුළුවන් වගේ හැඟෙනවා නම් පින්විතින් ගිහිල්ලා මහමූද ගාවට ගිහිල්ලා හිතන්න මේක කිලෝමීටර් 30 ගානේ මෙතන ඉඳලා ඉන්දියාවට දින ඕක මහ ලොකු දෙයක්ද මම පැනලා පීනනවා කියලා පීනන්න පටන් ගන්න බලන්න එතකොට ඔබට තේරෙයි සබා දහම ඔබට පාලනය කරන්න පුළුවන්ද කියලා. නැත්නම් අර ඩෑම් එකක් තියෙන ඩෑම් එකට ගිහලා පැනලා බලන්න වතුරෙන් මට ලස්සනට ගාන්න මේක අස්සෙන් මෙහෙම පැනලා ඉවරලා ඩෑම් එක අර වී ලස්සෙන් ගිහලා ලස්සනට උඩට එනවා කියලා හිතාගෙන පැනලා බලන්න මොකද වෙන්නේ කියලා. එහෙමනේ ඔබට හිතෙන්නේ. එයා අල්ලපු ගෙදර එකා මැරිලා ඉවරලා ගෙදර යවුන් අඩද්දි ඔබට මොකද හිතෙන්නේ? අනේ පව් එකා මැරිලානේ. අමෘතේ වළඳලා ආපු අය වගේ පින්විතින් අපිත් එකයිලා කියන්නේ. අනේ අපහාඳුරනේ බලන්න කිද අර අපේ ගෙදරට එහා පැත්තේ අර පාපින් ආච්චි මලානේ. පව් ඒ ආච්චි මලා. මේ හරියට අමෘතේ වළඳලා ඇවිල්ලා වගේ කියන්නේ. මම මැරෙන්නේ අර එක්කෙනෙක් මැරිලානේ අපරාධ කියලා කියන්නේ. ඒක නිසා පින්වදනි හැමතිස්සෙම පොඩ්ඩක් ඊම ඔළුවට ගන්න ලෝකෙ මිනිස්සු මැරෙනවා පොඩි අය මැරෙනවා තරුණ අය මැරෙනවා ඉතින් ඔබ ආයි ඊළඟ දවසේ මේ ස්ථානෙට එයිද දන්නේ යන යනකොට තෙරුවන් සරණයි කියලා යන්න හැමෝටම මොකද ආපෞසරයක් ඔබ එයිද කියලා දන්නේ නැහැ මේම කියනකොටත් ඔබට ඉතන නේද මොනවද මේ හාමුදුරුවෝ කියන්නේ කියලා ඒක තමයි පිළිදෙන මම ඔබට පෙන්වන්නේ මම මේ ඔය ඔය පුංචි කෑල්ල කියලා මම ඔබට පෙන්වන්නේ ඔබගේ හිතේ ඔබට කොයිතරම් දුරට ස්ථිරත්වයක් තියෙනවද කියලා කොයිතරම් දුරට ඔබ ඔබ වසඟේ පාලනය කරනවද කියලා මේ ලෝකේ ඔය කොච්චර කිව්වත් මේ මෙතන ඔබට ඒක හිතෙන්නේ නැහැ ඒකයි හිතේ කොච්චර කිව්වත් ඔබ හිතට ගන්න බෑ ඒ තරමට මේ මෙතන ඔබ මේ ලෝකෙට ඇටැච් වෙලා ඉවරයි ඔබගේ රබර් බෑන්ඩ් ලක්ෂයක් විතර තියෙනවා මේ මෙතන ඔබගෙන් එළියට ගියේ ඔය එක්කරව කොතනින් කැඩුනත් පින්විතනේ ඔබ එතන තමයි. ඉතින් ඒක නිසා තමයි අපි මේ දහම ඉගෙනගෙන මෙතනින් බේරෙන්නේ. ඒකයි මම හැමතිස්සෙම කියන්නේ පින්විතනේ අපි දහම ඉගෙන ගන්න කලින් මේක අවබෝධ කරගන්න කලින් අපිට වැටහෙන්න ඕනේ මොකක් නිසාද අපි මේක කරන්නේ කියලා. නැත්නම් තේරුමක් නැති වැඩක් නේ අපි මේගොල්ලෝ කරන්නේ. මම මෙතන ඇවිල්ලා කියනවා ඔබ මේ විගල කාර්යපතිතුමා කියනවනේ ඉතින් මේක අහන් ඉන්නත් එපා දැන් මෙතනට ඇවිදින්. ඔය මට්ටමේ නම් ඇවිල්ලා ඉතින් අපරාධේ මහත්යයි කාලෙත් අපරාධේ මගේ කාලෙත් අපරාධේ ඔබේ කාලෙත් අපරාධේ. හැබැයි ඔබට වැටහෙනවා නම් මට මෙතනින් කොහොම හරි ගැලවිලා යන්න ඕනේ කියලා මහා අදිස්ථානයක් හිතට එනවා නම් පින්වතුනි අන්න එතකොට ඔබට හොඳ ආකාරයෙන් මේක අවබෝධයෙන් මෙතනින් යන්න පුළුවන්. ඒකයි මම මේ ඔබට එකින් එක පෙන්눔 කරලා දෙන්නේ නැතුව මේ ඔබව පල්ලෙහාට දානව එහෙම නෙමෙයි. ඔබ මාන්නක්කාරය කියලා කියන්නේ ඒ මම ඒකගේ ලෝක සම්මත මාන්නක්කාරකම නෙමෙයි මම මේ කියන්නේ. ලෝක සම්මත මාන්නක්කාරකම නම් මහා අපරාධයක් කියලා බල්ල වෙන එකක් ඒක. නමුතර මම මුදුන්පත් කරගෙන කරන කටයුතු තුලදී පින්විතනි කවදාකවත් ඔබට හිතෙන්නේ නෑ ඔබ නැරේ කියලා. කවදාකවත් කාටද මෙතන හිතෙන්නේ ඔබගේ මූණට ඇතිත් පාරක් වදී කියලා ඇතිත් පාරක් වැදලා මූණ විකෘති වෙලා යයි කියලා. එහෙම හිතෙන්නේ නෑ පින්විතනි කාටවත්. ඒකයි තියෙන ගැටලුව. ඔබට හැම ඔබ හැමදාම කන්නාඩි ඉස්සරහට ගිහලා ලස්සනට මූණ බලලා ඔක්කොම කරලා එනවා පින්විතනි එක බින්දු මාත්‍රයක්වත් ඔබට හිතෙන්නේ නෑ දවසක මේ මූණේ. මොකක් හරි ඉන්ජෙක්ෂන් එකක් විෂ වෙලා ඉවරලා ආවනම් එහෙම ගෙඩි ටිකක් මුළු මූණ පුරාම ගෙඩි හැදුනොත් එහෙම කියලා කවදාවත් හිතෙන්නේ නැහැ ඔබ. ඒක තමයි මම ඔබට කියන්නේ පින්විතනේ ඔබ ඒ තරමට මේවට ඇටැච් වෙලා තියෙන නිසා ඔබ කවදාවත් කැමති නෑ අනිත් පැත්තට හිතන්න ඒක නිසා ඔබට ඒව හිතෙන්නේ නෑ කවදාවත්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පින්විතනේ මේ අද ඔය ඔය මූණ ඔය විදියට ඔබගේ තියෙන්නේ ඔබ කැමති නිසා නෙමෙයි. ඔය අතපය ඔබට ඔය විදියට තියෙන්නේ ඔබ කැමති නිසා නෙමෙයි. හේතු ටිකක් ගැළපීලා තියෙන නිසා එක හේතුවක් හරි අයින් වුණා නම් ඔය ඔක්කොම ඉවරයි. පුංචි හේතුවකට පුළුවන් පින්වතුනි ඔබගේ මුළු ජීවිතේම විනාශ කරලා දාන්න. පුංචි හේතුවක්. ඔබ පබඩමක් බදින්න යද්දී පින්වතුනි එකපාරට වතුර බින්දුවක් වීසි වෙනවා තෙල් භාජනයේ. ඒ වීසි වෙච්ච තෙල් භාජනයෙන් ඒ වීසි වෙච්ච තෙල් ටිකක් ඇවිල්ලා ඉවරලා පින්වතුනි සමගි මූණේ වැදුණා නම් එතනින් ඉහට ඉවරයි. ඒකයි තියෙන්නේ. තාම මේක උනේ නෑ. ඒක උනේ නැත්නම් පින්වතුනි ඔබ අකමැති නිසා නෙමෙයි. තාම මේක උනේ නෑ. ඒක වුණා නම් එහෙම ඉතින් අර අර අහල පහල ඉන්න දෙවිවරු ටික ඔක්කොම ඉවරයි. ඇයි? පාට්ට පතුරු යනකම් බයිනෝ දෙවිවරුන්ට මුන්ට අපි ඔච්චර වැඳලත් බැරි වුණානේ මුන්ට මාව බේර ගන්න කියලා තමයි කියන්නේ ඊට පස්සේ. මිනිස්සු හිතාගෙන දෙවිවරු ඉන්නේ මිනිසුන්ගේ බලන් හොදන්න කියලා. බලන් ටික එළියට දැම්ම මේක හොදලා නැහැනේ මේ දෙවිවරු මුන්ට නම් මං ආයි වඳින්නේ නැහැ කියන මට්ටමින් තමයි මිනිස්සු කතා කරන්නේ. මිනිසුන්ට තේරෙන්නේ නැහැ සෙවෙදෙන හේතුන් පටිච්ච සම්භූතං හේතු වංගා නිරුච්චති දෙවියන්ටත් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා එතනින් ඉහළ දෙවියන්ට කරන්න බෑ. ඉතින් අද ගිහිල්ලා යාඥාවක් කළා බලන්නකො දෙවියන්ට මගේ තාත්තා මරන්න එපා කියලා. මගේ තාත්තා මැරෙන්න දෙන්න එපා කියලා. කරන්නකො බලන්න ලෝකෙ තියෙන ඔක්කොම පූජා ටික දෙවිවරු ඔක්කොම ගෙන්නලා ඉවරලා. හරියයිද? එහෙම එකක් වෙන්නේ නැහැ. දෙවියන්ට කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. බින්ද එතනින් එහාට කරන්න බෑ. එහෙනම් දෙවිවරුන්ට බයින්න යන්න එපා. කවුරුත් Tamanට මේක කළා දුන්නේ නැහැ. හේතුම් පටිච්ච සම්භූතං හේතුඵංගා නිරුච්චති. ඔන්න ඔය ප්‍රමාණයෙන් තමයි කටයුතු කරන්න තියෙන්නේ. ඉතින් එතකොට පින්විතනේ එහෙමනම් දැන් ඔන්න ඔය පැත්තෙන් ගිහිල්ල වෙරලා මම තවත් එක කාරණාවක් ඔබට කියන්නම්. දැන් පින්වතුනි මේ සමාජයේ අපි මේ කටයුතු කරගෙන යද්දී අපිට ගොඩාක් හිතෙන දෙයක් තමයි මේ සමාජයෙන් නෙවු මහ කුම්මැහිය පුන්නු කියලා. මන්නම් හරි හොඳයි මන්නම් දන් දෙනවා මුනම් පොල් ගෙඩියක තරම් දෙයක්වත් දෙන්නේ නැහැ කියලා අපිට හැමදෙස්සෙම හිතෙනවා. එහෙම හිතලා නැද්ද ඔබට? සමහර වෙලාවට පොඩි එකෙක් ගිහින් නැත්නම් ඔබ හරි ගිහින් වෙලා මල් ටිකක් නැන්දේ මල් ටිකක් කඩා ගන්නද? එපා එපා අපේ වත්තේ මල් කඩන්න එපා. ඔබ එළියට එනකොට එළියට ඇවිල්ලා දෙස් දෙවල් තියදී බලනවා යකෝ බුදුහාමුදුරන්ට පූජා කරන මල් ටිකක් අදින ඇති මහ කුම් මෙහි ගෑණිය කී කී බැන බැන නේද එළියට එන්නේ. මෙවදී අර කාන්තාව කරේගත් එකේ පාප කර්මයේ 10%යි නම් ඔබ කරගන්න එකේ පාප කර්මයේ 90ක්. ඉතින් ඔබ බුදුන් වහන්සේ ඉන්න ගිහිල්ලා මේ නොයෙක් කරගත්තේ. දැන් උදන් යම් විශ්ලේෂණය කරගන්න ඕනේ කරුණු කාරණා ටිකක් තියෙනවා. ඒකයි මම ඔබට හැමදෙස්සම කියන්නේ සර්ව සාධාරණව ලෝකෙ දිහා බලන්න ඕනේ. දැන් ඔබට හිතෙනවා පින්වතුනි මල් දන්සලක්ද නැත්නම් මල් ටිකක් පූජා කරන්න. මල් ටිකක් පූජා කරන්න ගිහිල්ලා ඔබගේ ඒ ඔබගේ වත්තේ මල් ටික කල්ලි වෙරලා අල්ලපු ගෙදරට ගිහිල්ලා. අහනවා නැන්දේ මල් ටිකක් කඩා ගන්නද? ඒ නැන්දා කියනවා මල් කඩන්න එපා කියලා. අන්න එතකොට පින්වතුනි ඔබ ලොකු ජජ්මන්ට් එකකට එනවා. ඒක සම්පූර්ණයෙන් වැරදි. ඔබ ජජ්මන්ට් එකකට එනවා. ඔබ ජජ් කරනවා ඒ කියන පුද්ගලයා පුදුමාකාර කූමැයියෙක් කියලා. ඔබ එහෙම හිතනවා නම් පින්වතුනි මමත් දානයක් දෙනවා. මං දානයක් දීලා මං එන ඔබේ ගෙදරට ඒ දානෙට අවශ්‍ය පහේ එකතු කරන්න. මං දෙන දානේ තමයි ළමයි දානේ. ඔබ මල් දානයක් දෙන්න හැදුවේ. මං ළමයි දානයක් දෙන්න හදනවා. ළමයි දානයක් දෙන්න කියලා ඇවිදලා මං අහනවා නැන්දේ ළමයා දෙන්න බැරිද දානේ දෙන්න. දෙයිද ඔබ? ඔබ කොම්මෙහි ඉන්නේ එහෙනම්. හොඳට හොඳට විමර්ශනය කරලා බලන්න. ඔබත් කුම්මෙහි එක් නේන. ඇයි? මම දානයක් දෙන්න ලෑස්ති වුණා. ඔබ දෙන්නේ නැහැ ළමයා වේකට. ඇයි ඔබ ළමයව දෙන්නේ? අර නැන්ද දෙන්නේ මලක්. ඔබ ළමයව දෙන්නේ. අර මාමා පොල් ගෙඩියක් දෙන්නේ. මාමේ දානෙට පොල් ගෙඩියක් ඇහිඳ ගන්නද? එපා එපා. පොල් ඇහිඳ ගන්න එපා. ඔය කියන පුදුම කුම්මැහියෙක් නෙමෙයි. නැන්දේ මල් ටිකක් හදාගන්න එපා. හැබැයි මම ඔබෙන් ඇහුවාම ළමයි දානියක් දෙනවා ළමයා දෙන්න බැරිද? බෑ. දැන් ඇයි ඔබ කියන්නේ පෙන්නේ අර දෙන්න කුම්මැහි කියලා ඔබත් කුම්මැහි. ඇයි ඔබ දෙන්නේ නැහැ නේද දරුවෝ? ඔබට දරුවා වටිනවා වගේ පින්විතනේ ඒ කෙනාට මල් වටිනවනම් ඒක නා මල් දෙන්නේ නැහැ නේද? ඔබට දරුවා වටිනවා වගේ ඒ කෙනාට පොල් ගෙඩිය වටිනවනම් දැන් ඔබට කියන්න පුළුවන් දරුවයි පොල් ගෙඩියයි සංසන්දනය කරන්න පුළුවන් දහවදල කියලා අහන්න පුළුවන්ද? පුළුවන්. ඔබට දරුවා වටන වෙන්න පුළුවන් ඒකට දරුවෝ නෑ ඒකට තියෙන්නේ පොල් විතරයි ඒක නිසා ඒක පොල් වලට කැමතියි දැන් එහෙනම් පින්විතනේ ඔබට මේ ලෝකේ කවුරුත් නරකයි කියලා ජජ් කරන්න බෑ. ඔබට කවදාකවත් කියන්න බෑ පින්විතනේ ඒ අය කුම්බැහිය කියලා. මොකද ඒ අය ඒකට කැමතියි. කවුරුත් කැමති දෙයක් දෙන්න කැමති නෑ. මම මොනවද කැමති ඒව ඉල්ලනවට කැමති නෑ. ඒක නේද ස්වභාවය. ඔබ මේ ලෝකේ කැමතිම දේවල් කියන්නේ. උදාහරණයක් මම කියන්නම්. රුපියල් 5000 නෝට්ටුව. රුපියල් 5000 නෝට්ටුවට මේ ලංකාවේ ඉන්න හැම කෙනාම කැමතියි. ඕක ඉල්ලුවොත් එහෙම දෙයිද? පාර යන කෙනෙක් කියනවා අනේ නෝනා ඔය පර්ස් එක ගන්න ලස්සන 5000ක් දෙන්න දෙන්නකො මට ඒක දෙයිද? ඒක දෙන්නේ නැහැ. එහෙනම් ඔබත් කුම්මැයි වෙන්නෙත් නැහැ. එහෙනම් පින්වතුනි මේ ලෝකයේ ඉන්න පිරිස් කවුරුත් කුම්මැයි නැහැ. කුම්මැයි කියලා කියනවනම් හැමෝම කුම්මැයි. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි පින්වතුනි මම මොනවද කැමති ඒ කැමති දේ දෙන්න කැමති නැහැ. ඔන්න ඕක නිසා තමයි පින්වතුනි දානය කියන එක මේ සම්බුද්ධ ශාසනයක දහම අවබෝධ කරගත්ත කෙනෙකුට විතරක් හරියට දෙන්න පුළුවන් වෙන්නේ. ওই දානය කියන එක හැමෝටම දෙන්න බෑ. දානය කියන එක හරියටම දෙන්න පුළුවන් වෙන්නේ පින්වතුනි මේ සත්‍ය අවබෝධ කරගත්ත අයට විතරයි. නැත්තම් වෙන්නේ මොකද්ද? ඔබ මතක් කරලා බලන්න ඔබ පන්සලට ගිහිල්ලා ඔබගේ යාළුවන්ට පෙන්නලා නැද්ද කියලා. මේ අර 12 මයේ පහන මම මන් දුන්න 12 මයේ පහන අර මන් දුන්න 12 මහේ පහ නරතින්. අර මන් දුන්න කාපට් එක තමයි මේ දාලා තියෙන්නේ මේ. මන් දුන්න කාපට් එක තමයි දාලා තියෙන්නේ කියලා කියන්නේ පිටින් ඇයි? මන් දුන්න 12 මහේ පහන තමයි ඔය තියෙන්නේ කියලා ඔබ තාම දීලා ඉවර නෑ. තව තියෙනවා ඔබට දෙන්න. මොකද තව කොන් කෑල්ල අතේ ඉතුරු වෙලා ඔබ ආම්දුරන්ගේ අතට ඒක දීලා තියෙනවා. සමහර වෙලාවට ස්වාමින් වහන්සේ නමකුත් කියන්න පුළුවන්. මේ මේ මේ තියෙන්නේ මේ මේ මහත්ය දීපු පාපට් එකනේ මේ තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? හාමුදුරුවෝ තාම මේක අරන් ඉවර නෑ. දහම අවබෝධ කරගත්ත කෙනෙකුට විතරයි පිටුතුනි දානිය දෙන්න පුළුවන්. මේ BMI CH එකේ සිවිච දේශනා වෙලාවේ තරුණ නෝන කෙනෙක් ඇවිදලා මගෙන් අහනවා. මොකද මම කියවනේ දානිය දීලා සෝතාපන්න වෙන්න බෑ. සෝතාපන්න වෙන්න උපනිශ්‍රේ සැලසෙනව විතරයි දන් දීමෙන් කියලා. එතුමිය ඇවිල්ලා මගෙන් අහනවා ස්වාමීන් ඉතින් හරියට දන් දෙනවා කියලා කියන්නේ අතහැරලම දීමක් නේද? ඉතින් ඒක එතකොට උපනිශ්‍රේ නෙමෙයි. ඒක කෙලින්ම නිවනටම ආදම් වෙන එකක් නේද කියලා. එතන මම කිව්වා හරියටම දන් දෙන එක නම් එහෙම තමයි. හරියටම දන් දෙනවා කියන්නේ මොකද්ද? හරියටම දන් දෙන්න නම් ඉස්සෙල්ලා බණ ආලා ඉන්න ඕනේ. ඉස්සෙල්ලා බණ ආලා අතහැරිච්ච ටික තමයි පිටුදනි දන් දෙන්නේ. බණ අහන්න අහන්න තමයි අතහැරෙන්නේ දීලා අතාරින්න බෑ කාටවත්. දරුවෙක් දීලා ඔබට පුළුවන් ද දරුවා අතාරින්න? දරුවෙක් දන් දීලා දරුවා අතාරින්න පුළුවන්ද ඔබට? එහෙම කරන්න බෑ කවදාවත්. දන් දීලා අතහරින්න බෑ පින්වතුනි. බණ අහලා යතෑරේ. බණ අහලා අතහැරෙනකොට ඒ බණ අහලා අතහැරීම තුල තියෙන දේවල් මොකද කරන්නේ? කිසිම ප්‍රශ්නයක් නැතුව දෙනවා. ඔන්න ඕකයි ක්‍රමවේදය. ඒක නිසා තමයි කියන්නේ පින්වතුනි දන් දීලා නෙමෙයි සද්ධර්ම ශ්‍රවණයෙන් තමයි අතහැරෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් ඔබ බනහන්න බනහන්න බනහන්න පින්වතනි ඔබට අතහැරෙනවා. මොකද හේතුව ඔබ කැමති කියලා જાතියක් මේ ලෝකේ තියෙනවා. ආන් ඒ කැමති කියන જાතිය ඔබ කවදක්වත් දෙන්නේ නැහැ. සමහර වෙලාවට අර පොල් ගෙඩිය දෙන්න බෑ කියපු මිනිස්සයා පින්වතනි කියන්න පුළුවන් පුතේ මට පොල් නම් දෙන්න බෑ ඔබට. ඔන්නම් ආන් අර වත්ත පිටිපස්සේ තියෙනවා හොඳ නැදුම් ගහක් ඒක කපම් පදේ. දැන් නැදුම් ගහද පොල් ගෙඩියද වටින්නේ ඔබට? ඔබට මොකද්ද වටින්නේ? නැදුම් ගහ වටිනවා. නේද? නමුත් ඒ ආතට වටින්නේ මොකද්ද? පොල් ගෙඩිය. ඉතින් ඔබ කොහොමද කියන්නේ පිළිතුර ඔබට කැමති දේවල් එක සංසන්දනය කරන්නේ කොහොමද ඒක? පුතේ පොල් ගෙඩි නම් ගන්න එපා. ගේ හරියට මොච්චරයි කියලා නැදුම් ගහවන්න කපම් බලන්න. එහෙම කියන්න පුළුවන් කෙනෙක්. ඒවද එයාට නැදුම් ගහ වටින්නේ නෑ. එයාට පොල් වටින්නේ. ඔබට පොල් වටින්නේ නැහැ ඔබට දරුවව වටින්නේ. ඒක නිසා ඔබ කවුරු ඉල්ලුවත් මොන දේ මොන දෙයකට කියලා ඉල්ලුවත් ඔබ ඔබගේ දරුවව දෙන්නේ නැහැ කවදාවත්. මොකද ඔබට දරුවව වටින නිසා ඔබ දරුවව අල්ලගෙන ඉන්න නිසා. එහෙනම් හොඳට මතක තියාගන්න තේමෙතනි හරියාකාරව දානයක් දෙන්න නම් ඒ කාන්තේම සද්ධර්මයේ ශ්‍රවණය කළා Tamanට අතහැරිලා තියෙන්න ඕනේ. අතහැරිලා තිබුණේ නැත්නම් අන්තිමට ඔබ මොකද කරන්නේ 5000 පියදම් කළ දානයක් දීලා ඉවර වෙලා කෝටි 5ක් විතරමක් කරනවද? බලාපොරොත්තු වෙනවා. දැන් දෙවියෝ ගාවට ගිහලා ওই ටික නෙමෙයිද කරන්නේ? දෙවියෝ ගාවට යනවා පූජා වට්ටියකුත් ඔක්කොම හදාගෙන ඉන්න ඔක්කොටම වියදම් 5000යි. ඉල්ලන්නේ මොකක්ද? හොඳම බිස්නස් එක තමයි තියෙන්නේ. ඇයි ඉන්වෙස්ට්මන්ට් එක 5000යි ප්‍රොෆිට් එක 45000යි මොකද 50000ක බිස්නස් එකක් කතා කරන්නේ දෙයියොත් එක්ක බාරි ඔප්පු කරනවා ඇවිදලා 5000ක් දානවා නැවට වාරයක් බාරි ඔප්පු කරනවා මට මේ 50000යි මේ ජොබ් එක තියෙනවා මේ ජොබ් එක මට අරන් දෙන්න. එතන 45000 ප්‍රොෆිට් ගත්ත හැකි දෙයියොත් එක්ක කරන බිස්නස් එකේ. ඔබ හිතනවාද පින්විතෙන් දෙයිය උදව් කරයි කියලා? ඉතින් මේකයි මම කියන්නේ. හරියට පැහැදිලි කරගන්න මේ දේවල්. මේ ලෝකදාපිය ජීවිතයේ තිබෙන විදිහ නිකන් මෝඩ වැඩ කරන්න යන්න එපා. හොඳ ආකාරම ඔළුවේ තියාගෙන කටයුතු කරන්න මේ දේවල්. එහෙනම් ඔබට දානයක් දෙනවා නම් ඒකාන්තයෙන් පිළිගන්නේ ඔබට අතහැරිලා ඕනේ දාන දෙන්නේ නැත්නම් වැඩක් නැහැ. ඔය කොච්චර කළත් ඕයන් ආනිසංස ඉන්නේ නැහැ. අර මල පෙරේතිය බලන් ඉන්නවා අපේ දැම්මට පින්දේ දැම්මට පින්දේ දැම්මට පින්දේ. ඔබත් කියනවා මම අපේ අම්මා මැරිලා දැන් අවුරුදු 20ක් වෙනවා. අවුරුදු 20ම අපේ ගෙදර ඥාති හිත මිත්‍ර ආදී ඔක්කොම එකතු වෙලා දන් දුන්නා. කොච්චර දන් දුන්නා කරන්නේ අම්මා තාම පෙරේතෙක් කියලා. ඔබට එහෙම හිතච්ච අවස්ථාවල් ඕන කරන් ඇති. යකෝ මෙච්චර දන් දීලා මෙන්න ගෙදර ඇවිල්ලාද දැන් මොන හරදරයක්ද මේක කියලා හිතච්ච අවස්ථාවල් ඕන කරන් ඇති. ඒ විදිහට ඔබ දන් දෙනවා තමයි නමුත් ඔබ දන් දෙන්නේ අතහැරලා නෙමෙයි. ඔබ දන් දෙන්නේ කොන් කැලලක් ඉතුරු කරගෙන ඒක නිසා පින්විතනේ මේ දානීය ආනිසන්ත ඔබට ගන්න අමාරුයි. සම්පූර්ණයෙන්ම පින්විතනේ මේ දානීය ඔබ අතහැරලා නොදෙන නිසා පින්විතනේ මේ දාණයෙන් එන පින දූෂණය වෙනවා. ඒ පින දූෂණය වීම නිසා අනුමෝදන් වෙන්න තියෙන බොහෝ චුට්ටි කොටසක් විතරයි ඒකේ. අන්න ඒක නිසා තමයි නේද හැම දෙයකටම අවශ්‍ය පළවෙනිම කාරණාව තමයි සද්ධර්මයේ ශ්‍රවණය කරන එක සද්ධර්මයේ ශ්‍රවණය කළාම මෙන්න මේ දේවල් අතහැරෙනවා. අතහැරීම උදෙසා තමයි පින්විතනි මේ දේශනාව ඔක්කොම තියෙන්නේ. ඒ ලෝක යථාර්ථය තේරුම් ගත්තට පස්සේ පින්විතනි ඔය දැන් කියනවා හිතන්න මෙහෙම කෙනෙක් ඉන්නවා අල්ලගෙන ඉන්නවා මෙහෙම එකක්. දැන් අර පුංචි කාලේ අපි කතන්දරයක් ඇහුවා. පුංචි කාලේ අපිට කතන්දරයක් කියලා දුන්නා. ඒ තමයි එක මිනිහෙක් රේල් පාරේ රේල් පාරේ තියෙන එකක් ඔය තොප්පියකින් වහගෙන ඉන්නවා. මේ තොප්පියකින් වහගෙන ඉඳලා දැන් කට්ටිය අහන මොකද්ද ඔය කියලා ඉතින් හරි ලස්සන කියලා ලස්සන මයිනෙක් ඉන්නේ මේක ඇතුලේ. මේ ලස්සන මයිනෙක් කියලා කියන කියන වාරයක් වාරයක් ගන්න අනිත් මිනිස්සු කියනවා අනේ මට දීපංගු පොඩ්ඩක් අත ගන්න දීපංගු අත ගන්න දීපංගු. බෑ බෑ අත ගන්න බෑ මේක හොඳ ලස්සන මයිනෙක් අත ගෑවොත් එහෙනම් මේක ඇත වෙනවා. ඔහොම කිය කිය ඔහොම කිය කිය තොප්පියෙන් වහගෙන ඉන්නවා. දැන් ඔහොම කියනකම් පිටින් මොකද වෙන්නේ? හරිය ලොකු වටිනකමක් දැන් වටේ ඉන්න මිනිස්සුන්ට මේ. අර වටනකම දීලා දීලා දීලා දීලා. දැන් මේක දැන් මම ලොකු හොඳ මයින් ලස්සන මයින්නේ. දැන් හරි ආසයි දැන් අනිත් දාට මේක බලන්න අත ගන්න ඔක්කොම කරන්නේ. එහෙනම් එක්කෙනෙක් කියනවා අනේ මොනවා හරි කොහොමද මට පොඩ්ඩක් දීයන්කෝ කියලා මොකද කරන්නේ අර මනුස්සයා නම් ගන්නකො මේක අත. ඕම මේ තොප්පිය ඔහොම අල්ලගන්න හද කළා අල්ලගන්න. ආ දැන් ඔහොම ගන්න. මම යනවා තව ටිකකින් ඔයා ඕන එකක් කරගන්න. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට අරුව මොකද කරන්නේ? හරි හට්ටියේ මේ යනකන් ඉඳලා හිමීට තොප්පිය එක පැත්තකින් උස්සලා ඉවරලා අත දාලා ඉවරලා අත ගන්න. බලනකොට මොකද තිබිලා තියෙන්නේ? අසුචි පිටා. ඒ අසුචි පිට තමයි අරක වහගෙන ඉවිලා තියෙන්නේ. හැබැයි කෙනෙක් හොන්න හොඳට හිතලා බලන්න අර අසුචි පිටක් කියලා දැනගන්න තාක්කල්. ඒකට ලොකු වටිනකමක් තිබ්බ නේද ඒක? කාටවත් අල්ලන්නවත් දුන්නේ නැහැ මේක. හොඳ උදාහරණයක් මේක තේරුම් ගන්න පිළිදෙන හොඳට. කිසිම කෙනෙකුට අල්ලන්න දුන්නේ නැහැ. අරයා අරයාගෙන් තොප්පිය නිදහස් කරගෙන හරි මම මේක තද කරගෙන අල්ලන් ඉන්න. කියලා අර මනුස්සයා යනකම්ම වටේ ඉන්න කාටවත් අල්ලන්න දුන්නේ. ආ අල්ලන්න අල්ලන්න. අල්ලන්න එපා මේක මගේ දැන්. කියලා මොකද කරන්නේ දෙවියන් හරි ලොකු වර්ණකම ජනිත කරගෙන හිටියා. ඒ වර්ණකම ජනිත කරගෙන ඉන්න නිසා කවුරු හරි කියවන අනේ උඹේ මයිනා මට පොඩ්ඩක් දීයක් දෙයිද? දැන් ඉල්ලුවම දෙයිද? ඈ අනේ අපේ දුවට පොඩි කරදරයක් වෙලා ඒ වෙලේ මේ කරදරේ නිදහස් වෙන්න මේ කුරුල්ලෙක් නිදහස් කරන්න කියලා කිව්වා. අනේ උඹේ මයිනා පොඩ්ඩක් දීයක් දෙයිද? දැන් දෙන්නේ නැහැ. මොකද හේතුව මේක ලොකු වටනකම ජනිත වෙලා තියෙන්නේ මේක. ඇත්ත හරියට දන්නේ නැති නිසා. ලොකු වටනකම ජනිත කරගෙන ඉන්නලා දැන් මේක වහගෙන ඉන්නවා. දැන් ටික වෙලාවකින් මොකද කරන්නේ හිමීට ඔබට වුණා වෙනවා මේක මොකද්ද කියලා බලන්න. මහිනා පොඩ්ඩක් අත ගාලා බලන්න. දැන් මොකද කරන්නේ අර හිමීට අර කුසල අත ගන්නකොට තනිකරම තියෙන අසුචි අසුචි පිටා. ඒක අතේ ගෑවුණාට පස්සේ දැනගන්න අසුචි කියලා. දැන් මොකද කරන්නේ? දැන් තොප්පියක් ඉහි කළා දාලා ගිහලා ඉක්මනට අත හොද ගන්න. ඔන්න ඔය ටික තමයි පිඟුදෙනි වෙන්න තියෙන්නේ මේක. ඉතින් අද ඔබ මොකද්ද කරගෙන තියෙන්නේ මේ ජීවිතය කියන මයිනා? අවිද්‍යාව කියන තොප්පියෙන් වහගෙන ඉන්නවා. ඕක වැහිලා තියෙනකම පිඟුදෙනි ඔබට හිතෙනවා මේක ඇතුලේ තියෙන මහා මහා වටින දෙයක්. මේ සසර ගමන කියන මයින තමයි මේක ඇතුලේ ඉන්නේ. ඕක අවිද්‍යාවෙන් තමයි වැහිලා තියෙන්නේ. ඒක නිසා කියන්නේ ඔබට මයිනෙක්ම තමයි පේන්නේ. ඔබ බින්දු මාත්‍රයක්වත් විදලා බලන්න හදන්නේ නැහැ. තොප්පිය පොඩ්ඩක් ඇරලා බලන්න හදන්නේ නැහැ. අවිද්‍යාව පොඩ්ඩක් අයින් කරලා බලන්න හදන්නේ නැහැ. මේකේ තියෙන ඇත්ත යථාර්ථය මොකද්ද කියලා. ඉතින් ඇත්ත යථාර්ථය යම් දවසක ඔබට වැටහුණා නම් ඉතින් ඔබ ඔහොම නෙමේ තනි කරම ඔඩියට ගුරු වෙනවා. ඒකයි මම කිව්වේ පින්විතනේ අපේ ආරාමේ පැවිදිලා ඉන්නවා මහා උගත් තිරේ. රොබොටික් ඉංජිනේර්ස්ලා හිටන් පැවිදිලා ඉන්නවා පින්විතනේ ඇවිදින්නේ. අපිට හිතා ගන්නවත් බෑ එයා ඉංග්‍රීසි වල හිටියු බැංක් මැනේජර්ලා හිටන් අවුරුදු 30 ගණන්. ඒ ගෙවල් දොරවල් ඔක්කොම දාලා ඒ පුරවැසියෝ. පැවිදිලා පැවිදිලා ඉන්නවා. හේතුව තමයි තෙමිතේ මේ අර මෙච්චරකල් වහගෙන හිටියේ මොකද්ද කියන එක අවබෝධ වුණා. මේකේ අරල බලපු ගමන් තේරෙනවා මොකද්ද මේ මෙච්චර නැත්නම් අත ගාලා බලපු ගමන් තේරෙනවා මොකද්ද මේ මෙච්චර වහගෙන හිටියනේ මේ මොන මහදාජාරාවක්ද කියලා ඔක්කොම විසිකලා දාලා යන්නේ. ඉතින් ඔන්න ඔය ටික තමයි කරගන්න ඕනේ. එතකම ඔබ කරන්නේ ඉතින් මෙතන මොකද්ද? මේ මගේ මයිනා මේ මගේ මයිනා අල්ලන්න එපා එකෙක්වත් මේක තමයි මගේ වට්ටමේ කියන කවුරු හරි ආවොත් එන ඒකටත් ගහලා පන්නලා ඉඳලා ඕක රැක රැක ඉන්නවා. මේක නිසා මේ ධම ශ්‍රවණය කරගන්නකොට මොකද වෙන්නේ මෙතන ඔතනින් අත මෙදෙන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා. ඒකයි මම කියන්නේ මේක හුද්දට මේ ඔළුවට දාගන්න කියලා මේකේ තියෙන ස්වභාවය මොකද්ද කියන්නේ. තනිකරම විශයක් විදිහට මේක හදාරගන්න. ඒකෙන් මං කියන්නේ දැනුම එකතු කරගන්න කියලා නෙමෙයි. මම දැනුමට බන කියන්නේ නැහැ කාටවත්. මං දැනුමට බන කිව්වොත් නෙමෙයි ඔබට කියන එකක්වත් තේරෙන්නේ නැති වෙන බන කියනවා මං. ඔය සමහර මිනිස්සු ඉන්නවා කියන්නේ අර මාන්නේ තියෙන ලක්ෂණය නිසා. ඒකුන්ට ඕනේ මොකද්ද මේ නිවන් දකින්න බන නෙමෙයි. ඒකුන්ට ඕනේ බන. මොනවා හරි ටිකක් ගැඹුරට කියන්නයි ඕනේ. නිවන් දකින්න අයියෝ ඉතින් ආ මේ ඕ ටික අපි දන්නවනේ. අපිට තව නැද්ද ටික ගැඹුරට කිය ගැඹුරට. ඒ මහාන පිරිස ඉන්නවා. ඉතින් මම එහෙම අයටනම් බණ කියන්න කැමති නෑ. මොකද හේතුව මයි කාලෙත් නිකන් නාස් වෙනවනේ. තථාගතයන් වහන්සේ පින්විතනේ 84000 ක්‍රමවේද දේශනා කළා මෙතනින් ගොඩට එන්න. ඔබට 84000ම ඕනේ නෑ ගොඩට එන්න ඔබට එකක් ඇති. හැබැයි ඔබ හිතනවා නම් 84000ම ඉගෙනගෙනයි මම මෙතනින් ගොඩට යන්නේ කියලා පින්විතනේ. ඉතින් ඒකට කියන්නේ ගොංකම එහෙමත් මෝඩකම කියලා. වෙන එකක් නෙමෙයි. ඒක නිසා මම ඔබට දැනුමට නෙමෙයි කියන්නේ. නමුත් මම ඔබට කියන්නේ පින්විතනේ මේ විශ්වීය භාෂාව ඉගෙන ගන්න. මේක තමයි මේ විශ්වීය භාෂාව මේ විශ්වයේ දුවන ක්‍රමවේදය. විශ්වය කියන වචනෙටත් තේරුමක් තියෙනවා. විශ්වය කියලා කියන්නේ පින්විතනි ස්ව කියන තත්යෙන් විසි වෙච්ච. විශ්වය කියලා කියන්නේ. ඒ කියන්නේ ස්ව කියලා මම මගේ කියලා හදාගන්න ක්‍රමවේදයන් තුරදී එළියට විසි වෙලා ගිය දේවල්. ඔබට යම් කිසි සිතුවිල්ලක් පහළ වෙන වෙලාවේදී සිතටයි ගතටයි වටටයි ශක්ති තුනක් නිපද වෙනවා. ශක්ති තුනක් නිකුත් වෙලා යනවා. සිතට එකක් යනවා ඒ සිතට යන එකෙන් තමයි පින්විතනි භවපත්‍යා ಜಾති කියලා ಜಾතිය සකස් කරන්නේ. ගතට එකක් යනවා ඒක දිහා තමයි තියෙන්නේ ගතේ හෝමෝන ක්‍රියාකාරීත්වය සිද්ධ කරන්නේ. දැන් ඔබට එකපාරට කෑමක සුවඳක් එහෙම ආවොත් ඒ මොහොතේම බඩගින්නක් එනවා ඔබට. ඔබ ඒව පාලනය කළා නැත්තම් හොඳ සුවඳක් ආවා නම් එහෙම තෙල් මිරිස් සහිත සුවඳක්. ඒ ආපු ගමන් මොකද වෙන්නේ? ටික වෙලාවක් යනකොට ඔබගේ බඩ දැවිල්ල ගන්න පටන් ගන්නවා. ඒකට හේතුව තමයි පින්විතනේ අර ඒ ආපු අර සිතුවිල්ල නිසා අර අර සුවඳ නහය ගැටිලට පස්සේ එතනින් එහාට යන සිතුවිලි සමුදාය නිසා එක සිතුවිල්ලක් එනකොට සංකාරපච්චය විඥානං කියන ස්වභාවයට යනකොට ශක්ති ප්‍රභේද තුනක් නිකුත් වෙලා යනවා ගතටයි සිතටයි වටටයි ඒ වටට යන ටික තියෙනවා පින්විතනේ ආන්ගේ වටේට යන ටික තමයි සබාධමත එකතු වෙන්නේ ඒක තමයි සබාධමයේ නිර්මාණය සිද්ධ වෙන්නේ ඔය ගහකොළ කියන ඒවත් පින්විතනි තනිකරම ඔබ විසින් නිර්මාණය කරපු දේවල්. අජීවී වස්තුන්ගේ පටිච්ච සමුප්පාදය කියන එක තව ඉස්සරහට මම දේශනා කරන්නම්. එතකොට ඔබට වැටහි අජීවී වස්තුවක් කොහොමද මේ ලෝකෙට නිර්මාණය වෙන්නේ කියලා. කොස් ගස කියන එක මේ ලෝකෙට නිර්මාණය වුණේ කොහොමද කියලා. දෙල් ගස කියන එක කොහොමද නිර්මාණය වුණේ? කංකුම් කියන ඒවා කොහොමද නිර්මාණය වුණේ? ක්‍රමවේද තියෙනවා පින්විතනි. එන්නේ ක්‍රමවේද අනුව තමයි ඍෂිවරුන් වහන්සේලා විසින් ඔය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියන එක මේ ලෝකෙට හඳුන්වලා දීලා තියෙන්නේ. ඔබගේම ලෙඩ සනීප කරන්නයි ඒව පාවිච්චි කරන්නේ. ඔබට මොකද තියෙන ලෙඩේ? ඒ ලෙඩේ තියෙන හේතුව තමයි පිළිතුරේ ආදිකල්පිත බ්‍රහ්මයට ওই ලෙඩේ තිබුණේ නැහැ. ආදිකල්පිත බ්‍රහ්ම පිරිසකින් මේ විකසණය වෙලා එන ගමනේදී තමන් අසත්පුරුෂ ක්‍රියාවලට යොමු වෙලා ඉවරලා තමන් තුළ තිබිච්ච ಗುಣ තමයි පිළිතුරේ ওই සබාධමයට එකතු වෙලා තියෙන්නේ. තමන් ගුණයෙන් පිරිහෙනකොට දැන් අර ඒ જાතිය සංකාර වැඩෙන්නේ නැති නිසා දැන් මොකද වෙලා තියෙන්නේ පිළිතුරේ ඒ ගුණය මේ විශ්වයේ අඩුයි. ඒ විශ්වයේ අඩු නිසා මොකද වෙන්නේ ආන් ඒ කාලේ මේ නිකුත් වෙලා ගියේ ඒ ශක්තිය අර ගහකොළ වශයෙන් දැන් නිර්මාණය වෙලා ඇවිදලා තියෙනවා. අන්න ඒක නිසා තමයි ඔබට එහෙම මේක මහා දීර්ඝ වැඩපිළිවෙලක් මම මේක දැන් කියන්නේ යන්නේ නැහැ. අජීවී වස්තුන්ගේ පරිත්‍සමුප්පාදේ. නිවන් දකින්න ඕන වෙන්නේ නැහැ. ලෝකෙ ගැන උලා කන්න තමයි මේවත් ඕනේ වෙන්නේ. මේක ටික දැනගෙන ඉන්නලා ලෝකෙට ලොක්කා මන් තමයි කියාගෙන කට්ටියට ඕනනම් දේශනා කරන්න පුළුවන් මේ දේවල් හොයාගෙන ඉවරයි. එහෙම ක්‍රමවේදයකට තමයි සිංවිතනේ ඔය දේවල් නිර්මාණය. ඒක නිසා තමයි ඔබට යම් කිසි රෝගයක් හැදුනට පස්සේ අර ගහේ කොළේ මේ ගහේ මුලයි මේ ගහේ පොත්තයි මේ ගහේ ගෙඩියයි ආදි වශයෙන් අරගෙන ඉවරලා ඔබ පොඩ්ඩලා මේ අරගෙන පොඩ්ඩක් දාලා ඔය ටික කළාට පස්සේ මොකද වෙන්නේ අර ගුණය සහ මුලින්ම ආපෞසරයක් ගන්න පුළුවන්. ඒ ද්‍රව්‍ය ගුණ හරියට ගලපන්න පුළුවන් ක්‍රමවේදයක් ඍෂිවරුන් ගාව තිබුණා. ඉතින් මේ ලෝකෙ හැදිච්ච විදිහ ඒක කියන්නේ විශ්වය කියලා කියන්නේ තමන්ගෙන් එළියට විසි වෙච්ච දේවල් තමයි ආපෞසරය. කියන මෙවැනි සතාගතයන් වහන්සේගේ ධර්ම තුළ ඔය සූවිසි ප ဋ ාණේ හරහා සියලු දේ පෙන්වන්න පුළුවන් මෙන්න මේ විදිහට හේතුන්ගෙන් හටගත් ආකාරය. ඉතින් දැන් අපිට තියෙන්නේ මොකද්ද කොහොම හරි පින්වතුනි මෙන්න මේ මේ හරි සාරයි කියලා අපි මේ හිතාගෙන ඉන්න මෙන්න මේ ක්‍රමවේදයෙන් පුළුවන් තරම් ඉක්මනට අත මිදෙන්න. මොකද ඕකේ තුල හිටියොත් මේ වෙන්නේ ඔබගේ ඔබගේ අතේ රබර් බෑන්ඩ් ටික ඔක්කොම තියෙන්නේ ඔය එක රබර් බෑන්ඩ් එක හරි අතහැරිච්ච ගමන් ඔබ ගිහිල්ලා වදිනවා ඒකේ. වැදුනට පස්සේ ඉතින් කතා කරලා වැඩක් නැහැ පිරිත් යන්න බණ කියන්න බෑ තිරිසනුන්ට බණ කියන්න බෑ වැඩක් නෑ. දැන් ඔබට මට බණ කියන්න පුළුවන් ඔබව බේර ගන්න පුළුවන්. අන්න ඒ දෙකේ තුල තමයි අපි දැන් මේ ඉන්නේ. එහෙනම් පින්වදනි මම ඔබට දැන් චුට්ටක් එහාට ගැඹුරට ගිය දේශනාවක් කියන්න. මේ දේශනාව තුලදී මූලික වශයෙන් මම දේවල් ටික හඳුන්වලා දෙන්නම් ඔබට මේ දේවල් හොඳට ඔළුවට ගන්න උත්සාහ කරන්න. මම ඒකයි කිව්වේ ඔබ අර විෂයක් ඉගෙන ගත්ත පිරිසක් නැමතිස්සෙම හැමදෙස්සම අර විෂය ගෝචරව රයිටින් පෑඩ් එකක් අතේ තියාගෙන ඒ රයිටින් පෑඩ් එකේ අදාළ ඒවා ලියලි අන්න එහෙම ඉගෙන ගත්ත පිරිසක් ඉතින් ඒක නිසා මම ඔබට පොඩ්ඩක් මේ ගැන පැහැදිලි කිරීමක් කරන්නම් මෙන්න මේ මේ විශ්වයේ තියෙන ස්වභාවය නැත්නම් මේ අපි මම කියන්නේ මොකද මොකක්ද කියන එක මේ. මෙන්න මේක අපි හොඳ ආකාරව අධ්‍යයනය කරගන්න. ඔබ අහලා තියෙනවා පින්විතනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. ඒ වගේම ඔබ අහලා තියෙනවා ලෝකය කියන එකකුත්. තථාගතයන් වහන්සේ මේ සමස්ත ලෝකයේම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහෙන් පනවලා තියෙනවා. ඔබ මොන දෙයක් පෙන්නුවත් පින්වතුනි ආන් ඒ පෙන්නපු දේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහෙන් පනවන්න පුළුවන් බව තථාගතයන් වහන්සේ පෙන්눔 කළා කියලා. එහෙනම් ලෝකය ගැන අධ්‍යයනය කිරීමත් ඔය පහ ගැන අධ්‍යයනය කිරීමත් කියන්නේ දෙකම එකයි. මමත් ඔබට පෙන්වන්නම් පින්වතුනි උන්වහන්සේගේ දේශනාව තුල අරගෙන මේ මුළු ලෝකයම කියන එක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ තුලින් පනව ගන්න පුළුවන් බව. දැන් ඒක මෙතන පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලමු මේ රූප කියන්නේ මොකද්ද වේදනා සංඥා සංඛාර විඥාන කියන ඔය ආදී වශයෙන් ඔය කියන පහ පහේ මොකද්ද තේරුම කියලා. නැත්නම් ගොඩක් දේශනාවල වෙලාමදි නිසා පින්විතනි මම ඔය පහ විස්තර කරන්නේ නැහැ. දැන් ඔය පහ විස්තර කරන්නේ නැති වුනහම නිකන් වචන පහක් විතරක් අල්ලගෙන ඊට පස්සේ බලනවා මොකද්ද මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කිව්වේ කියලා. දැන් මම මේ කතා කරන්නේ සම්පූර්ණයෙන්ම ඔබ ගැන. දැන් ඔබට දැනගන්න ඕන. දැන් දැන් අපි ගොඩාක් කැමති කියන්නේ බයොලොජි ඉගෙන ගන්න. බයොලොජි ඉගෙන ගන්න ගොඩාක් කැමති හේතුව තමයි බයොලොජි ඉගෙන ගන්නකොට අපිට හිතෙනවා මේ මං ගැන ඉගෙන ගන්න. මේ මගේ ශරීරය ගැන නෙමෙයි ඉගෙන ගන්න. ඒක නිසා කියලා හිතාගෙන මොකද කරන්නේ? හරි ආසාවෙන් බලන ඒ එක්සිබිෂන්ස් එහෙම තියෙනකොට මොකද කරන්නේ? ඒවට හරි හරි ආසාවෙන් යනවා. මොකටද යන්නේ? හියුමන් ඇනටොමි එක ගැන එහෙම තියෙනකොට ඔබ හරි ආසාවෙන් ගිහලා ඒ වහගෙන ඉන්නවා මේ අපේ බොඩි එක ගැන මේ කියන්නේ අපේ ඇඟ ගැන මේ කියන්නේ කියලා හිතාගෙන අහගෙන ඉන්නවා. එහෙනම් පින්විතනි මම දැන් කියන්නේ ඔබ ගැන. දැන් ඔබ ඉදාහගෙන හිටියේ ඔබගේ ඇඟ ගැනනේ. මම දැන් මේ පෙන්වන්න යන්නේ ඔබ කියන්නේ කවුද කියලා. ඔබගේ නම සුසිලා නම් මම මේ සුසිලා කියන්නේ කවුද කියලා මේ පෙන්වන්නේ. ඔබගේ නම රනිල් නම් මම මේ රනිල් කියන්නේ කවුද කියලා මේ පෙන්වන්නේ. මේක හරියාකාරව අවබෝධ වුණා නම් පින්විතනි ඔබ සෝතාපන්න ඵලයටපත් වෙනවා. ඔබගේ තියෙන හඩු ගති ඔක්කොම නැතිලා යනවා. හඩු ගති දිනන අපි ලෝකෙට වින කරන්න හදාගත්තුවා. ඒ වින කරන්න හදාගත්තු ඔක්කොම නැති වෙලා යනවා පින්විතනි 90ක් විතරම නැති වෙලා යනවා සෝතාපන්න ඵලයටපත් වෙනකොට මහා ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් විදිහට මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් ආකාරය සකස් වෙන පුරුෂ කියලා කිව්වේ මේ ස්ත්‍රීට අයිති නැහැ කියන එක එහෙම නෙමෙයි. ස්ත්‍රීටත් පුළුවන් ඒක කරගන්න. පුරුෂ කියලා කියන්නේ ශ්‍රේෂ්ඨත්වයට කියන තව නමක්. ඒක මේ ලිංග ભેදයකට තියෙන එකක් නෙමෙයි. ඉතින් ශ්‍රේෂ්ඨ කෙනෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන්. මේක හරියාකාරව තේරුම් ගන්න ඕන. ඔබ කවුද කියලා හරියට තේරුම් ගන්න ඕන. ඔය තියෙන ගතිය ඔක්කොම නැති වෙලා යන මොනවා හරි දිනන තව කෙනෙකුට අලන්තේට්ටමක් කරන ගතියක්. තව කෙනෙකුට හිංගියක් හිංසාවක් කරන ගතියක් ඒක නැති වෙලා යනවා කියන මොකද හේතුව ඔබ මෙච්චර කල්. ඔබ අර අර රේල් පාරේ හිටපු මිනිස්සයා අරග ඇඟිලි ඉන්න මහා වටින මයිනෙක් කියලා හිතාගෙන ඉන්න තාක්කල් මොකද කළේ? ඒක ගන්න ආපේ උන්ට බැන වැදුණා. ඒක බලෙන් එහෙම කවුරු හරි ගන්නවා නම් ගල්ගෙඩියකින් හරි දමල ගැහුවා. එක අතකින් අර තොප්පියලගෙන ඉන්න අනික අතින් ගල්ගෙඩියක් අරගෙන එහෙම දමල ගැහුවා. මොනවා හරි කරලා ඉවරලා Tamanට අයිති අනේ මේක මගේ දේ මේ මේ හොඳ මයින මගේ වස්තුව කියලා හිතාගෙන මේක ආරක්ෂා කරගෙන තමයි හිටියේ. ඉතින් මේකයි කියන්නේ පිළිදෙන සෝතාපන්න ඵලයට යනවා කියලා කියන්නේ පිළිදෙන මොකද්ද අවිද්‍යාවෙන් මෙන්න මේක පොඩ්ඩක් උස්සලා බලන්න මොකද්ද මේ තියෙන්නේ කියලා. ආන් එක මොකද්ද තියෙන්නේ කියලා උස්සප ගන්න දැකිනවා මොකද්ද මේ තියෙන්නේ කියලා ඒ දැක ගම පිළිදෙන එතනින් යන කවුරු හරි ඇවිල්ලා ඕක ගන්න හැදුවොත් එහෙම ඒකට ගහලා පන්නන්න හදන්නේ. අන්න මගෙන් වදින හුලම් පොදකින් හෝ වේවා අන්යන්ට හිංසාවක් පීඩාවක් නොවේවා කියන මානසික මට්ටම එන්නේ පිළිදෙන යන විදායි. සෝතාපන්න ආර්ය ශාවකයෙකුට එන මානසික මට්ටමක් ඒක. මගෙන් වදින හුලම් පොදකින්වත් තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් වෙන්න එපා කියලා. ඉතින් ඒක හරි වටිනවා. ඒක ඔබට හරි ලේසි. එතකොට පින්විතුනි ඔබේ ගෙදර අයත් එක්ක වැඩ කරා. ඔබගේ ගෙදර ඔබගේ ස්වාමි පුරුෂයා සෝතාපන්න කෙනෙක් නම් භාර්යාව සෝතාපන්න කෙනෙක් නම් පින්විතුනි ගෙදර තියෙන ප්‍රශ්න වලින් 90ක් ඉවරයි. දරුවෝ මහා වාසනාවන්ත පිරිසක් බවට පත් වෙනවා තමන්ගේ අම්මයි තාත්තයි සෝතාපන්න දෙන්නේ. සෝතාපන්න වුණ පරිදි ඇයිල පරිදි වෙන අවශ්‍යතාවයක් ඒ මොකුත් නැහැ. දහම අවබෝධ කරගන්නයි තියෙන්නේ පින්විතනේ ඔබ දහම අවබෝධ කරගෙන මේ ගමන යන්නේ. එහෙනම් මේ ලෝකේ රූප කියලා කොටසක් තියෙනවා පින්විතනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. දැන් නිකමට හිතලා බලන්න පින්විතනේ ඔබගේ ඔය ඇහැට මේ ආලෝක ධාරා ඔක්කොමත් නිසා ඔබට දැන් මාව පේනවා. එතකොට ඔබට දැන් මාව පේනකොට පින්විතනේ රූප කොටස කියන එක දැන් ඔබගේ හිත තුළට ඇවිල්ලා තියෙනවා. මට ඔබ කියන්න පින්විතනේ ඔබට මාව පේනකොට සුඛ වේදනාවද දුක් වේදනාවද එන්නේ. දැන් මම මේ ඇහුවේ ලොකු ප්‍රශ්නයක්ද? හරල ප්‍රශ්නයක් නෙවෙයි දැන් මාත් එක්ක කතා කරන්න. මාත් එක්ක කතා කරද්දී මිනිස්සුනි ඔබට මේක හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට ඔබට නිදිමත එන්නේ නැහැ. නැත්තම් ඉතින් අපරාධ සංසාරෙ දිවිච්ච නායකයන් විතරක් නිදහස් වෙනවා විතරයි. මාත් එක්ක කතා කරන්න මම අහන්නේ මේ බොහොම සරල ප්‍රශ්න අහන්නේ. BMI TH එකේදී මම ඇහුවේ බොහොම සරල ප්‍රශ්නනේ. නිල් පාටද රතු පාටද කැමති කියලා ඇහුවා. කවුරුත් අහලා දෙනවද ඔබෙන් ඕවා? බොහොම සරල ප්‍රශ්න මම අහන්නේ. ගැඹුරු ප්‍රශ්න එකක්වත් අහන්නේ නැහැ. ප්‍රශ්න අහනවා කියලා කිව්වම හිතාගන්නේ මේපා අවිජ්ජා පත්‍ය මොකද්ද කියලා එහෙම අහයි කියලා. එහෙම අහන්නේ නැහැ පිටුදෙනි කවදාවත් මම අහන්නේ බොහොම සරල ප්‍රශ්න ඔබගේ ජීවිතේ. ඔබගේ ජීවිතේ ඔබගේ අත්දැකීමක් මම අහන්නේ. දැන් මම ඔබගේ අත්දැකීමක් නෙමෙයි අහන්නේ. ඔය සිරු දෙනාට මාව පේනවද? එහෙනම් මාව පේනවනම් මං අහන්නේ මාව දැක්කට පස්සේ ඔබට සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද දෙන්නේ? හරි මගේ හිත දැන් දෙන්න හරි කියන්නකො සැප වේදනාවක් කියලා. මොන වේදනාවක් දෙන්නේ? සැප වේදනාවක්. ඔබට සැප වේදනාවක් නම් එන්නේ පින්වදින මට කියන්න හොඳට කල්පනා කරලා හොඳට ඇස් දෙක අරලා බලලා මගේ මූණේ මොකක්ද දැක්කහමද ඒක එන්නේ. මගේ මූණේ කොතනද සැප වේදනාවක් තියෙන්නේ? දැන් ඔබ කියනවා ඔබට මගේ මූණ දැක්කට බලලා සැප වේදනාවක් එනවලු. මං ආන්නේ මගේ මූණේ කොයි හරියද ඒක තියෙන්නේ. ඉන්නේ ඒක දැක්කින් ඉන්නේ දැක්කහම එපා ඕක එන්නේ. සැප වේදනාව මූණේ කොතනද සැප වේදනාවක් තියෙන්නේ? එහෙම තැනක් තියනවද මූණේ එක තැනක් මෙන්න මේ තැන තමයි සැප වේදනාව තියෙන්නේ කියලා? එහෙම එකක් නැහැ. එහෙනම් පින්විතනි මේ මූණේ නෙමෙයි නේද සැප වේදනාව තියෙන්නේ. ඔබගේ ඇහි එහෙමද සැප වේදනාව තියෙන්නේ? ඒත් එහෙනම් මූණෙත් නැත්නම් ඇහෙත් නැත්නම් පින්විතනි ඔය සැප වේදනාව කියන එක මේ ඇහි රූපයයි ජනිත වෙනකොට. ඇහි රූපය දෙක එකට ගැට වෙනකොට චක්කු විඥානික ස්වභාවයක් පහළ වෙලා වෙලා ස්පර්ශ වෙනවා. මනේ ගිහිල්ලා. මොකද අපි හොඳටම දන්නවා දැන් රූපෙත් නැහැ ඒක ඇහෙත් නැහැ ඒක එහෙනම් පින්විතනි ඒ කාන්තෙන්ම ඔය කියන වේදනාව දැනෙන්නේ මනසට නේද? ඔයද නැද්ද? ඔය කියන වේදනාව දැනෙන්නේ මනසට නේද? එහෙනම් පින්වතුනි ඔන්න ඔන්න හොදාකාර මොළුවට ගන්න එන ඔය වේදනාව කියන ස්වභාවය දැනෙන්නේ නැහැ ඇහැටවත් රූපෙටවත්. වේදනාව කියන ස්වභාවය දැනෙන්නේ මනට. එහෙනම් දැන් මොකද්ද වෙන්නේ? පින්වතුනි ඇහැයි රූපයයි ඝට්ටනේ වෙනකොට චක්කු විඤ්ඤාණය ජනිත වෙලා ඉවරලා ස්පර්ශ වීම සිද්ධ වෙනවා මනින්. එහෙනම් දැන් ඔබට ආයේ තව කවුරුත් ඇවිල්ලා කියන්න දෙයක් නැහැ නේද පින්වතුනි? ඇහැයි රූපයයි ඝට්ටනේ වෙනකොට චක්කු විඤ්ඤාණ පහළ වෙලා ස්පර්ශ වෙනවා මනින් කියලා. දැන් ඔබ හොඳ ආකාරම දන්නවනේ මේක මනේ ස්පර්ශ වෙන බව. මොකද ඇහෙත් නැත්නම් රූපෙත් නැත්නම් වේදනාව ඔබට වේදනාවක් ආවන. ওই වේදනාව ආවේ කොහෙන්ද කියන එක ඔබට හිතලා බලන්න. එහෙනම් මේ වේදනාව වෙන්න ඕනේ ඒකාන්තෙම මනටයි ඒක දැනුනේ. මොකද මනට සුඛ වේදනාවක් දැනුනේ. දැන් නිකමනේ හිතලා බලන්න තින්දුනේ මම මේ බණ කියන වෙලාවේදී ඒක පාඩට. කවුරු හරි කෙනෙක් ඉර්ධියක් තියෙන කවුරු හරි කෙනෙක් ඇවිදින්න ඔබගේ ඉන්න හොඳම හතුරව. ඔබ බද්ද වෛරෙන් ඉන්න හතුරගේ ඔළුවයි මගේ ඔළුවයි මාරු කරන ඔබට විතරක් පේන්නේ. දැන් ඔබට මේ මූණ දිහා දැක්කට පස්සේ සැප වේදනාවක් දුක් වේදනාවක් දෙන්නේ. එතකොට එන දුක් වේදනාවක්. එහෙනම් දැන් හොඳ ආකාරව හිතලා බලන්න පිළිතුනේ ආයතරයක් ඔබට හොඳටම තේරෙන. එහෙනම් මේ රූපේ තියෙන එකක් එහෙම නෙමෙයි මේ. රූපේ ප්‍රත්‍ය වෙලා ඉවර වෙලා ඔබගේ මනසේ හැදෙන එකක්. එහෙනම් රූපේ නැතුව වේදනාවක් හැදෙන්න පුළුවන්. මේකත් ගන්න ඔලුවටක් ගාලා. රූපේ නැතුව මේ දැන් ඔබ මට පටස් ගාලා උත්තර දෙනවා නම් මම දිගින් දිගටම මේ කියාගෙන යනවා. නැත්තම් මම ආයෙ යනවා. අද කියන්න හො කියන්න හො කියන්න කියලා බාලාන්ත ළමයින්ට උගන්වනවා වගේ වෙන්න ඕනේ නැහැ. පටපට ගාලා ඔබ උත්තර දෙනවනේ. එතකොට මම දන්නවා ඔබට මේක තේරෙනවා කියලා. එතකොට මට මට ඉතින් මගේ ආපු ගමන සාර්ථකයි. නැත්නම් අපරාධනේ පින්විතනේ. එළියට එනවා කියන්නේ මරණෝ වගේ වැඩක්. බන කියන්න ඕන නිසා එනවා නිසා. ලේසි දෙයක් නෙමෙයි පින්විතනේ. ඒකයි මම කියන්නේ මං විඳින ප්‍රීතිය සුඛේ සාහමලියම නැති කරගෙන මම මේ ගමනේ ඉන්නේ. ඒකයි මම ඔබට කියන්නේ වහ වහ මේක තේරුම් අරගන්න. එතකොට ඉතින් ඒක හරියන්නේ ලංසුවට අහු වෙනවන්නේ. නැත්නම් අපරාධයකයි. ඕවම සුවසේ කල්ගත කරන කෙනෙක්ම. ඔබ වගේ මේ කුණු ලෝකේ ඉඳලා කුණු ලෝකේ නිදහස් වෙලා දුව අහෝ සුඛං අහෝ සුඛං කිය කිය ඉන්න කෙනෙක්ම. ඔබට කවදාවත් හිතා ගන්නවත් බෑ ওই තත්ත්වෙ ඉඳගෙන සිංහතුනි මං විඳින ප්‍රීතිය සුඛේ කොච්චරද කියලා. දහම තුළින් ලැබෙන දෙයක් මේක. ඔබ දහම නියම කරන පරිශීලනය කරගෙන යන ධර්මයමයි මේ පිටුනේ. වෙන කිසි දෙයක් නෙමෙයි. ධර්මයමයි. එහෙනම් දැන් ඔබ හොදාකාරව දන්න දෙයක් තමයි තියෙන්නේ මේ රූපයක් ඇහැට ඝට්ටණය වෙච්ච ගමන් ඔබ ගිහිල්ලා මනිය වදින. එහෙනම් දැන් ඔබ හොදාකාරව දන්න දැන් මගේ දිහා බැලුවාම ඔබට ආවේ සැප වේදනාවක් නම් ඔබගේ හතුරගේ මුණ හයි කළාට පස්සේ එන්නේ දුක් වේදනාවක් නම් එහෙනම් රූපයෙන් තොර වේදනාවක් නැගෙන්න හේතුවකුත් නැහැ. එහෙනම් රූපයත් ඒකාන්තයෙන්ම නැగిලා විදිහලා තමයි ඔය කියන වේදනා ස්වභාවයත් නැగిලේ. ඒකත් දැන් හොඳාකාරම අවබෝධයිනේ. හරි. ඊළඟට පින්විතනේ එහෙනම් ওই වේදනා කියන ස්වභාවය ඕකට පින්විතනේ සැප දුක් උපේක්ෂා කියන වේදනා තුන් ආකාරයකට ජනිත වෙනවා. දැන් ඔබට සුඛ වේදනාවක් ජනිත වෙනවා හිතට. ඊට පස්සේ මේක හතුරකින් වුණා නම් තියෙන්නේ ඔබට දුක් වේදනාවක් ජනිත වෙනවා. උපේක්ෂා ස්වභාවයක් තියෙනවා. මම ඒක දැන් කියන්නේ නැහැ. මේ උපේක්ෂා ස්වභාවය හරි ගැඹුරුයි. ඒක පටිච්ච සමුප්පාද ධම්ම න්‍යාය ධර්මයේ තේරුම් කරන දවසක මම ඔබට පැහැදිලි කරලා දෙන්නම් මොකක්ද ඒ කියලා. සෙනසුරාදා ඊළඟට තියෙන දේශනාවලට සම්බන්ධ වෙන්නේ මේ අපේ මහත්මයාගෙන් අහගෙන ඉවරලා තියෙන ස්ථාන ආන් ඒවට සම්බන්ධ වුණා නම් අන්න ඒවැදී ටිකක් ගැඹුරු දහම් කාරණා ටිකක් එහාට කතා කරනවා. අන්න එතකොට ඔක දැනගත්ත හැකි උපේක්ෂා වේදනාව කියන්නේ මොකක්ද කියලා දැන් ඒක අවශ්‍ය නෑ ඔබට. එහෙනම් දැන් සැප දුක් ආකාරයෙන් ඔය කියන වේදනාව අපිට දැනිට වෙනවා. ඊළඟට පින්විතනේ තව එකක් තියෙනවා සංඥා කියන ස්වභාවය. සංඥා කියන ස්වභාවය ගන්නකොට සංඥාව කියන එක තථාගතයන් වහන්සේ මිරිඟුවකට උපමා කළා. දැන් මිරිඟුව කියන එක ඔබ දැකලා තියෙනවනේ. දැන් මිරිඟුව කියන එක ගත්තට පස්සේ පින්විතනේ මිරිඟුව කියන එක ඇත්ත වශයෙන්ම විද්‍යාමාන වෙන එකක් නෑ. මිරිඟුව කියන්නේ ඇත්ත වශයෙන්ම විද්‍යාමාන වෙන එකක් නෙමෙයි. හැබැයි පින්විතනේ දැක්කොත් තේනවද නැද්ද? දැන් අපි ඕක බැලුවොත් එහෙම පේනවද නැද්ද? අපිට ඒක පේනවා. එහෙම එකක් තියෙන බව පේනවා හැබැයි ළඟට කියලා බලුවම ඇත්තටම එහෙම එකක් නෑ. එහෙනම් මේ සංඥාව කියන්නේ මොකක්ද කියන එක ගැන පොඩ්ඩක් ඔළුවට අරන් බලන්න. සාමාන්‍යයෙන් පින්විතනේ සංඥාව කියන එකේ දැන් ඔබ හොඳට කල්පනා කරලා බලන්න දැන් ඔබ කොහේ හරි ඇවිදගෙන යනකොට ඔබ දකින්න ගහක්. නැත්නම් ලස්සන මල් පොකුරක් දකින්න. ඔය මල් පොකුර දැක්කට පස්සේ ඔක ළඟ ඉන්න කෙනාගෙන් අහන්න නැද්ද? මේ මොකක්ද මේ මල් පොකුර? හරි ලස්සනයි. බලන්නකො පුදුම සුවඳකුත් එනවනේ. මොකක්ද මේ මල් පොකුර? අහනවද නැද්ද? දැන් දෙන්නත් අපි කල්පනා කරනවා මොකද්ද මේ මල් පොකුර? මොකද්ද මේ මල් පොකුර කියලා. එහෙනම් මේ මොකද්ද මොකද්ද කියන්නේ මේ හොයන්න මේ මොකද්ද මේ මේ දාගන්න හදන්න මේ අර මල් පොකුරට සංඥාවක් දාගන්න හදනවා. එහෙනම් මේ සංඥාවක් දාගත්තට පස්සේ ඕකේ තියෙන වැදගත්කම මොකක්ද? සංඥාවක් දාගත්තට පස්සේ පිටින් ඕක හරිය වැදගත් හේතුව මොකද්ද? ඕක නැවත නැවතත් වමාරා කන්න ඕනවා. ඕක වමාරා කන්න තමයි පිටින් ඔය සංඥාව කියන එක දාගන්නේ. දැන් ඕකට සංඥාවක් දාගත්තට පස්සේ යන ගමන් දෙන්නට කතා වෙනවා. කොහොමද අර අර කියන නම කියලා ඒක ගැන කතා වෙනවා. ඒ කතා වෙනකොට මොකද වෙන්නේ අර ඒ වෙලේ ආපහු දැකපර රූප වේදනා සංඥා සංකාර විඥාන එහෙන් දැකපු ටික ආපහු ඇද ඇදා කන්න පුළුවන් දෙන්නට. ඒක නිසා මොකද කරන්නේ අර සංඥාව කියන එකට හරි කැමතියි. දැන් නිකමට හිතන්නකෝ අත කියලා සංඥාවක් තියෙනව නේද? දැන් අත කියලා සංඥාවක් දාලා තියන්නේ මේ අත කියලා සංඥාවක් දාගත්ත හේතුව තමයි තියෙන්නේ. දැන් මේක මේක ඇද්දකින් දැක්කට පස්සේ ඇහැ හරහා ඔය කියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම ඇතුල් වුණා. අතේ වලල්ලා කරේ මේ දාලා තියෙනවා නම් එහෙම පින්විතනි කන හරහත් ඔය පහ ඇතුල් වෙනවා. ඉඹල එහෙම වැළුවා නම් නහය හරහත් ඔය පහ ඇතුල් වෙනවා. ලෙව කාලයෙන් බැලුවා නම් ඒ පහත් ඇතුල් වෙනවා. අල්ලලා බැලුවා නම් ඒ පහත් ඇතුල් වෙනවා. දැන් ওই පහේව පහක් ඇතුල් වෙලා තියෙනවා. දැන් ওই පහේව පහ නැවත නැවතත් වමාරා කෑම උදෙසා නැවත නැවතත් සිහි කර කර ඒ පහේවා ලබා ගැනීම උදෙසා ඔබට දාගන්න සිද්ධ වෙනව නේද අත කියලා නමක් මේක. දැන් අත කියලා දාගත්තේ නැත්නම් මොකද වෙන්නේ? දැන් පුළුවන් ඔබට සිහි කරලා ගන්න. දැන් මොකද නැත්නම් සිහි කරන්න වෙන්නේ? අත කියලා දාගත්ත ගමන් අර 25ම ඇදි ඇදි ඇදි ඇදි ඇදි ඇදි එනවා. හැබැයි දැන් මේකට අත කියන්නේ නැතුව පොත කියලා දාගත්තා නම් ඕක එන්නේ නැද්ද? ඒත් වෙනවා. අන්න බලන්න සංඥාව කියලා කියන්නේ මිරිඟුවක් කියලා දේශනා කළේ ඒකයි. තියෙනවා පේන්න. නමුත් ඇත්තටම තියෙන එකක් නෙමෙයි. මොකක් හරි නෙවෙයි. දැන් අර ලස්සන මල් පොකුරක් දැකලා ඉවරලා. මොකද්ද මේ මේ මල්? එකපාරට එක්කෙනෙක් නා ඔය සුරතුර මල්නේ. ඒ ඇති හොඳට. ආ ඇත්තද? සුරතුර මල්ද? දැන් ඉතින් සුරතුරු මල් තියෙනවා ලෝකේ. දැන් මොකද කරන්නේ? දැන් යන ගමන් දෙන්නත් එක්ක අතන අර සුරතුරු මල් වල තිබිච්ච පාට හරි ෂෝක් නේද අනේ. අන්න වම අරගත්ත කෑවා. බලනකොට ඒක සුරතුරු මල් නෙමෙයි ඒක රෝස මල්. හැබැයි රෝස මල් කියන එක ඕනේද දැන් ඕකට? ඕකට ලෝක සම්පතේ ඇත්ත නම ඕනේද? නෑ. එහෙනම් දැන් ඔබට තේරුම් ගන්න පුළුවන් මේකත් ඔය සංඥාව කියන එක අපි දාගන්නේ මොකටද කියලා. සංඥාව කියන එක අපි දාගන්න පිළිවෙතනේ ඕන් ඔය කාර්යය සඳහා. මේක මේ ප්‍රවත්තගෙන යන. මේක වමාර වමාර කන්න. මේක ඇත්තටම තියෙන එකක් නෙමෙයි. එහෙනම් තනිකර මිරිඟුවක ස්වභාවයක් ඔතන තියෙන ඔය සංඥා කියන. හැබැයි පිළිවෙතනේ ඔබ සංඥා කියන එකට හරි කැමතියි. දැන් ඔබ අතට දාගත්ත සංඥාව දාගත්තේ ඇයි? අර කියන 25ම ගන්න පුළුවන් නිසා නේද? ඕකට තව විශේෂණ පදකුත් දාගෙන සුමනාගේ අත කියලා දාගත්තේ. එයිට අදාළව ආපු පහේව ටිකක් තියෙනවා. හැම අතකම නැති සුමනගේ අතට විතරක් තියෙන පහේව ටිකක් තියෙනවා කුණු ගඳක්. ඒක දාගත්තා. ඊළඟට මොකක් හරි තව තව රූප ස්වභාවයක් තියෙනවා. ඒකත් දාගත්තා. ඔය ආකාරයෙන් විදිහට අර අර පහේව පහක් ආකාරයෙන් අරගන්න පුළුවන් නිසා අරකට දාගත්ත අත කියලා තව ඕනනම් සුමනාගේ අත නැත්තම් සුදු අත කළු අත ආදී වශයෙන් මොනවද සංඥා ටිකක් දාගත්තා. ඕවගේ දාගත්ත ලොකුම සංඥාව තමයි පිටින් මොකද්ද? මම දැන් මම සංඥාව දාගෙන ඉඳලා තව ඉස්සරහට පෙයි මම කියන සංඥාව කොහොමද උකට වැටුනේ කියලා. මම කියලා වැටලා තියෙන්නේ මොන සංඥාවද කියලා මම තව ටිකකින් ඔබට පෙන්눔 කරලා දෙන්නම් මේක තව ඉස්සරහට අරගෙන ගිහිල්ලා. දැන් සංඥා දාගන්නේ මොකටද කියලා දැන් ඔබ දන්නවනේ. වමාරා කෑම සඳහා. නැවත නැවතත් අරගෙන කෑම සඳහා. දැන් නිකමද හිතන්නකෝ. බත් මුල. දැන් මේ වෙලාවේ ඔබට මම බත් මුල කියලා කිව්වා. දැන් මොන වගේවද බහින්නේ? ගල් ගෙඩි එහෙම බහිනවද ඔළුවේ? නෑ. දැන් බහින්නේ මොනවද? බත් මුලක රූපයක් හරහා ආපු වේදනා සංඥා සංකාර විඥාන. මම ඔබට තව ටිකක් කිව්වොත් එහෙම. එදා වෙඩින්නේ කේදි විච්. අර කහ පාට බත් එක වටේට විතර ගහලා. දැන් ඉතින් ගොර ගොර ගානු ඇති පිරිස. ඇයි? දැන් මොකද වෙන්නේ? මේක දීපු ගමන් නිවිද මොකද බත් කියලා කියපු ගමන් මොකද උනේ? අර පහේව පහක් ඇදෙන්න වැඩපිළිවෙලක් සකස් වෙනවා දැන්. දැන් අර සුවඳ පවා දැනිලා පිවිදෙන ඒ සුවඳ හරහා ආපු ඒවා පවා දැනෙනවා. අල්ලනකොට අර තිබිච්ච ඒ අර ඇට ඇට වෙන් වෙලා තිබිච්ච ගතිය. ඒවා පවා දැන් ඔළුවට දැනෙන්න පටන් ගන්නවා. එහෙනම් පින්විතනි සංඥා නොදා හිටියොත් එහෙම ඔය එකක්වත් ගන්න හම් වෙන්නේ නැහැ නේද? එහෙනම් බලන්න සංඥාවට ඇලුම් කරන එක අහන්න දෙයක්ද කියලා. සංඥා නැත්තම් මොකුත් නැහැ. පින්විතනි ඔබ සංඥාවට ඇලුම් කරන එක දාන්නකෝ පැත්තකට. මේව සංඥා නා සංඥායතනෙට යනකම්. ඒ කියන්නේ අෂ්ඨ සමාපatti ලාභී යෝගීවරු සංඥාව අතර ගන්න බැරුව තමයි ඉන්නේ. අර මම සංඥාව එනකොට තින්දෙන ඒකට හරි කැමති ඒක නැති වෙලා යන්න යනකොට ගැස්තිලා ආපහු ඒක ඇදලා ගන්නවා. හිත ගැස්තිලා ඒක ආයෙ ඇදලා ගන්නවා මම සංඥාව කියන්නේ. මම සංඥාව නැති කරන්න පුළුවන් එකම කෙනා තමයි චින්තනේ. අරිහතුන් වහන්සේ ඒකයි අරිහතුන් වහන්සේට සංඥා වේදේත නිරෝධයට සම්බන්ධෙන්න පුළුවන්. කිසිම අස්ස සමාපත්තිලාභී යෝගියෝරේකට ඒකට සම්බන්ධින්න බෑ. මොකද හේතුව එතනට සම්බන්ධින්න නම් මම සංඥාව නැති වෙනවා. අස සමාපත්තිලාභියටත් බෑ ඒක නේව සංඥා නා සංඥායතන ඉන්න කෙනත් සංඥාවට හරි කැමතියි. ඒ සංඥාව මම සංඥාව නැති වෙලා යනකොටම ටග්ගාල හිත ගැස්සෙලා ඉවරලා ආයි මම සංඥාවෙන් අල්ලගන්න. ඉතින් ඒකයි එතන තියෙන ස්වභාවය. එහෙනම් දැන් සංඥාවේ තියෙන වටිනකම ඔබ දැක්කා. ඊළඟට බිමුදේ මම විඥාණයට ගිහිල්ලා ඉන්නම් සංකාර වෙලා. විඥාන කියලා ස්වභාවයක් තියෙනවා පිළිදෙන විඥානයේ දෙආකාරයෙන් කතා වෙනවා තථාගත ශාසනයේ. මොකද මේ ධර්මයේ දන්න අය ඉන්න හිටියොත් එහෙම හින්දා තමයි මම මේක කියන්නේ. මොකද ධර්මයේ දන්නා හේතියොත් මේ මේගොල්ලෝ කල්පනා කළා ඉතින් විඥානය කියන්නේ ඕකට නෙමෙයි කියලා. විඥානය තැන් දෙකක දෙආකාරකින් සඳහන් වෙනවා. එක තැනක තියෙන දෙන්නේ විඥානය සඳහන් වෙනවා පටිච්ච සමුප්පාදය කියන න්‍යාය ධර්මය ඇතුළේ. අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං කියලා කතා වෙනවා. ඒ සංඛාර පත්‍ය විඥානං කියලා කියන්නේ නාම පදේ. නාම පදේ කියලා කිව්වේ නවුන් එක. නවුන් එක කිව්වේ මොකද්ද? විඥානය කියන හිත කහට ගැන්විච්ච හිතට තමයි ඒ වෙලාවේ විඥානය කියලා කියන්නේ. උපාදානස්කන්ධ පහ ගැන කතා කරද්දී රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඔන්නතන තියෙන විඥානය කියන්නේ නවුන් එක නෙමෙයි නාම පදේ නෙමෙයි ක්‍රියාපදේ. ඒ කියන්නේ විඤ්ඤාත කරගන්න ටික. විදානාතීතිකෝ භික්කවේ තස්මා විඤ්ඤානාති උච්චති. මොන අනවශ්‍ය එකක් කිව්වා. ඇයි? නොතේරෙන පාලියක් කිව්වා. තේරෙන සිංහලෙන් එපා කතා කරන්න. තේරෙන සිංහලත් තේරෙන්නේ නැතිකොට පාලියෙන් කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? හැබැයි ඒවත් කියන්න ඕනේ දැන් තියෙනවා. නැත්තම් මොකද වෙන්නේ? කිව්වේ නැත්තම් හප්පෝ මේවා නේද මේ කියන්නේ බනද? කියන්නේ ඔක්කොම තේරෙනවාද? සමහර දේශනාව බහල බලන්න කියන්නේ දේශනාව අවසන් වෙන්න විනාඩි 10කට 15කට කලින් නැත්තම් පැය භාගයකට කලින් තනිකරම මම පාලියෙන් විස්තර කරගෙන යනවා ටිකක්. ඒකට හේතුව තමයි සමහර පිරිස් ඇවිල්ලා හිතාගෙන ඉන්නවා මොකද්ද? අපෝ මේ මොනවද මේ කියන්නේ මේවැයි බණ කියන්නේ බණ කියන්නේ තව මේ එක පාලි වචනයක් කියන්නේ. කියාගෙන යනවා කියන්නේ කිව්වේ මොනවද කියලාවත් දන්නේ නැහැ. ඒකයි මම ඔබට කියේ ඔබට දැනුමට නම් මට කියන්න පුළුවන් ඇති වෙන දේවල් කියන එකක්වත් වැදගත් නැහැ. මම හතර සතිපට්ඨානෙම පාලියෙන් කියන්නම් මම කටපාඩම්. පිටු 70 ගානක් තියෙන එක. වැඩක් නැහැ. ඔබට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති දේවල් ගිහලා කාලනාස්ති කරන්න ඕනද නිකන් අපරාධ මේ වැඩ කරන කාලේ ඔබ තේරුමක් නැහැ. තේරෙන්න ටික විතරක් දාගෙන යන් අපි. එහෙනම් විතර එතකොට විඥානයේ එතන විඥානය කියලා කිව්වේ අර විඥානනය කරගත් ඒවා. ඒ කියන්නේ විමසා දැනගත් ඒවා. මොනවද දැන් අපි විමසා දැනගත්තේ අම්බි ලම්පි විජානාති යන තථාගතයන් වහන්සේ පෙන්නනවා අම්බි ලම්පි විජානාති කියලා කිව්වේ මොකද්ද මේ ඇඹුල් රස දැනගත්තා එහෙනම් ඇඹුල් රස දැන ගැනීම කියන එක තමයි විඥාන කියලා කියන්නේ. ඔතන. තිත්ත කම්පි විජානාති. තිත්ත රස දැන ගැනීම කියන එක. කටු කම්පි විජානාති. කටුක බව දැන ගැනීම. ලෝණි කම්පි විජානාති. ලුණු රසය දැන ගැනීම. එහෙනම් ඔන්න ඔය දැනගැනීමේ වැඩපිළිවෙලට තමයි ඔතන විඥාන කියලා කිව්වේ. ඉතින් දැනගන්න ආසයිද නැද්ද ඔබ? දැනගන්න ආසයිද නැද්ද? අනේ ආසයි. ඇහෙන් රූපයක් දැක්ක ගමන් මොකද කරන්නේ ඉස්සෙල්ලම? ඕක දැනගන්නවට අක් ගන්නවා. එහෙනම් ඇහැට රූපය ඇහැයි රූපයයි ගැටෙනකොට විඥාන කියන එතන චක්කු විඥාණයෙන් කෙරෙන්නේ මොකද්ද? අර ඇහැට රූපයක් දැනිච්ච බව දැනගන්න එක. ඔබගේ ඔබ බත් කටක් අනල ඉවර වෙලා ওই බත් කට දිවේ තිබ්බට පස්සේ තියෙන මේ බත් බත්වල තියෙන සාරය. අපි දැන් බත් ඇටයක් අරගෙන ඔබ හපනවා කියලා. ඔබ හප හපා කරන්නේ මොකද්ද? අර බත්වල තියෙන රස සාරය කියන එක එළියට ගන්නවා. ඒ එළියට ගත්ත රස සාරය දිවේ වැඩිලා. අර රසයයි දිවයි කියන එක එකට ගැටෙනකොට මොකද වෙන්නේ? ඒකට අදාළ දැන ගැනීම සිද්ධ වෙනවා. ඒකට අදාළ දැන ගැනීම සිද්ධ වෙනකොට බින්දෙන්නේ ඒක ලුණු රසයේද කියලා දැනගන්නවා. ලුණු රසය දැනගත්තට පස්සේ දැන් මොකද වෙන්නේ? ඒකට ලුණු කියලා නමක් දාගන්නවා. රසය තමයි දැනෙන්නේ. ලුණු රසය නෙමෙයි දැනෙන්නේ ඒ ඒ අදාළ රසය දැනෙන්නේ. ඔකට ලුණු කිව්වේ කවුද? අපි දැන් සුද්ධෝකට මොකද්ද කියන්නේ? salt කියලා කියනවා. එතකොට කියන්නේ දැන් ලුණු රස නෙමෙයිද උන්ට දැනෙන්නේ? එහෙමත් අහයි. සුද්දෙක් වක් ගෙනලා තමනුත් ඉඳගෙන ඉවිලා දෙන්නම මොකක් හරි ලුණු මිශ්‍ර කෑමක් කරනවා. ඒ කෑමක් කනකොට ඒක දිවේ තියාගත්ත ගමන් දෙන්නටම දැනෙන රස එකයි නේද? හැබැයි එක්කෙනෙකුට ලුණු රසයි අනිත් එක්කෙනාට salt රස දැනෙන්නේ. ලොකු ප්‍රශ්නයක්ද ඕක දැන්? දැන් වැටුණා දෙන දැනෙන දේ එකයි දෙන්නටම. හැබැයි අර සංඥාව වෙනස්. එක්කෙනෙක් ලුණු සංඥාවෙන් ගත්තා අනිත් එක්කෙනා සෝල් සංඥාවෙන් ගත්තා. ඉතින් සංඥාව කියන්නේ මිරිගුවක් නේ. ඉතින් මම ඕකට ගන්නවා වෙන මොකක් හරි දා ගන්නවා. චව් චව් සංඥාවෙන්. මම කියනවා මල් ලුණු වලට කියන්නේ චව් චව්. ඉතින් මම කාටවත් කියන්න බෑ එහෙම කියන්න බෑ කියලා එහෙම කියන්න පුළුවන්. එහෙම බෑ මන් දාගත්ත සංඥාව ඒක. ඔබට ලුණු කියනකොට දැනෙනවනේ යම. මට ඒක දැනෙන්නේ චව් චව් කිව්වහම. ඉතින් මොකද්ද තියෙන වැරද්ද? එහෙනම් ඕනේ කෙනෙකුට ඕනේ සංඥාවක් දාගන්න පුළුවන්. මොකද හේතුව ඇත්තටම තියෙන එකක් නෙමෙයිනේ. පේන එකක් විතරයිනේ. ඉතින් ඕන එකක් දාගන්න බැරි දෙයකට. ඇත්තටම තියෙන එකක් නෙමෙයි නා. විද්‍යාමාන වෙන එකක් විතරයි නා. අපිට ඕන එකක් දාගන්න බැරි දෙයකට. අන්න ඒක නිසා තමයි කියන්නේ සංඥාව කියන එක අපිට ඕන එකක් දාගන්න පුළුවන්. එහෙනම් දැන් ඔන්න ඔයගොල්ලෝ ගන්න දැන් ඔන්න විඥාන ස්වභාවයත් අඳුනගත්තා. එහෙනම් දැන් ඔබට සුවඳක් එනකොට මුලින්ම මොකද්ද වෙන්නේ? සුවඳක් දැනෙන බව දැනගන්නවා. නේද? ඒ සුවඳක් දැනෙන බව දැනගත්තට පස්සේ තමයි පින්වතුනි ඔබට ඒක සැපයක්ද දුකක්ද කියලා ඔබගේ මනසට වැටහෙන්නේ. නේද? දැන් ඔබට මාව පේන්නේ නැතුව පුළුවන් ද පින්වතුනි ඒ කියන එක දැනගන්න. එහෙනම් මුලින්ම මොකද්ද වෙන්නේ? ඔය ඇහැයි රූපයයි ඝට්ටණය වෙන වෙලාවේදී ඔබට ඔය කියන ඔය කියන දැනීම එන්න ඕනේ. ඔය කියන දැනීම ආවට පස්සේ ඔබ ඒකට නමකුත් දා ගන්නවා හාමුදුරුව කියලා. හාමුදුරුව කියලා නමකුත් දා ගන්නවා ඊට පස්සේ මොකද කරන්නේ? ඔබට සැප දුක් කියලා මොකක් හරි වේදනාවක් හිතට එන්න පටන් ගන්නවා. ඒකයි ස්වභාවය. එහෙනම් සංඛාර කියලා තව එකක් තියෙනවා. රූප වේදනා සංඥා සංඛාර විඥානේ දැන් මේ සංඛාර කියන කොටසක් තියෙනවා. සංඛාර කියලා කියන්නේ පින්වදිනේ ඔය එන ඒවා නැවත නැවතත් ඉපැත්ත වීම උදෙසා කරන කාය කර්ම, වාචී කර්ම, මනෝ කර්ම වලට. හොඳට අඳුරගන්න මේ කියන පහ. මොකද මේ මේ කතා කරන්නේ ඔබ ගැන. මේ කියන පහ හොඳට අල්ලගෙන ඉවරලා ඔබ ගැන හරියට ඉගෙන ගත්තා නම් ඔබට ඔබ ගැන අවබෝධ කරගත්ත හැකි ඔබට ඔබව බේරගත්ත හැකි. ඔබ ගැන තේරෙන්නේ නැත්නම් ඔබට ඔබව බේරගන්න හම්බෙන්නේ නැහැ. මම මේ නැවත නැවතත් කියන්නේ මේකනේ. අපරාධයක් නැත්නම් මේ වෙන්නේ. ඒක නිසා. නිකම් වටින මිනිස් ජීවිත පෙරිතව බවට පරිවර්තනය වෙනවා. එහෙනම් රූපයක් ආවා නම් ඒ රූපෙට බැඳුණා නම් ඒ රූපේ නැවත නැවතත් ජනිතය කර ගැනීම උදෙසා යම් කිසි කාය කර්මයක්, වචී කර්මයක්, මනෝ කර්මයක් කරනවා නම් අන්න ඒකට කිව්ව සංකාර කියලා. සංකතං අபிසංකරොන්ති इति වික්කවේ තස්මා සංකාරාති උච්චති. මේ හදාගත්ත සංකතේ රූපේ කිව්වේ සංකතයක්. සංකතයක් කියලා කියන්නේ හේතුන්ගෙන් හටගත්ත ඵලයක්. එහෙනම් මේ හතරේ හදාගත්ත යම්කිසි ඵලයක් තියෙනවා නම් ආන්ගේ ඵලේ නැවත නැවතත් උදා කර ගැනීම උදෙසා කෙරෙන්නා වූ කාය කර්ම වචී කර්ම මනෝ කර්ම වලට කියනවා සංඛාර කියලා. එහෙනම් දැන් ඔබ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මොකක්ද කියලා දන්න. එහෙමනම් දැන් අපි එකක් අරන් බලමු. ඔය සැප දුක් කියන වේදනා දෙක කොහොමද එන්නේ කියලා. දැන් සංඥා ඉන්න ඕනේ ඕනේ ගොඩ සංඥා දාගන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ. ඔය සැප දුක් කියන වේදනාවලක මොකද මේක ඇත්තටම තියෙන එකක් නෙමෙයි නෙමෙයි රූපේ තියෙන එකක් නෙමෙයි මේක හිතට එන එකක්. එහෙනම් ඔය සැප දුක් කියන වේදනාව දෙක කොහොමද එන්නේ? දැන් අර තොප්පියේ ඇතුලේ වහගෙන හිටපු එක පිළිබඳව අර මේ අර ඒ අර ඇවිල්ලා අහපු මිනිස්සයාට සැප වේදනාවද දුක් වේදනාවද තියෙන්නේ. සැප වේදනාවක්. කොහොමද ඒ සැප වේදනාව ආවේ? පින්වතුනි ඔය සැප දුක් කියන වේදනා දෙක ශරීරයට හැරෙන්න මනසට දැනෙන්නා වූ සැප දුක් කියන වේදනා. ඔය ඇස කන නාසය දිව කියන ඔය ටිකටයි මනටයි කියන ඔය කියන පහටම දැනෙන සැප දුක් වේදනා කියන ඒවා පින්වතුනි මේ ලෝකේ ඇත්තටම තියෙන ඒවා නෙමෙයි. අපි විසින් හදාගත්තා. ඔබට ඕනෙම වස්තුවක් දිහා බලලා මට ඕනනම් පුළුවන් ඔබට ඒකේන සැප වේදනාවක් දී ගන්නත් ඒ ඕනනම් දුක් වේදනාවක් දෙවන්නත්. අපි මොකද කියන්නේ අපි හිතමුකෝ ඔබගේ කවුරු හරි ඥාතිවරයෙක් කපලා කොටලා මරලා දාලා. අපි ඒක මිනිස්සෙක්ව පෙන්නලා ඔබ මේ මිනිස්සයා දිහා බලලා එක්කෙනෙක් ඇවිල්ලා කියනවා මේ මේ මිනිස්සයා තමයි මේ අර එහා ගෙදර මේ මේ පිරිසට එම ගොඩක් උදව් කළේ. මේ හරි හොඳ මිනිස්සෙක් ওই මිනිස්සයා කියලා කියනකොට ඔබ මේ මිනිස්සයා දිහා දකිද්දී ඔබට එන්නේ මොකද්ද? සැප වේදනාවක්. ඇයි ওই සැප වේදනාව ආවේ දැන්? අර පිරිසක් විසින් ඔබට මේ මිනිස්සයා ගැන ලොකු වටිනකමක් ජනිත කළා. ලොකු දෘෂ්ටියක් දුන්නා මේ මිනිස්සයා හරිය හොඳ කෙනෙක් කියලා දීපු දෘෂ්ටිය නිසා. ඒ මිනිස්සයා තුළ ලොකු වටිනකමක් ජනිත වෙලා දැන් ඔබ ඒ දිහා බලනකොට ඔබට හරි ප්‍රියමනාප ගතියක් හිතට දැනෙනවා. ඒ කියන්නේ සුඛ වේදනාවක් හිතට දැනෙනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? හිමීට ඇවිදලා ඔබට කියන ඔය ඉන්න මිනිස්සයා ඉන්නව නේද? ඔය ඔය එහා ගෙදරට උදව් කළා කියලා හිටියද? ඕක තමයි උඹලගේ මාමව කැත්තෙන් කොටලා බැලුවේ. දැන් කොහොමද ඔබ බලද්දී ආගෙන? දැන් එන්නේ සැප වේදනාවක්. නෑ දැන් ඉන්නේ දුක් වේදනාව. ඉතින් එකම මිනිස්සයා ගැන සැප වේදනාවකුයි දුක් වේදනාවකුයි දෙකක් එනවා නම් පින්වතුනි. එක්ක ලෝකෙට පිස්සු නැත්නම් ඔබට පිස්සු. හවුද නැද්ද? ඒ එකම මිනිස්සයානේ. එකම මිනිස්සයා ගැන ඒ වෙලේ සැප වේදනාවක් ආව දැන් දුක් වේදනාවක්. ඒක නිසා නේද පින්වතුනි අපි අහලා තියෙන්නේ කලකදී රස කලකදී විස වෙනවා. කලකදී රස කලකදී විස වෙනවා කියලා අරිහතුන් වහන්සේලාගේ ප්‍රකාශයේ තේරුම මොකක්ද? ඔබ ඒ ගැන හොඳ දෘෂ්ටියක ඉන්නකම් ඔබට ඒක හොඳයි. නරක දෘෂ්ටියකට ආපු ගමන් මොකද වෙන්නේ? ඒක ඔබට නරකයි. ඔබට ඒක විස වගේ. දකින්නවත් කැමති නැහැ. එපා වෙලා ඉන්නේ. එහෙනම් ඔය වේදන සැප දුක් කියන ඔය දේ වේදනා දෙක දැනෙන්නේ පිළිඳ අරිහතුන් වහන්සේලාට ওই දෙක දැනෙන්නේ නැහැ. අරිහතුන් වහන්සේලාට සැප දුක් කියන වේදනා දෙක දැනෙනවා කයට විතරක්. අනික ඉන්ද්‍රිය එකකටවත් සැප දුක් කියන වේදනා දැනෙන්නේ නැහැ. උන්වහන්සේලාට දැනෙන්නේ පිළිදෙන උපේක්ෂා තර උපේක්ෂාව. ඒක මේ අපිට තියෙන උපේක්ෂාවක් නෙමෙයි. සැප දුක් උපේක්ෂා කියලා තුනක් ඔබ අහලා තියෙනවනේ. ඒතර තියෙන උපේක්ෂාව නෙමෙයි. ඒක පිළීමක්. ඒක මගේ ඒක නම් පසුව විස්තර කරන්නම් කියලා ඉදිරි දේශනවලදී. එතන තියෙන්නේ පිළීමක්. ඒ උපේක්ෂාව කියලා කියන්නේ තනිකරම පිළීමක්. අරිහතුන් වහන්සේට එහෙම පිළීමක් නැහැ. අරිහතුන් වහන්සේට තියෙන උපේක්ෂා තර උපේක්ෂාවක්. හැබැයි කයට උන්වහන්සේට සැප දුක පැනවෙනවා. හරියුත් මහරහතන් වහන්සේ පින්ඳ පාතේ වඩිනකොට උන්වහන්සේගේ කීර්ති නාමය දසදිසට පැතිරිලා ගිහිල්ලා ඒක බමුණෙකුට හිතෙනවා. මෙච්චර කීර්ති නාමයක් තියෙන අරියතුන් වහන්සේ කෙනෙක් නම් බලන්න මං චෙක් කරලා බලන්නකො අරියතුන් වහන්සේ නමත් කියලා හිමීට පිටිපස්සෙන් ගිහිල්ලා දෑට බදලා දෙනවා පිටට පාරක් උන්වහන්සේගේ. උන්වහන්සේ අරියතුන් වහන්සේ නමත් කියලා චෙක් කරා. උන්වහන්සේ ඒක ඉවසගෙන හිමීට ඉස්සරහට ඇදෙනවා. එමෙයිද ඉස්සරහට වන්නකොට අර මනුස්සයාට හිතා ගන්න බැරි වෙනවා මේ තා මම මෙච්චර හයියෙන් පාරක් ගහලා මේක රිදෙන්නේ නැති හොඳට උන්වහන්සේට ඒත් උන්වහන්සේ ඉවසීමේ යුතු ඉස්සරහට වන්නවා බින්දු මාත්‍රයක්වත් හැරිට බැදෙවිවත් නැහැ මට බයින්න. ඒ කාන්තෙන් මේ නම් අරිහතුන් වහන්සේ නමක් කියලා කකුල් ඉඹීඹ වදිනවා මට සමා වෙන්න කියලා. එහෙනම් උන්වහන්සේට ඒ වෙලාවේ පිඟුතුනේ මේ වේදනාව දැනන මොකද ඒක කයට දැනන එකක් කයට දැනන්නේ නැවැත්ත. හැබැයි හිතට දැනන්නේ නැවැත්තද? හිතට දන්නේ නැත්ත නෙමෙයි කියන්නේ හිතට දන්නේම අපි හදාගත්තේ. මම ඔකට ඔප්පු කරලා පෙන්නන්න. ඔය මහා මායාකාරී හිතක් ඔබට තියෙනවා. ඔබව සහ මුලින්ම බින්දුනේ මහා විනාශයකට පත් කරන ඔය හිත. ඔය හිත ඔබ මහා විනාශයකට පත් කරනවා. මම ඔබට පෙන්නුම් කරලා දෙන්නම් ඒක. දැන් ඔබ දන්නවනේ එහෙනම් ඇහෙන් ඔබ මොකද්ද ගන්නේ? ඇහෙන් ඔබ මොකද්ද ගන්න ඇතුළට? රූප වේදනා සංඥා සංඛාර විඥාන. වෙන මොකක් හරි එහෙම ගන්නවද ඇහෙන්? කනෙන් මොකද්ද ඔබ ගන්නෙ? කනෙන් ගන්නෙත් මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. උතන රූප කියලා කිව්වට පස්සේ තියෙන්නේ මේ ලෝක සම්මත වචන ගන්න යන්න එපා. ලෝක සම්මතේ රූපය කියලා කිව්වට පස්සේ මොකද්ද මේ පේන්න තියෙන එකක් ගැන විතරයි කියන්නේ. නමුත් ලෝක සම්මතයේ රූපේ නෙමෙයි යථාර්ථයේ තියෙන රූප කියන කොටසට පිවිදෙන රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප කියන ඔක්කොමයි තියෙන්නේ. එහෙනම් දැන් කන හරහා එන්නේත් මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන. අමරදේව මහත්තයාගේ සින්දුවක් අහනකොට තප වේදනාවක්ද දුක් වේදනාවක්ද එන්නේ? තප වේදනාවක් එනවා. ඒක අමරදේව මහත්තයාගේ සින්දුවක් කියලා අඳුර ගැනීමත් සිද්ධ වෙනවා. මේ ඒ අර ඒ ශබ්ද රූපේ එනකොට ඒ ශබ්ද රූපේ Tamanට දැනුණා කියලාත් වැටහෙනවනේ. එහෙනම් ඔය ටික ඒවා නැවත නැවත ගැනීම උදෙසා කන හරවගෙන ඉන්නලා ඕක අහන ක්‍රමයකුත් තියෙනව නේද? එහෙනම් ඔය ඔක්කොම ටික එනවනේ පිටුදෙන. එහෙනම් මොකද්ද වෙන්නේ දැන්? කන හරහා එන්නේත් මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන. නාසය හරහා මොකද්ද? ඒත් රූප වේදනා සංඥා සංකාර විඥාන. දිව හරහා එන්නේත් ওই ටික, කය හරහා එන්නේත් ওই ටික, මන හරහා එන්නේත් ওই ටික. එහෙනම් පින්වතුනි ඔබ මේ මුළු ලෝකයක් එක්කම ගනුදෙනු කරනවා කියන්නේ ඔය ඇස් දෙකත් එක ගනුදෙනු වෙදි වෙන්නේ මොකද්ද? ඒ ඇස් දෙක හරහා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක් ඔබට එන්නේ. ඔබට වෙන කිසි දෙයක් එන්නේ නැහැ. ඔබට මාව බැලුවා කියලා කිමෙතනි මාව වැවිලා ඔබගේ මනේ වදින්නේ මේ රූප සංඥාවක් ඇවිල්ලා මේ වර්ණ සංඥා වර්ණ කොටසක් ඇවිදින්න ඉවිලා ඔබගේ ඇහි වැදිලා ඕක ඇවිදින්න ඔබගේ ඇහි මනේ වදින එක තමයි වෙන්නේ. එහෙනම් ඔබ මේ මුළු ලෝකෙම බහිනවා කියලා දකින්නේ පින්විතනේ ඒව හරහා එන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔන්න ඔය පහේ ටික. එහෙනම් ඔබගේ මේ මුළු ලෝකෙම කියලා කියන්නේ කිමෙතනි ඔබ එකතු කරගත්ත රූප වේදනා සංඥා සංකාර විඥාන විතරයි. දැන් මම ඔබගෙන් සරල ප්‍රශ්නයක් අහනවා. ඔබ ඊයේ 11ට හිටියේ බව ඔප්පු කරා. ඔබ ඊයේ උදේ 11ට මේ ලෝකේ ජීවත් වෙච්ච බව ඔප්පු කරා. මොකද්ද ඔබට කියන්න තියෙන්නේ? අපි හිතමුකෝ මොකක් හරි හොරකම නැත්නම් මිනි මරුමක් වෙලා. ඒ මිනි මරුම තිබිච්ච වෙච්ච තැන ඔබ හිටියා. පොලිසිය මහත්තයෙක් ඇවිල්ලා අහනවා නුඹ එතන හිටපු බව ඔප්පු කරා. දැන් ඔබට කියන්න තියෙන මොකක්ද? ඔබ ඒ වෙලාවේ පින්වතුනි කියන්නේ මම මෙතනට මම මෙතන ඉන්න වෙලාවේ ඔය කියන හරියටම ඔය වෙලාවට මෙන්න මෙතනින් බස් එකක් ගියා. එහෙම නෙමෙයිද කියන්නේ. ඔබ දැකපු එකක් නේද ඔය කියන්න තියෙන්නේ? කොහොමද මේ බස් එක? ඔබ කියනවා මෙතනින් බස් එකක් ගියා. 11 බස් එක මෙතනින් ගියා ඒ වෙලාවේ. ඒක ඔබ කියනවා. කොහො ඒ බස් එකද? ඒක ගිහිල්ලා නේද? ඔබ කොහොමද කියන්නේ? එහෙනම් දැන් ඔබට තේරෙන්නේ බස් එක ගියා නමුත් බස් එක හරහා ඔබට ආපු පහක් ඔබගේ චිත්තසංතානේ තැම්පත් වෙලා තියෙනවා කියන්නේ. තැම්පත් වෙලා තියෙනවා කියන වචනේ කිව්වොත් වැරදි. නාම ගොත්ත වශයෙන් පින්විතනේ ඒක පිළිහිදලා තියෙනවා. ඔබට ඕනේ වෙලාවක ඒක ආවර්ජනය කරලා ගන්න පුළුවන්. දැන් ඔබ අහලා තියෙනවා පෙරවිසු කඳ පිළිවෙල සිහි කරනවා කියලා එකක්. දැන් මොකද්ද පෙරවිසු කඳ පිළිවෙල සිහි කරනවා කියන්නේ? දැන් ඔබ අහලා තියෙන විදිහට කියන්නේ පෙරවිසු කඳ පිළිවෙල සිහි කරනවා කියලා ඔබ අහලා තියෙන මොකද්ද? අතීත જાතියක් જાතියක් જાතියක් මං අර අද්දබේ මෙහෙම හිටියා මේ අද්දබේ මෙහෙම හිටියා කියලා කියන එක නෙමෙයි. පෙරවිසු කඳ පිළිවෙල කියන්නේ ඒකටම නෙමෙයි. පෙරවිසු කඳ පිළිවෙල කියලා කියන්නේ කියන්නේ කඳ කියලා කිව්වේ මිනිස්සු හිතාගෙන ඉන්නේ කඳ කියලා කියනකොට මේ ඇඟ කියලා. කඳ කියලා කියන්නේ ඇඟට නෙමෙයි යොදන කඳ කියලා කියන්නේ හේතුන ස්කන්ධයන්ට. එහෙනම් පෙරවිසු ස්කන්ධ පිළිවෙල තමයි ඔය සිහි කරන්නේ. ඒ කියන්නේ පහේ ඒවා පිළිවෙල. දැන් අපි ඇහෙන් රූපයක් දැක ගමන් පහක් එනවනේ. කනට ශබ්දයක් ආපු ගමන් තව පහක් එනවා. ඔය පහේ ඒවා CD වගේ. අපි හිතමු එක CD එක පහේ එකක් තියෙන්නේ කියලා. එහෙනම් දැන් මොකද වෙන්නේ? මේ CD වගේ එකින් එක එකින් එක එකින් එක පැක් වෙලා තියෙනවා ඔබගේ ජීවිතේ. ඔබට යම් අවස්ථාවක කිව්වොත් එහෙම 11යි 5ට මොකද කළේ කියලා. ඔබ ජීවිතේ මොකද කරන්නේ? මනසින් ආවර්ජනය කරනවා කියන්නේ හිමීට ගියා 11යි 5ට තිබිච්ච CD එක අරගෙන CD player එකට දාලා දැන් කියනවා මොකද්ද? ආ මම මේක කර කර තමයි හිටියේ. 11:45ට මොකද්ද කලේ කියලා. ආයි ගියා ගානට ගත්තා ඒ CD එක අරගෙන දැම්ම ප්ලේයර් එකට දාලා කියනවා මෙන්න මේක කර කර හිටියේ. එහෙනම් පින්වතුනි ඔබගේ අතීතය කියලා ඔබට ඉතුරු වෙලා තියෙන මොනවද? ඔය CD ටැක් එක නෙමෙයි. කොහොමගේ අතීතේ හිටපු ළමයා? ඊයේ හිටපු ළමයා කොහොමද? බුදුදහම හරියට තේරුම් ගත්තොත් ඔබ උඩ යනවා කියන්නේ. උඩ යනවා කියන්නේ හරියට වෙලා හැම නෙමෙයි. අර කියන්නේ උඩ ගියාම අඳුන් කුඳුන් වුණාම ආව කිය. ඇයි පින්විතනි මම කියලා එකෙක් නෑ කියලා තමන්ට යම් දවසක වැටුණොත් එහෙම උඩ යන්නේ පොඩි කාලේ ඉඳලා නිමල් කියලා නම දාගත්ත එකකට අවුරුදු 21 කින් නඩු තීන්දුවක් දීලා කියන ඔබ නිමල් නෙමෙයි කමල් කියලා. දැන් නඩු තීන්දුවක් නේ පිළිගන්නත් වෙනවා. දැන් කොහොමද හිතට දැනෙන්නේ? මෙච්චර කාලයක් නිමල් කියන අනුනතාවයේ කටයුතු කළා දැන් අවුරුදු 21කින් පස්සේ ඒකට කමල් කියන අනුනතාවයෙන් කටයුතු කරන්න උනොත් එහෙම තේරි පාදු වැඩ මේක අහගෙන ඉඳලා හරියාකාරව වැටුණා නම් ඔබට තේරෙයි දැන් ඉස්සරහට තව චුට්ටක් ඉස්සරහට යනකොට පින්විතනි මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා දැන් ඊගමට ඉතල බලන්න පින්විතනි අතීතයේ කියලා ඔබට දැන් අතීතයේ ඉඳන් ඊයේ හිටපු ළමයාකෝ දැන් ඔබ ළමයාට ආදරේනේ ඒ කියන්නේ මම ළමයි දානයක් දෙන්න හැබැයි පස්සේ බෑ කුවන් ළමයාව දෙන්නේ නේද? අර පොල් ගෙඩියක් දෙන්න බෑ කිව්ව එකට බැන බැන හිටපෝ ඔබ සීල දෙන්න. ළමයි දාන්නේ ළමයාව දෙන්න බෑ කිව්වනේ. හා. ඊයේ හිටපු ළමයා කෝ. ඊයේ හිටපු ළමයා වොන්න මොකද්ද ඔබ කරන්න තියෙන්නේ? CD පැක්ස් එකෙන් හොයාගන්න වෙනවා. ඊයේ 10 11 45 හිටපු ළමයා කෝ කියලා ඇහුවොත් මේ මිනිතුනි ඔබට ගිහිල්ලා හොයන් තියෙන කොහෙද CD පැක් එකේ ගත්තා දැම්මා. මෙන් ළමයා ඉන්නවා. දැන් හරි සතුටුයි. මේ වෙලාවේ ළමයා ඉන්නවද ඔබගේ? ඇත්තම කියන්නේ බොරු කියන්නේ නැතුව. මේ මොහොතේ ඔබගේ දරුවා ඉන්නවද? ප්‍රත්‍යක්ෂ වශයෙන් මට කියන්න ඕනේ. නැත්තම් කියන්න බෑ කියන්නේ. මේ මොහොතේ ඔබගේ දරුවා ජීවතුන් අතර ඉන්නවද? නෑ කියන්න පුළුවන්ද කාටවත්? එහෙම කියන්නත් බෑ. ඉන්නවා කියන්න පුළුවන්ද? ඒ කියන්නත් බෑ. ඇයි හේතුව? ඇයි හේතුව? ඔබට ගෝචර නැහැ. ළමයා ඉන්නවා කියලා ඔබ දැනගන්නේ කොහෙන්ද කියන්න මට? ඔබට තේරෙන්නේ මොන කර්මයන්ද මේ ජීවත් වෙනවා කියලා කියන්නේ කියලා. අර තොප්පි ඇරලා බලන්න කාලේ ඇවිල්ලා දැන් ඔබට. මෙච්චර කල් වහගෙන අනේ මගේ මයිනෝ මයිනෝ කිය කී පොඩි පොඩි කජු කෑලි ඇතුළට දදා හිටියා. තොප්පි ඇරලා බලන්න කාලේ එයි දැන් තව ටිකකින්. මට කියන්න ඔබගේ දරුවා ඉන්න බව ඔබ කොහොමද දැනගන්නේ? මොහොකින්ද දැනගන්නේ? එක්කෝ ඇහෙන්නේ ළමයා ඉස්සරහා තියාගෙන ඇහැයි ළමයයි ගැටෙන වෙලාවේ පහ ඇතුළට ආවොත් ඔබ දන්නවා ළමයා ඉන්නවා. ළමයා කෑ ගහන සද්දේ හරි සද්දේ කනයි එකට ගැටුනොත් ඔබ දන්නවා ළමයා ඉන්නවා. ළමයාගේ සුවඳ හෝ ගඳ හෝ ළහයට දැනෙච්ච ගමන් ඔබ දන්නවා ළමයා ඉන්නවා. මොකක් හරි රසයක් මොකක් හරි දැනෙච්ච ගමන් ඔබ දන්නවා පහසක් දැනෙච්ච ගමන් ඔබ දන්නවා ළමයා ඉන්නවා. එහෙම නැතුව ඔබට දැනගන්න පුළුවන් ළමයා ඉන්නවද නැද්ද කියලා? පුළුවන් දැනගන්න. දැන් එහෙනම් දැන් මං හෙව්වොත් එහෙම ඔබගේ ළමයා දැන් දියුතුන් අතර ඉන්නවද කියලා පින්වතුනි ඔබට දෙන්න උත්තරයක් තියෙනවද? නෑ. ඔබට නෑ කියන්නත් බෑ ඉන්නවා කියන්නත් බෑ. හේතුව මොකද? ඔබට දැන් ළමයෙක් නෑ. ඔබට ළමයා ඉන්නේ කොහෙට ගියාමද? ගෙදරට ගියාම. ගෙදරට ගියාම නම් ළමයා ඉන්නවා. ඇයි? ඔබට ළමයා පේන්නේ. එහෙනම් මට කියන්න පින්වතුනි ඇත්තටම ඔබ ළමයාවද ගන්න ඔය ඇතුළට. එහෙම නැත්නම් ඒ හරහා එන රූප වේදනා සංඥා සංකාර විඥානද ගන්නේ? එහෙනම් මට ඇත්තටම කියන්න දෙන්නේ ඔබ ආදරේ ළමයාටද ළමයා හරහා එන රූප වේදනා සංඥා සංකාර විඥාන වලට කාටද ඔබ ආදරේ කරන්නේ ළමයාටද නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන ඔබට ඇහත් නැහැ කනත් නැහැ දිවත් නැහැ කය ශරීරයත් නැහැ නාසයත් නැහැ ඔය පහම නැහැ දැන් ළමයා ගැන වැඩක් තියෙනවා දැන් ළමයා ඉඳලා වැඩක් තියෙනවද? ඔය පහම නැතුව මම ඔබෙන් අහන ළමයා ඉන්නවද දැන් ඔබට කියලා. ඉන්නවද ළමයා? ළමයා නැහැ. ඇයි? කොයි විදිහේවත් ඔබට දැනගන්න බෑ ළමයා ඉන්නවද නැද්ද කියලා. ළමයාගේ නළලේ හැදෙනවද අදයක්? ඔබ ඒකට කැමතිද නැද්ද? කැමති නැහැ. ඇයි කැමති නැහැ? ළමයාට තියෙන ආදරයටද? එහෙම නැත්නම් ළමයා රහයන රූප වේදනා සංඥා සංකාර විඥාන වල දින අකමැත්තද? ළමයා මැරෙන්නේ නැහැ දඩයක් හැදුනා කියලා. හැබැයි වහ වහ ඉක්මනට ඉක්මනට කියලා බේත් කරනව නේද? අපි මේ දඩේ කහන්නෙත් නෑ හැබැයි කැතයි. මොකද මේක දකිනකොට තින්වතුනි ඔබට එන රූප වේදනා සංඥා සංකාර විඥාන වලට ඔබ කැමති නෑ. ඒක නිසා ඔබ මොකද කරන්නේ? ඉක්මනින් ගිහලා ළමයාව සනීප කරනවා. එහෙනම් හොඳට අවබෝධයට ගන්න පින්තුනි ඔබ මේ ලෝකේ ළමයා කියලා කෙනෙකුට ආස කරන නම් ඒ ළමයාට නෙමෙයි ඔය ආස කරන්නේ ළමයා රායන රූප වේදනා සංඥා සංකාර විඥාන. හෙට ඉන ළමයා කොහොමද? දැන් ඔබගේ ළමයාට හෙට 11 මාර වෙනකොට උපාධිය ගන්න තියෙනවා. ඒ ළමයා කොහොමද? එයා ඉන්නේ කොහෙද? එයා ඉන්නේ ඔබගේ හිතේ. අනාගතයට හදාගත්ත රූප වේදනා සංඥා සංකාර විඥාන මනෙන් අරගෙන අනිත් පහෙන් ගන්න බෑනේ අනාගතේම මනෙන් ගත්ත හැකි මනසින් හදාගෙන කොහොමද මෙච්චර කාල දැකලා තියෙනවනේ උපාධියක් ගන්න යනකොට ගෝණියක් අරෙල්ලා යන්නේ නෑනේ නාට්‍යාමි කෙනෙක් වගේ මෙච්චර කාල දැකලා තියෙන ඕක උපාධියක් ගන්න හැටි ඒක නිසා ඔබ මොකද කරන්නේ අනිවාර්යයෙන්ම ඒ අනුම නේද ළමයාට දැන් හිතේ අඳලා තියෙන්නේ අර අතීතයෙන් ගත්ත ඒවා මෙතන දැන් අරගෙන සකස් කරලා තියෙන්නේ සකස් කරගෙන ඒක දැන් විඳ විඳ ඉන්නවා එහෙනම් එතනක් තියෙන රූප වේදනා සංඥා සංකාර විඥානම නෙමෙයිද? එහෙනම් හිමිතට ඔබගේ මේ මුළු ජීවිතේම කියලා ඔබ අරගෙන තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ওই පහන. ඔබගේ දරුවා කියලා ඔබ අරගෙන තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහන. එහෙනම් මට කියන්න හිමිතේ දරුවා මරුණට පස්සේ ඔබ අඬන්නේ මොකක් කියලාද? ඔබ අද අඬන්නේ වැරදියට මං අඬන්න හරියට උගන්වන්න. ළමයා මරනවාම ඇත්ත ඇත්ත කියන කියලා අඬන්නේ. ඔබ අද ළමයා මරනවා නේද අනේ පුතේ දැන් මං පස්සෙන් දුව දුව කවන්නේ කාටද මගේ පුතේ ගිය කියන්නේ දඬන්නේ මට දැන් උරුතල් කරන්න පුතේ කෝ කිය කියන්නේ දඬන්නේ ඔය ඔක්කොම බොරුනේ අනනෝනේ මොකක් කියලාද අනේ පුතේ මං ආස කරන රූප මට දැන් දෙන්නේ කවුද පුතේ මං ආස කරන වේදනා මට දෙන්නේ කවුද පුතේ මං ආස කරන සංඥා මට දෙන්නේ කවුද පුතේ කී කියන්නේ දඬන්නේ තනිකරම ආත්මార్థකාමී ගමන නෙමෙයි මෙතන යන්නේ. ඔබගේ දරුවා මැරිච්ච ගමන් තියෙන ප්‍රශ්නේ තමයි දෙන්නේ දරුවා මැරිච්ච ගමන් මෙච්චර කාලයක් අලුත් අලුත් රූප දීපු දරුවා. දැන් අලුත් අලුත් රූප දෙන්නේ නැහැ. ඇයි ඒක මැරිලා? දැන් එයාට අලුත් අලුත් රූප දෙන්න බෑ. ඒක නිසා ඔබට හරි දුකයි. අනේ මට අලුත් අලුත් රූප දෙන්නේ කවුද දැන්? පරණේව තියෙනවා ස්ටොක් එකේ ඒව මම මතක් කර කර ඉන්නම්. හැබැයි මට අලුතෙන් දෙන්න එකක් කෙනෙක් නැහැ නේද? එහෙනම් අලුතෙන් එන රූප වේදනා සංඥා සංකාර විඥාන ගන්න තමයි පින්විතනේ ඔය ආසාවෙන් දඟලන්නේ දරුවෝ කියලා. මොකද ඔය මම කියන ස්වභාවය පින්විතනේ ඔබට හැදිලා තියෙන්නේ ඔන්න ඕක නිසා. එහෙනම් දැන් මට කියන්න තියෙන්නේ ඔබට මම කිව්වනම් මේට අවුරුදු 5කට කලින් 11:45ට ඔබ හිටියේ හිටියා කියලා පෙන්වන්න කිව්වොත් ඔබට තියෙන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන. මේක අවුරුදු දෙකකට කලින් ඔබ හිටියා කියලා පෙන්වන්න තිබුණොත් ඒ තියෙන්නේ මොකක්මද? රූප වේදනා සංඥා සංකාර විඥානමයි. ඊයේ ඔබ හිටියයි කියලා ඔප්පු කරන්න කිව්වොත් ඒ තියෙන්නේ මොනවමද? රූප වේදනා සංඥා සංකාර විඥානමයි. මේ මොහොතේ ඔබ ඉන්නවා කියලා ඔප්පු කරන්න කිව්වොත් ඒත් ඔබට කියන්න තියෙන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥානමයි. හෙට ඔබ ඉන්නවා කියලා ඔප්පු කරන්න තිබුණොත් එහෙම පින්විතනේ ඒත් ඔබට මනෝමය වශයෙන් හරි කියන්න තියෙන මොකද්ද ඔය ටිකමයි. එහෙනම් මට කියන්න පුළුවන් පින්විතනේ ඔබ කියන්නේ කවුද? ඔබ හැදිලා තියෙන්නේ මොනවද කියලා කියන්නේ එහෙනම් බලන්න. ඔය කියපු රූප වේදනා සංඥා සංකාර විඥාන නිලිද? එහෙනම් පින්විතනේ මෙන්න මේ කියපු රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ පහ අල්ලගෙන බැනගෙන පොදියක් ගහගත්තට පස්සේ ඕන් ඕකට කියනවා මම කියලා. ඒ හැරෙන්න හිමතුනි ඔබ ඔය හිතන් ඉන්න જાති එකක් මේ ලෝකේ නැහැ. දැන් ඔබ එහෙනම් ඔය යුද්ධ කලේ මොකටද? ඔය මොකක් හරි මේ කාට හරි අවඩක් අසාධාරණයක් කළා නම් ඒ කලේ මොනව ගන්නද? රූප වේදනා සංඥා සංකාර විඥාන ගන්න තමන් කැමති જાතිය. මොකද තමන් කැමති જાතිය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහෙන් තමයි පිඟුතුනි ඔය මම කියන කෙනා ගොඩ නැගිලා තියෙන්නේ. ඒ හැරෙන්න ඔබ ඔය හිතන් ඉන්න જાතිය මමෙක් මේ ලෝකේ නෑ. හොඳට කල්පනා කරලා බැලුවොත් ඔබගේ ජීවිත අත්දැකීම් වලට මේක දාගෙන බැලුවොත් ඔබට හොඳට තේරෙයි මම මේ කියන්නේ මොකද්ද කියලා. හැබැයි මම හැමදාම කියන්නේ ඒකයි පිට්ටු බම්බුති බවගේ ඉඳන් හිටියට නම් දහම තේරෙන්නේ නෑ. විමර්ශනශීලීව විමර්ශනය කරන්න ඕනේ පුළුවන් තරම් දහම. එහෙයි යන්න නිවන් දකින්න බෑ ඔබ අහලා මේ දේශන අහලා තියෙනවා නම් දන්නවා. ඒකයි මම ඔබට කියන්නේ පින්විතනේ යම් කිසි පුද්ගලයෙක් කියනවනම් මං අරිහතුන් වහන්සේ නමක් මගෙන් බණ අහපල්ලා කියලා ඒක හරි භයානක දෙයක්. ඒක අර අරිහතුන් වහන්සේ කියන කොටස අයින් කරලා දාලා පින්විතනේ බණ ටික අහලා විශ්ලේෂණය කරලා ගන්න. මොකද සමහර පිරිස ඉන්නවා නිරන්තරයෙන් තමන්ගේ මාර්ගඵලයක් හරි නැත්නම් තමන්ට තියෙන ධානයක් හරි එහෙම නැත්නම් තමන්ට මායයෙන් කරදර එන හැටි හරි ඔය මොකක් හරි එකක් කියලා මානසික අල්ලසක් දෙනවා. මානසික අල්ලස දීපු ගමන් මොකද වෙන්නේ අර විමර්ශනය කරන එක පැත්තකින් තියලා එහෙයි කියලා පිළිගන්න හදනවා දහම. මම ඔබට හැමතිස්සෙම කියන්නේ මම මේ කතා කරන දහම කිසිම කෙනෙක් එහෙයි කියලා පිළිගන්න එපා. ඒක ඔබගේ කාලේ මගේ කාලේ දෙකම අහකට දාගෙන ගැනීම. මම බිම බලාගෙන තමයි එන්නේ. මම බිම බලාගෙන ආවයි කියලා මේ දහම අහන්න එපා ඔබ. පිළිගන්න එපා. මම පාත්‍රයේ තමයි දන්වලද. එහෙම කියලා පිළිගන්න එපා. 5000ක් එක දේශනාවකට එනවා. දහම ශ්‍රවණය කරන්න. එහෙම කියලා පිළිගන්න එපා. විශාල වශයෙන් රාජතාන්ත්‍රික නිලධාරී පිරිස ඇවිදලා බණ අහනවා. ඒකත් පිළිගන්න එපා. කිසි දෙයක් පිළිගන්න එපා ඒ මට්ටමේ. පිළිගන්න තියෙන්නේ මොකද්ද? දහම කිව්වට පස්සේ ඔබගේ ජීවිත අත්දැකීම් වලට දහම දාලා කොයිතරම් දුරට ඒක ගැළපෙනවද කියලා තමන්ගේ අත්දැකීම් තුලින්ම විමස විමස බලන්න. විමසන් නැති කෙනාට පින්වදින නිවන් දකින්න වෙන්නේ නැහැ කවදා. ඒකයි ස්වභාවය. ඉතින් ඔබ හොඳාකාරව දකින්න පිළිතුර මම කියන සංසිද්ධිය ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා. දැන් ඔබට හොඳාකාරව තේරෙයි දැන් මම ඔබට පිස්සුව කියලා තොප්පු කරන්න යන්නේ. මම චුට්ටක් වෙලා ඇදගෙන යන්න විනාඩි දෙකකින් විතර දැන් වළඳනවා. දැන් වළඳනවා වගේ නෙමෙයි පිටින් ඔබ ඔබගේ ජීවිතත් එක්කනේ මම මේ සෙල්ලම් කරන්නේ. ඒකයි මම ඔබට කියන්නේ දංගුර ටිකක් දෙන්න අපිට කිසි ගැටලුවක් නැහැ. මේ වටින දේ ඔබ ජීවිතයට ගන්න. මට ඔබෙන් කිසි දෙයක් එපා. මැරිලා බල්ලෙක් වෙන්න එපා අන්න ඒක විතරක් කළා දෙන්න. මැරිලා තිරිසනෙක් වෙන්න එපා, මැරිලා පෙරේතෙක් වෙන්න එපා. මේ ධහම තියෙනකම්. ධහම නැති වුණාට පස්සේ ඕන එකක්. මට කියලා බින්දු මාත්‍රිය දෙයක් ඔබෙන් එපා. අඩුම තරමේ මම නම් කියන්නේ පින්දෙනේ වන්දනාවක්වත් මට නම් එපා. ඔබට බින් සිද්ධ වෙනේම කරගන්න ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මම නම් කියන්නේ එහෙම බලාපොරොත්තුවක්වත් මට නෑ ඔබගේ. මට තියෙන එකම එක දේ තමයි ලෝක සත්‍යයට සිතක් කරන ඔබ සිතක් කරගන්න ඕනේ. එච්චරමයි මගේ බලාපොරොත්තුව. ඉතින් ඒ ටික කරගන්න. දාන්නේ නැතත් කමන්නේ නැහැ. දැන් පින්වතුනි ඔය මම කියන සංකල්පය එනම් ගොඩ නැගිලා තියෙන්නේ කොතනින්ද? එතන මම කියලා කියන්නේ අර අර ඔක්කොම ටිකට දාගත්ත මොකද්ද? සංඥාව නේද? දැන් අත කියලා ගාගත්තේ ඇයි අපි ඔකට? අත මේකට අත කියලා දාගත්තේ ඇයි? අර ආපු රූප පහ ගන්නත් ඕනේ, ශබ්ද වලින් ආපු පහ ගන්නත් ඕනේ, ගන්ධ වලින් ආපු පහ ගන්නත් ඕනේ රස වලින් ආපු පහ ස්පර්ශයෙන් ආපු පහ ගන්නත් ඕනේ ඉතින් ඔක්කොම 25ක් නේ දැන් ওই 25 නැවත නැවතත් මෙනෙහි කරන්න පුළුවන් ද නමක් දාගන්න නේද ඕකට එහෙනම් මම සංඥාවක් ගන්නෝනේ අත කියලා. ඒ අත කියලා සංඥාව ගන්නකොට මට මොකද වෙන්නේ? අර 25න් ඕන එකක් ඇදලා ගන්න පුළුවන් ඒ වෙලාවේ. එහෙනම් මහා වාසනාවන්ත ක්‍රමයක් මේක. ඒ නිසා මොකද කරන්නේ අපි ඉක්මනට ඒවට සංඥාවල් දාගන්න. ඔන්න දාගත්ත සංඥාව අත කියලා. දැන් අත කියලා සංඥාව දාගත්තට පස්සේ විදිහට ඔබට නිකන් ඉන්න ගමන් ඕනේ වෙලාවක අත ගැන මෙනෙහි කරන්න පුළුවන්. අත ගැන හිතපු ගමන් ඔබට එක එක જાතිය රූප වේදනා සංඥා සංකාර විඥාන පයින්. එහෙමද නැද්ද? හරි. එහෙනම් දැන් සංඥාවක් දාගත්තේ ඕකටනේ. එහෙනම් පිටුතුනි මෙච්චර කල් ජීවිතේ අද මේ වෙනකන් මම ඇලිච්ච, බැඳිච්ච දේවල් මං දෙයකට ඇලුනහම බැඳුනහම මට තියෙන වාසිය මොකක්ද? මට ඒව නැවත නැවතත් නැවත නැවතත් උල උලා කන්න පුළුවන්. වමාරා වමාරා කෑම උදෙසා මට ඒවා තියාගන්න පුළුවන් මොකද මම ඒවට ඇලිලා බැඳිලා ඉන්න නිසා. එහෙනම් මම මෙච්චර කාලයක් උප්පත්තේ ඉඳලා මේ දක්වා ඇලිච්ච බැඳිච්ච ටිකක් තිබුණා නම් පින්වතුනි පහේ ගොඩවල්. ආන් ඒ ගොඩවල් ටික ඔක්කොම එකතු කරලා රබර් බෑන්ඩ් එකක් දාගත්තා. ආන් ඒකට දාගත්ත සංඥාවක් මොකක් කියලාද? මම කියනවා. දැන් මම ඒව මතක් කර කර මම රමණය කරනවා. ඒ සංඥාව ගිලිහිලා යනකොට මම කැමති නෑ මොකද හේතුව? මං කැමැතිම ටිකනේ මේ තියෙන්නේ. දැන් ඔබ කැමති මේකක් අකම අමතක වෙනවට කැමතිද ඔබ? කවුරු හරි කියනවා ඔබට ලංකාවේ ජනාධිපති වෙන්න පුළුවන් මෙන්න මේ වචන දෙක මතක තියාගෙන යන්න කියලා. දැන් ඔබට එනකොට අතනමඟදී එහෙම ඕක පොඩ්ඩක් අමතක වුණොත් එහෙම පොඩි දුකක් දෙන්නේ හිතට. එහෙනම් නිකම්ම හිතලා බලන්න වෙන අතීතයේ මේ මේ ඉපදිච්ච දවසේ ඉඳලා අද මේ දක්වාම මේ ආපු ගමනේදී ආපු රූප වේදනා සංඥා සංකාර විඥාන තමන් කැමති මේවා. Taman කැමැතිම જાතිය රූප වේදනා සංඥා සංකාර විඥාන. අකමැති මේ මේ නැති වෙලා ගියොත් එහෙම කැමතිද? කැමති නෑ. ඒක නිසා මොකද කරන්න තියෙන්නේ? මේ ඔක්කොම එකතු කරලා එකට දාගත්ත මොකක් කියලා මම කියනවා. ඕන්න මම. ඒ හැරෙන්න දෙවිතුනේ ඔබ හිතන් ඉන්න જાතිය මම එක් නෑ. එහෙනම් ඔබ දැන් මොකක් හරි දෙයක් කරනවා නම් කරන්නේ අමු පිස්සුවේ. මම ඒක ඔබට ඔප්පු කරලා පෙන්නන්න. ඔන්න මම අහනවා අර සරලම ප්‍රශ්න. ඔබ කැමති රතු පාටටද? නිල් පාටටද? හරි අමාරු ප්‍රශ්නයක් දැම්මේ. බොහොම සරල ප්‍රශ්නයක් එකපාරේ මට උත්තරයක් දෙන්න මොකක් හරි කමන්නේ. මොකක්ද? නිල් පාට. හා. මම දැන් අහනවා ඇයි? හැබැයි මෙහෙ මෙහෙකුත් අපි දැනගන්න. ඒ තමයි ඔබ දෙයක් කියනවා කිසිම හේතුවක් නැතුව. ආන් එයාට මොකක් කියලාද කියන්නේ? හයියෙන් කියන්නේ. පිස්සෝ. හවුද? පිස්සු. ඔබ කැමති රතු පාටද නිල් පාටද? ඔබ කිව්වා නිල් පාට. ඇයි? දැන් කියන්නේ බෑ ඒකට මම කැමති නිසා කියලා. ඒකයි මම ඇයි කියලා. පින්වතුනි මේ ජීවිතය ගැන අවබෝධ කරගන්න වෙලාව ඒකයි මම කිව්වේ. ඔබ අර ගැමි වහරක් තියෙන අහ කියන නයි රේද්දා සෙදාගෙන කනෝ කනෝ කියන જાතිය. ඔබ නිල් පාටට කැමතියි කිව්වේ පින්විතේ ඔබ මොන අසාධාරණයක් මේ ලෝකෙට කළාද බලන්න. ඇයි රතු පාට ඔබගේ බත් මුල හොරකම් කළාද? රතු පාටට කැමති නැහැ. ඇයි රතු පාට ඔබට ගහලා තියනවද කවදා හරි රතු පාටට කැමති නැත්තේ? ඇයි නිල් පාට ඔබගේ ළමයා ඉස්කෝලේ යනලු අද නිල් පාටට කැමති? නිල් පාට ඔබ වෙනින් බත් උයලා දුන්නාද නිල් පාටට කැමතියි කිව්වේ? පාට දෙකක් තියෙනවා. ඒ පාට දෙකෙන් එක පාටකට ඔබ කැමතියි කියලා කියනවා. ඒකෙන් කියන්නේ පින්විතනේ ඔබ අනිත් පාට දකින්න දකින්න වාරයක් ගන්න. ඔබ සතුටින් නෙමෙයි නේද? බලන්න ඔබගේ සතුට ඔබ ජීවිතේ නැති කරගෙන තියෙන හැටි. අන්න ඒකයි පින්විතනේ කියන්නේ මේ ලෝකේ ඉන්න සත්‍යෝ තමන් විහිම්ම මක් කරගෙන දින්නේ. තමන්ගේ තියෙන සතුට සාමලින්ම නැති කරගෙන ඉවරයි. ඒ සතුට සහමුලින්ම නැති කරගෙන ඉවරලා අනේ අපිට හරි දුකයි දුකෙන් ඉන්නේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරනේ කිය කී ඉන්නවා ඒක අවබෝධ කරගන්න හදන්නේ. ඔබ නිල් පාලට කැමති කියපු ගමන් පින්විතනේ එතන සහමුලින්ම තියෙන්නේ මොකද්ද? මෝහයක්. ඇයි කියලා ඇහුවොත් දෙන්න උත්තරයක් නැහැ. එහෙනම් ඔබට ඔප්පු වෙලා ඉනව නේද පින්විතනේ ඔබට පිස්සුව කියලා. මේ ලෝකේ ඉන්න අරිහතුන් වහන්සේලා හැරෙනකොට අනිත් සියලුම දෙනාට පිණිසින්වදෙනි අඩු වැඩි වශයෙන් ওই පිස්සුව තියෙනවා. මම තව උදාහරණයක් ඔබෙන් අහන්නේ. අරලිය සුවඳ තියෙන පර්ෆියුම් එකකටද කැමති? සමම් පිච්ච සුවඳ තියෙන පර්ෆියුම් එකකටද කැමති? ඔබට උත්තරයක් දෙනවනේ දැන් පිස්සු කිය පින්නන උත්තරයක් දෙන්නේ නැත්තේ. නේද? ඇයි? පිස්සු කිය දෙන්න උත්තරයක් දෙන්නේ නැති හේතුවත් මම පෙන්වලා දෙන්නම් ඔබට. මේ හැම එකක්ම විවිධනේ මට පේනවා මම ඒකයි කිව්වේ තථාගතයන් වහන්සේගේ දහම එක තැනකට ගත්තට පස්සේ ඒ තැන ඉඳලා ඔක්කොම මොනිටර් කරනවා ඔක්කොම මොනිටර් කර කර මොනිටර් කර කර පෙන්වන්න පුළුවන් මේ තියෙන මේක මේ තියෙන මේක මේ තියෙන මේක කියලා ඔබ හිතන්නකො තියෙන්නේ මම මොන තරම් සැනසීමක ඉන්න කෙනෙක්ද කියලා. ඇයි ඔබට බැරි ඒ සැනසීම උදා කරගන්න? මම නිර්ආමිෂ ප්‍රීතිය විඳින කෙනෙක්, ඔබ ආමිෂ ප්‍රීතිය විඳින කෙනෙක්. හරි. ඔබ කැමති ජස්මින් වලට. ඔබ කැමති සමම් පිච්ච මල් සුවඳ පර්ෆියුම් එකට. ඔබට ඒ වගේ එකක් ලැබුණොත් සතුටුද නැද්ද? කතා කරන්න සතුටුද නැද්ද? සතුටුයි. බලන්න ඔබගේ අහිංසක ප්‍රීතිය. ඇයි? මම ඒකට කැමති මට ඒක ලැබුණා මට දැන් හරි සතුටුයි මම ඒකට කැමති මට ඒක ලැබුණා මට දැන් හරි සතුටුයි මහා අහිංසක ප්‍රීතියක් නේද ඔබට තියෙන්නේ දැන් ඔය ප්‍රීතිය ඇත්ත ප්‍රීතියද නැත්නම් ඔබ හිතේ හදාගත්ත එකද ඔබ ප්‍රීතියත් හදාගන්නේ හිතේනේ ඔකට ආමේස ප්‍රීතිය කියලා කිව්වේ ඒකයි කිව්වේ ඕක ඇත්තටම තියෙන එකක් නෙමෙයි ඔබ හිතේ හදාගත්ත එක මම කැරට් කන්න කැමතියි. මට කැරට් හම්බුණා. මට දැන් හරි සතුටුයි. බලන්න ඔබ සතුටු වෙන හැටි. මම කාර් එකකට කැමතියි. මට කාර් එක හම්බුණා. මට දැන් හරි සතුටුයි. ඔබම කැමති වෙලා ඔබටම ලැබිලා ඔබම සතුටු වෙනවා. ඒකයි මම කියන්නේ මේ විදිහට හොඳ වෙලාවට ඔබ පිදුරු වලට කැමති උනේ නැත්තේ නැත්නම් කඩදාසි කර්මාන්තාලාවත් වහන්න වෙනවා. එයි පිදුරු වලට මම කැමති මට පිදුරු හම්බුණා මට දැන් හරි සතුටුයි. ඉතින් එහෙනම් මුලින්ම කරන්න ඕනේ මොකද ටග්ගල කැමැත්තක් හැදෙවුවා නම් ඉවරයිනේ. අසූචි බාල්දි ගණන් කවන්න පුළුවන් මක් කළද? ටග්ගල කැමැත්තක් හදවනවා. කැමැත්ත හදවන්න ලේසිම ක්‍රමේ තමයි තියෙන්නේ ඔය පහ උස්සලා දෙන එක. ඔබගේ තියෙනවනේ පහක් මේ පහේවන්නේ තියෙන්නේ ඔක්කොම. ඔය එක පහක් තග්ගල උස්සනවා උඩට. පහ ඉස්සු තමයි පිස්සු කියන්නේ. පිස්සු කියන වචනයක් තියෙනවනේ මේ ලෝකේ. පිස්සු කියලා කියන්නේ පිළිදෙන පහ ඉස්සු. ඒ කියන්නේ පහක් උස්ස ගන්නවා. උස්සගත්ත කියන්නේ මොකද්ද? වැඩිපුර වටනකමක් දීලා කරේල්ල ගන්නවා. දැන් අසූචි වලට තියෙන වටනකම මොකද්ද? බිඳුවේනේ තියෙන්නේ. බිඳුවේමයි තියෙන්නේ. හැබැයි ඔකට මොකක් හරි දීලා වටනකමක් දුන්නොත් මොකද වෙන්නේ? හා උදාහරණයක් පොල් කුඩු වටිනවද? පොල් කුඩු වටිනවද? නෑනේ. පොල් කුඩු ටික කන්න දුන්නොත් කනවද ඔබ? නෑ. ඇයි ඒ? ඒක පල්ලෙහා තියෙන්නේ. අර පහේ පැක් එකේ පහේ පැක් වල හරි පල්ලෙහා තියෙන ඒවා උඩට ඉස්සිලා නෑ. ඒවා වැඩක් නෑ කියලා අයින් කරලා දාලා තියෙන්නේ. ඔය පොල් කුඩු ටිකට කලරින් ටිකක් දාලා. ඩයින් වහරි සීනි ටිකකුත් දාලා. ලස්සනට පැක් කළා. පැකේජින් හොඳ ලස්සනට හදලා ලස්සන පාට පාට වයි වර්ණව. නිලියක් කනවා ඇඩ් එකක් දාලා ඕක ඔබට දුන්නොත් ඕක ලැබෙන ලැබෙන වාරයක් ගන්න ඔබ කනවද නැද්ද? එහෙනම් දැන් මෙච්චර වෙලා යට ගිය ටික මක් මොකද්ද මේ කලේ? උඩට අරන් දීලා ලොකු වටිනකමක් ඇති කරලා දුන්නා. එහෙනම් අර පහ උස්සලා දුන්න ගමන් මොකද වෙන්නේ ඔබට? ඔබ කවුද කියලා ඔබට අමතක වෙනවා. ඊට පස්සේ ඔබ මොකද කරන්නේ? පොල් කුඩුත් කනවා. කාලා නැද්ද එහෙම? ඕනේ තරම් කාලා ඇති. එහෙනම් මේ ඇඩ්වර්ටයිසින් වලින් මොකද්ද කරන්නේ? අර යට තියෙන පහේම මක් කරනවාද? උස්සලා දෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට පිස්සු හදනවා. පහ උස්සලා දෙනවා පහ උස්සලා දීපු ගමන් මොකද වෙන්නේ? ඒකට ලොකු වටිනකමක් එක්ක එන්නේ පින්විතනේ මේ පහ ඉස්සේ. එහෙනම් අන්න ඒක ඉස්සෙච්ච ගමන් එතනින් එහාට ඔබ මොකද කරන්නේ? ඒක ලැබෙන්න ලැබෙන්න ඔබට ප්‍රීති. ඒකයි මම කිව්වේ ඔබ හරි පව්. මම මේ කියන එකෙන් පුළුවන් එක මේක බොරු කරලා පෙන්නන්න. දෙක පුළුවන් නම් මේකෙන් මිදිලා පෙන්නන්න. පුළුවන් නම් මේකෙන් මිදලා පෙන්නන්න. ඔබ ඇත්ත සතුට අරන් පෙන්නන්න පුළුවන්. ඇත්ත සතුට ගන්න බෑ ඔබට. ඇත්ත සතුට කියන එක පින්විතනේ ගන්න පුළුවන්. දහමෙන් විතරයි ඒක තියෙන්නේ. ඇත්ත සතුට ගන්න නම් කරන් තියෙන පින්විතනේ අතහැරීමෙන් නොයල්මෙන් මිදීමෙන් ලබන සතුටක් තියෙනවා නම් අන්න ඒකයි ඇත්ත සතුට මේ ලෝකේ ඇත්තටම තියෙන එක. අපි පස් දෙනෙක් එකතු වෙලා මඟ වැඩුවා නම් ඒ පස් දෙනාට සමානව මඟ වෙන්න ගියා නම් පස් දෙනාටම සමානව ඔය කියන ප්‍රීතිය තියෙනවා. හැබැයි මෙතන එක්කෙනෙක් කැරට් කන්න කැමති අනිත් එක්කෙනා බීට් කන්න කැමති. ගෙදර කැරට් ඉව ගමන් අනිත් එකා ගහනවා වලින් ගැට්ට කරේ හිටින්නේ. ඇයි තෝ මං කැමති එක නෙමෙයිනේ බොල අද යුගයේ කියලා. ඇයි? එහෙනම් සතුටක් ලැබෙන්න නම් පින්වතුනි සතුටක් රමන්ට මොකක් හරි ප්‍රීතියක් වෙන්න නම් ළමන්ට ලැබෙන්න ඕනේ මොකද්ද? තමන් කැමති જાතිය. කැමැත්ත කොහෙන්ද ආවේ? අර උස්සගත්ත පහ නිසා. ඔබ එක එක ආකාරයෙන් වෙන්න අද කැමතිලා තියෙන උස්සගත්ත පහේ වල නිසා. දැන් ඔබ ඔය හදාගෙන තියෙන ඔය පහේ පැක් එකේ පින්වතුනි ඉන්නවද 50 කියලා වචනයක් තියෙනවද? ඒ වචනේ දේව කැමතිද? මොකද ඒකට උත්තර නැහැනේ. මේ ඉස්සෙලා තියෙන ඒවා අර කැමැති මේවා ටිකන අරගෙන දැන් බැඳගෙන මම කියාගෙන ඉන්නේ. දැන් ඔබගේ නම කමල් නම් ඔබට කියනවා මෝඩ කමල් කියලා කියපු ගමන් ඔබට කියන තියනවද නැද්ද? හැබැයි ඔබට කිව්වොත් එහෙම සර් කමල් කිව්වොත් එහෙම කොහොමද? ඈ සර් කමල් කියලා කිව්වොත් එහෙම. ආ ඉන්නේ නින්දක නින්දක නින්දක. පිස්සු කමල් කියලා කිව්වොත් එහෙම. ඒක ටිකක් පන්න බම්මු කියනවද නැද්ද? ඇයි? අරකට එක ගැටෙනවා මොකද හේතුව පෙන්නේ තමන් අර අල්ල බදාගත්ත ටිකේ ඒක නැති නිසා. හැබැයි අර දේවල් තමන් අල්ල බදාගත්ත ටිකේ තියෙන නිසා ඒක ඒක නිතින් වෙදිනේ ඔබට ඇඳුම් විකුණ ගන්න හරි ලේසි. දැන් මේ දවස්වල අවුරුදු කාලේ එනවනේ. පරණ ස්ටොක් එකේ තියෙන ඇඳුම් ටිකක් ගෙනල්ලා හොඳ කට තියෙන සේල්ස්මන් කෙනෙක්ව දාගත්තොත් උතනට ඔය පරණ ඇඳුම් ටික ඔක්කොම ඔබට විකුණු හැකි. ඇයි ඔබ ඇතුල් වෙනකොටම කියනවා good morning madam. 탁කාල වැටෙනනේ හරියක්. මේක තමයි කඩේ. ඇයි ඊට කලින් ගියා වෙන කඩේකට. ආ ඔය දින ඇඳුම් ඕන එකක් බල්ල ගන්න. ඒකට ආවේ නෑ ඉස්සර. එනකොටම පොඩ්ඩක් අර ඔළුවත් පාත් කරලා good morning madam කියලා කිව්වොත් එහෙම ටක් ගාලා මොකද වෙන්නේ? ටක් ගාලා ටික් එක වැටෙනවා. මේක තමයි කඩේ මේකේ තමයි මගේ හොඳ මැදුම් ටික තියෙන්නේ. ඇයි අර පහ ඉස්සෙනවා. ඉස්සලා තියෙන පහවල වලට දැන් හරි කැමති. දැන් පිස්සු හැදිලා තියෙන්නේ. දැන් මොකද කරන්නේ? ඊට පස්සේ අර ඇඳුම අරගෙන ඉවරලා පෙන්නලා කියනවා madam madamට හරියන්නේම මේක මේ බලන්න මේ මේ මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම අහම් මෙහෙම හරි ලස්සනයි මේක කියලා කියපුවා මොකද වෙන්නේ? ආ ඔකෙන් පාස් දාන්න. වෙලෙන්ද ඔබට මානසික අල්ලස් දීලා ඔබ පිස්සු හදනවා. පිස්සු හදුවා පින්විතනි ඔබ ඕනේ කුණු ගොඩක් අරගෙන. ඕකයි ස්වභාවය. හැබැයි එනකොටම කිව්වොත් එහෙම ආ බල්ලු ඇඳුම් ගන්නවද? ඔබ යයි මෙතන. ඔබ බඩු ගනීද එතන? නෑ. හැබැයි ඒ කඩේ තියෙන හොඳම ඇඳුම් හොඳ මැදුම් ලාභෙටම තියෙන තැන. ආ බල්ලු බඩු ගන්නවද? ඇහුවොත් එහෙම පින්විතනි ඔබ දාලා යනවා එහෙම. එහෙනම් ඔබට ඇඳුම් නෙමෙයි පින්විතනි ඕනේ. අර උස්සගත්ත පහේ. ඒවට ගැළපෙන්න තියෙනවා නම් ඔබ ඔබ හරි සතුටුයි. ඒකයි තියෙන්නේ. ඔබ උත්සගත්ත පහේව ඔබට ලැබෙනවා නම් ඔබට හරි සතුටුයි. ඉතින් අපරාධනේ නින්වතුනේ. ඔබ උත්සගත්ත පහ එකක් ඔබට නොලැබෙනකොට ඔබට හරි දුකයි. ඒක නිසා ඔබ ඒක ලබා ගැනීම උදෙසා විවිධාකාරයේ කටයුතු කරනවා. ඔය උත්සගත්ත පහේ ගොඩේ තමයි 5000 ගොඩේ තියෙන්නේ. ඒ නිසා ඒක ලබා ගැනීම උදෙසා විවිධාකාරයෙන් කටයුතු කරන්න පුළුවන්. විවිධාකාරයේ රැකී රක්ෂාව කරලා ඉවරලා ඒව ටිකක් ගොඩ ගහ ගන්න. ඔය උසගත්ත පහේ ගොඩවල් වල තමයි ඉතින් ඔයදී මල් පොකුරු තියෙන්නේ. එක එක જાති මේ ඔබ කියන්නේ ඔන්න ඔය ටිකට තමයි. ඒකයි කියන්නේ ඔබ ඕන්නේ ගොඩේකට අඳන්න පුළුවන්. කොච්චර මොන තරහිරන් වල හිටියත් ඉන්නේ ඕනේ ගොඩේකට අඳන්න පුළුවන්. ඒකට හේතුව තමයි උසගත්ත පහේවත් එක ජීවත් වෙන්න නිසා. ඒක අර උසගත්ත පහේ වලට කිව්වේ පිස්සු කියලා. ඒ පිස්සු හැබැයි මෙතන තියෙන භයානකම තන මේකත් හරියට තේරුම් ගන්න. පින්වතුනි ඔබට පිස්සු හැදිච්ච කාලේ ඔබ කරපු යම් කිසි වැඩපිළිවෙලක් තියෙනවනේ ඒ වැඩපිළිවෙල නිසා ඔබ ලෝකෙට යම් අසාධාරණයක් සිද්ධ කළාන. ආන් ඒ අසාධාරණය වල පිස්සුව හොඳ වුණත් ඔබට වන්දි ගෙවන්න වෙනවා. අන්න ඒකයි මෙතන තියෙන භයානකම. දැන් නිගමන හිතන්න පිළිදෙන ඔබ නිමල්. දැන් ඔබට තියෙන නිමල් පිස්සුව. මම පිස්සුව තියෙනවනේ මම පිස්සුව ගැන මම උදෙසා උස්සගත්ත පහේ ටික. දැන් මේ මම පිස්සුව තියෙනවා. මේ මම පිස්සුවේ ඔබ ඉන්නකොට ඔබට දෙනවා සභාපතිකම. දැන් සභාපති ගමට ආපු ගමන් පින්විතනේ දැන් මොන පිස්සුවක් තියනවද ඔබට? සභාපති පිස්සුවක් තියනවා ඊට අමතරව. දැන් අර ඔබ මෙච්චර කල් ඇවිදිච්ච විදියට නෙමෙයිද ඇවිදින්නේ. හොඳට කල්පනා කරලා බලන්න. ඔබට සභාපති ගම දුන්නාට පස්සේ ඔබ ඇවිදින්න 아무තු විදියක. අතපය හසුරවන්නේ 아무තු විදියක. හොටු ටික පවා හූරන්නේ 아무තු විදියක. ඒ ඔක්කොම 아무තු විදියකට ඔබ කරගෙන යන. ඒ කියන්නේ ඔබට දැන් සභාපති පිස්සු හැදලා ඔබ ඒ කියන්නේ ඒකට අදාළව පහේව ඉස්සෙල්ලා තියෙන්නේ. මේ මේ පෙන්눔 කරලා දෙන්නේ පින්විතනේ ඔබගේ ජීවිතේ ඔබට වෙන දේවල්. එතකොට ඔබට සභාපති පිස්සුවෙන් ඉන්න වෙලාවකේ සභාපති පිස්සුව රැක ගැනීම උදෙසා ඔබ යම් කිසි කාය කර්මයක්, මනෝ කර්මයක්, වචී කර්මයක් කරනවා. ඔය ටික කරගෙන යන වෙලාවෙදී පින්විතනේ ඔබේ ලෝක සත්‍යයට අසාධාරණයක් වෙනවනේ. ඔබට ওই පිස්සුව හොඳ වුණත් යම් දවසක අර කරපුවට අදාළව විපාක ගෙවන්න වෙනවා. අන්න ඒක නිසා තමයි මුගලන් මහරහතන් වහන්සේට ඇට කැඩෙනකන් හොරු ගැහුවේ. මේවා ලේසියෙන් පහසෙන් හිතන්න එපා පින්වතුනි. උන්වහන්සේ අනාදිමත් සංසාරක ඉඳලා පිස්සු හැදිලා හිටියේ. ඇයි මම පිස්සු වෙන්නේ හිටියේ? අරිහත් ඵලයේ පූර්ණ වෙනකොට උන්වහන්සේට මම පිස්සුව නැති වුණා. මම පිස්සුව නැති වුණාට ඒ දාක්වා කරගත් ඒවට අදාළ විපාක ඔක්කොම උන්වහන්සේට ගෙවන්න සිද්ධ වුණා. එහෙනම් දැන් ඔබ ඔය මම පිස්සුවක් හදාගෙන නැත්නම් මොකක් හරි තනතුරක පිස්සුවක් ඔබට දැන් තියෙනවනේ. මේ පිස්සුව කියන්නේ ලෝක සම්මතයේ පිස්සු පිස්සු කියන එක එහෙම නෙමෙයි. මේ බොහොම සාධාරණ පිස්සුවක් ගැන මම මේ කතා කරන්නේ. අඩු වැඩි වශයෙන් අපි හැමෝටම කියන එකක් ගැන. අනාගාමී වෙච්ච උත්තරයටත් තියෙන පිස්සුවක් ගැන මම මේ කතා කරන්නේ අල්ප මාත්‍රිය වශයෙන්. මේ පිස්සුව නැත්තේ අරිහතුන් වහන්සේට විතරයි. මේ කතා කරන්නේ පහ උස්සගත්ත පිස්සුව ගැන. නැත්නම් ඉතින් අපිට පිස්සුව පිස්සුව කිව්වා ආයිනම් බන අහන්න. එහෙම හිතෙන්න පුළුවන්. එහෙනම් දෙවියනේ ඔය පහ උස්සගත්ත නිසා දැන් මොකද වෙලා තියෙන්නේ දැන් ඔබ ඇවිදින්නෙත් එක විදිහට වෙන හැම ක්‍රියාකාරකම් එකම විදිහකට කරන්නේ. දැන් එන මොකද වෙන්නේ? ওই පිස්සුව හොඳ වෙච්ච ගමන් දැන් ඇවිදිනවද ආයේ මේ විදිහට? ආයේ විදිහට ඇවිදින්නේ දැන් මම පිස්සුවේ ඉන්නේ. දැන් මම පිස්සුවේ ඉන්නකොට පිටින් මම පිස්සුවයි ඒකද තියෙන්නේ. දැන් ඔබගේ දුවට එන්න පුළුවන් කොළු පිස්සුවක්. ඔබගේ පුතාට එන්න පුළුවන් කෙලි පිස්සුවක්. දැන් මේව හොඳට අවබෝධයට ගත්තා නම් ඔබට මනෝවිද්‍යාත්මකව මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. දැන් ඔන්න දුවේකට එනවා කොළු පිස්සුවක්. ඒ ඒ දුවට කොළු පිස්සුවක් තියෙනවා, දුව පිස්සුවක් තියෙනවා. ඔබ හිතන්න එපා දුව පිස්සුව නෑ කියලා. දුව පිස්සුව කියන්නේ මොකද්ද? දුවෙක් විදිහට ඉන්නේ. දැන් මේ පිස්සුව කියලා කිව්වේ මොකක්ද? දැන් ආයෙ වරද්ද ගන්න එපා. පිස්සුව කියලා කියන්නේ අර මේ ලෝක සම්මතයේ පිස්සු පිස්සු කියන එක එහෙම නෙමෙයි මේ. අර පහ උස්සගත් එකට කියන නම මේ. එහෙනම් දුවට කොළු පිස්සුවත් හැදිලා දුව පිස්සුවත් තාම තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද පිටින් කොළු පිස්සුව වැඩි මේ වෙලාවේ. ඒ කියන්නේ මොකද්ද? අර මේ තරුණ දරුවෙක් උදෙසා තියෙන ආපු රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා ටිකක් වැඩිපුර ලොකු වටිනකමකින් උඩට ඉස්තිලා. ඒක නිසා දැන් ඔබ මොනවා කිව්වත් අහන්නේ නැහැ. ඔබට අත්දැකීම් ඇති සමහර වෙලා. කොච්චර කිව්වත් අහන්නේ නැහැ. දැන් ඒකේව කාමරයකට දාලා ඒකට කසපාරවල් ගැහුවත් වැඩක් තියෙනවද? කොච්චර ගැහුවත් ඒක හිතන්නේ මොකක් ගැනද? ගහන්න ගහන්න ගහන්න ගහන්න මං ඔයා වෙනුවෙන්නේ මේ ඔක්කොම විඳින්නේ කියලා තව තව ඉස්සෙනව අර පහ. අර අම්මගේ අම්මට තිබිච්ච අර අර තිය දුව පිස්සුව කියන එක ටිකින් ටික තව පල්ලෙහාට යනවා මට ගහනවා මම මට ගහනවා මාව අරයි යන්නකෝ ඇවිල්ලා කොහරි මේ ජනෙල් බිඳගෙන මාව අරයි යන්නකෝ කිය කි ඒකට අදාළව තව අර සින්දු ටිකක් එහෙම ඔලුවට ඇවිදින්න සින්දු පරි ටිකක් එහෙම ඔලුවට ඇවිදින්න ඒ කටු කටුත් එහෙම සිද්ධ වෙන්නේ එතකොට ඒකට අදාළ පහේව ටික ඔක්කොම මුස්සගෙන මෙයා ඉන්නේ ඉතින් එහෙම ඉන්නකොට පින්විතනේ ඒ දරුවට දැන් පිස්සුවනේ තියෙන්නේ එහෙනම් ඒ දරුවට පිස්සුව නම් ඔය ශරීරයට ගහලා වැඩක් තියෙනවා එහෙනම් ඔබ විසින් කළ යුත්තේ ඕක දැන් මේක හරියාකාරව අවබෝධ කරගත්තා නම් ඔබ විසින් කරන්න ඕනේ මොකද්ද මේ කොහොම හරි මේ ඉස්සිච්ච පහ මක් කරන්නද තියෙන්නේ පල්ලෙහාට දාන්න තියෙන්නේ කොහොමද ඉස්සිච්ච පහ පල්ලෙහාට දැම්ම නම් ආයි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ එහෙමම නෑ වර්ධකම් නැතිලා යනවා එහෙනම් ඉස්සිච්ච පහ පල්ලෙහාට දාන්න නම් හොයලා බලන්න පින්විතනි ඒ දරුවට ඔය කියන පිරිමි දරුවා ගැන මොකද්ද ඇති වෙච්ච වටනකම මොකද වටනකමක් දිනුනහම තමයි ඔය පහ ඉස්සෙන්නේ නිකන් ඉස්සෙන්නේ නෑ එහෙනම් වටිනකම මොකද්ද දීපු වටිනකම කියලා හොයලා බලනවා. හොයලා හොයලා බලනකොට ඕන්න පේන්න පටන් ගන්නවා මොකක් හරි කවුරු හරි යාළුවෙක් කියලා මේ කොල්ලක් කෙල්ලෙක් දිහා හැරලා බලන්නේ නැති එකේ. හරි වටින කොල්ලෙක් කියලා කියලා. දැන් එහෙනම් අර ඒ ආපු දෘෂ්ටිය නිසා මොකද උනේ? මේ එන්න ඉස්සුණා පහ මේ කොල්ල ගැන. දැන් මොකද වෙලා තියෙන්නේ කොළු පිස්සු හැදෙන වෙලා මේකිට ඒකව ඕනෙමද? එහෙනම් දැන් අම්මට සූක්ෂමව තාත්තට සූක්ෂමව කරන් තියෙන ගහන එක නෙමෙයි. බැලුවා මොකද්ද මේ පහ ඔබට දැන් මේ පිස්සුවරේ තියෙන හිතපංග මං හොඳ වැඩක් කරන්න කියලා. හිමීට අර කොල්ලගේ පිටිපස්සෙන් ගිහිල්ලා බලනවා මේ කොල්ල ඇත්තටම ඔය කියන જાතියකේද? එහෙම නෙමෙයි නම් ඔය කියන කොල්ලා එහෙම මෙහෙන් කෙල්ලෝ පිටියා බල බල කෙල්ලන්ට ලයින් දදා යන එකක් නම් හිමීට දූ අරන් ගිහිල්ලා පෙන්නනවා. අන්න ප්‍රත්‍යක්ෂව පෙන්නවා. එහෙම නැතුව ඒ කෙල්ලව ළඟ තියාගෙන ඔය කොල්ලා කැතයි ඔය කොල්ලා ගඳයි ඔය කොල්ලා පිළිකුලයි කියලා කිව්වොත් එහෙම හරියනවා. එහෙනම් දැම්මට ඔබ කියන්නේ කෙස් කැතයි කෙස් ගඳයි කෙස් පිළිකුලයි කෙස් මම නෙමෙයි කෙස් මගේ නෙමෙයි කෙස් මගේ ආත්මෙ නෙමෙයි කියලා නිවන් දකින්න පුළුවන්ද නිවන් දකින්නවා කියන්නේ ඔය උස්සගත්ත පහ බිම තියෙන එක නෙමෙයි නේද එහෙනම් දැන් ගඳයි කැතයි පිළිකුලයි කියවට හරියනවද අර කෙල්ල ගඳයි කැතයි අර කොල්ල ගඳයි කැතයි පිළිකුලයි කියවට කෙල්ලට හරියනවද නෑ ප්‍රත්‍යක්ෂව පෙන්눔 කරනුනේ අරන් ගිහින් ඔන්න අරගෙන යනවා අරගෙන ගිහිල්ලා ඇස්පනා අපිට ඔප්පු කරලා පෙන්නනවා කෙල්ලගේ ජීවිතය. ඇයි ඇස් දෙක හෙල්ලගින්? ඒ මට්ටමින්ම තමන්ගේ අත්දැකීම් වලින් නැත්තම් කියලා හරියන්නේ නැහැ බලන්න එහාගේද අයියන් ඕනනම් අහලා බලන්න මම බොරුද කියන්නේ කියලා අයියා දැක්කවම. වාගේ වාගේම නංගියෙන් අහලා බලන්න. ඔය කිව්වට වැඩක් නැහැ. කාගේවත් අත්දැකීමෙන් තමන්ට නිවන් දකින්න බෑ ඔය පහ අතහැරෙන්නේ නැහැ කාගේවත් අත්දැකීම් වලින්. අන්න තමන්ගේ අත්දැකීමට දාගත්ත කියලා හොඳට පෙන්වන්න අර කියලා අන්න අර පේන ලයින් දදා යන හැටි. ආන් එතකොට මොකද වෙන්නේ? හෙල්ල සෙරෙප්පුව ගලවයි ගිහින් උඩ ගහන්න. ඒ ඒ වෙලාව කියන්නේ මොකද්ද මේ? අර පහ බිමට පාත් වෙච්ච වෙලාව. ආන් එතකොට මොකද වෙන්නේ? අම්මගේ පහ උසයි නේද? දැන් එතකොට මොකද වෙන්නේ? දැන් දුවට දැන් ලොකු මොකද්ද? කොළු පිස්සුව නෙමෙයි දුව පිස්සුව. අම්මා පිස්සුවයි දැන් ලොකු දැන් මොකද කරන්නේ? එදනම අම්මව බදාගෙන ඉකිග ගහන්නලා මට සමා වෙන්නම් මේ මට සමා වෙන්නම් මේ කී කී කෑ ගහනද දැන්? දැන් පේනවද නිවෙදින මේ සමාජය දුවන හැටි? එක එක තැන්වලදී එක එක පහේ වවුස්සගෙන එක එක පිස්සුවෙන් කටයුතු කරන හැටි පේනවා නේද? ඔබ හොඳට බලන්න. ඔබ දැන් මේ හොඳට ඉන්නවනේ. මේ අගේට ඉන්නවා. ඔබ බලන්නකෝ හිල්ටන් එකේ වගේ පාටි එකකට ඔබ ගියාට පස්සේ ඔබට 아무තු පිස්සුවක් හැදෙන්නේ නැද්ද කියලා කැමරාමන් කෙනෙක්ව දාන්න වෙනම ගානක් දීලා හරි ඔබ මාව වීඩියෝ කරන්න. මාව විකරන්න. මගේ හැසිරීම් රටා වීඩියෝ කරන්න. ඒ වීඩියෝ එකත් එක්ක පින්විතනි ඔබට ඒවල වහබුතලෙකුත්. මොකද ඒක දැක්කට පස්සේ ඔබට ඒ තරම් ලැජ්ජ හිතේ ඔබ හැදිරෙන්නේ නැති දැක්කා. ඇයි? ගෙදර ගිහිල්ලා ඔක බලනකොට ඒ පිස්සුව නෑ. ඒක හැබැයි කියන්නේ මොනරා පිල්ලි දාගෙන නටනකොට මොනරට හරිය ආඩම්බරයි මොනර හිතාගෙන ඉන්නේ මාගේ පුදුම ලස්සනයි කියලා. නමුත් වැඩේ තියෙන්නේ මොකද්ද? ඔක්කොම පිල් ටික ඉදාගත්තට පස්සේ සම්පූර්ණයෙන්ම පස්ස පැත්තේ එළියෙන්නේ. ඒකයි සිදුවේ. මිනිස්සු හිතාගෙන ඉන්නේ පින්විතනි හරිය ලස්සනයි ඔක්කොම හොඳයි කියලා. නමුත් ඔය 30 වෙන් ඉන්න හින්දා ඔය ප්‍රශ්නේ තියෙන්නේ. 30 හොඳ කරගෙන ඔබට පෙන්නුවා නම් එහෙම ඔබට ලැජ්ජ හිතෙනවා. පින්විතනි මගේ අතීත ගැන මතක් වෙනකොට මට ලැජ්ජයි. මතක් වෙන වාරයක් වාරයක් ගන්න පුදුම ලැජ්ජයි. බෞද්ධ දෙමාපියන්ට උපදිච්ච නිසා බෞද්ධ පරිසරයක බෞද්ධ ස්කෝලයකට ගිහිල්ලා ඒව හැදිච්ච නිසා පිටුතිරි පව් කලේ නෑ සමාජ සම්මතියේ තියෙන. ඒත් ගත කරපු ජීවිතය ගැන පුදුමාකාර ලැජ්ජසහගතයි. හැසිරිච්ච විදි. යැලම ඉස්සරහා හැසිරිච්ච විදි. කොල්ලෝ ඉස්සරහා ගිහිල්ලා හැසිරිච්ච විදි. ඒවා මතක් වෙනකොට පින්විතනේ ඒවා පේන හොඳ ආකාර මේ පොඩි පිස්සුවක් නෙමෙයි තිබිලා තියෙන්නේ. ලැජ්ජසහගතයි. ඔබ මේ ධහම අවබෝධ කරගෙන ඉවිල්ලා ඔබගේ ආපස්ස ගැන හිතන බලන්න. අද ඔබ බස් එකේ ආපු විදිය ගැන හිතන බලන්න. ඔබ බස් එකේ යනකොට ඔබට අමුතු පිස්සුවක්. දැන් සමහරවිට විගණ කාදිපති දෙපාර්තමේන්තුව දැන් ඒකේ විසුත් තියෙනවනේ හිටපු ගමන් කොහේ හරි දැනකට ගියාම තමයි ඒක එනවා අඩක් ගන්න නැගිලා. ඒක නැගිලා ඇවිල්ලා ඒ විදිහට තමයි ඉන්නේ. එතන ඒ ඒ පිස්සු ඒ තියෙන්නේ. දැන් වෛද්‍යවරුන්ට ඉස්පිරිතාලෙට ගියාට පස්සේ මේ බස් එකේ අගේට එනවා. ඇවිල්ලා මොකද වෙන්නේ? ඉස්පිරිතාලෙට ගියාට පස්සේ අන්න ඒ 아무තු පිස්සුවක් හැදෙනවා. ඒ 아무තු පිස්සු හැදෙන ඒ විදිහට තමයි ඉස්පිරිතාලෙට ඉන්නේ. දැන් මම ආයෙ හරයක් කියන මේ ලෝක සම්මත පිස්සුව ගැන නෙමෙයි මේ කියන්නේ. අර පහ උස්සගත්ත එක ඒක ජීවිතයක් එතන ගත වෙනවා. ඉතින් ওই ස්වභාවය හොඳට අඳුන ගන්න. අඳුනගෙන ඉතින් අපි මෙතන මෙතනින් මිදෙන්න. මිදෙන්න තියෙන එකම ක්‍රමය තමයි දහම. මම ඔබට කියන්නේ අවසාන වශයෙන් මෙන්න මේක. ඔබට අද රාත්‍රියේ පිස්සු හැදෙලා. ඔබ මිනිස්සු 10 දෙනෙක් මරනවා. හෙට පොලිසියෙන් අල්ලගන්න නැතුව. ඔබ ගෑඟට අමනුස්සයෙක් වැහිලා ගිහිලා මිනිස්සු මේ මිනිස්සු 10 දෙනෙක් මරනවා හෙට වෙනකොට අමනුස්සයෙක් නැහැ ගියේ ඔබ හොඳට ඉන්නවා. ඔබට ඔප්පු කරන්න විදිහකුත් නැහැනේ. අමනුස්සයෙක් ඔබට වැහුණයි කියලා. එහෙනම් ඔබට හිරපත් කන්න වෙනවද නැද්ද? එහෙනම් පින්වදිනේ හොඳට මතක තියාගන්න ඔබට මොන පිස්සුව හැදුණා. ඒ පිස්සුව යථාර්ථයට අදාළ එකක් නෙමෙයි. එහෙනම් ඔබ මොන පිස්සුවෙන් කටයුතු කළත් ඔබ කරන වැඩ අසාධාරණයක් නිසා ඒක පවැත්වීම උදෙසා දැන් මැනේජර් කෙනෙක් නම් ඒ මැනේජර්ට පවත්වගෙන යන්න මැනේජර්කම පවත්වාගෙන යන්න නම් ඒ ඉන්න මිනිසුන් අඩන් තේට්ටම් කරන්න ඕනේ. එහෙනම් මැනේජර්කම පවත්වාගෙන යනවා අඩන් තේට්ටම් සහිතව. නැත්නම් මැනේජර්කම කරන්න බෑ. මැනේජර්කමින් අයින් වෙනවා. අර අඩන් තේට්ටම් කරපුවට එන විපාක අයින් වෙයිද? අයින් වෙයිද? නෑ. ඔන්න ඕකයි පිටින් ප්‍රශ්නේ. එහෙම කියලා මැනේජර්කම නොකර ඉන්නත් බෑ. එතකොට ලෝකෙට ණය වෙනවා. දැන් පේනව නේද ඔබ ගිරේකට අහුවෙච්ච පුවක් ගෙඩි වගේ කියලා. රස්සාව නොකර ඉන්නත් දැන් රස්සාව නොකර හිටියොත් ඒකිනුත් පවක් සිද්ධ වෙනවා. මොකද මිනිසුන්ගෙන් කාගේ රජයෙන් හරි මිනිසුන්ගෙන් හරි සල්ලි ගන්නවා. ඒකට අදාළව රස්සාව කරන්නේ. ඒක ඊට වඩා පවක්. හැබැයි රස්සාවේ Tamanට දෙන රෝල් එක කරගෙන යාමේදී, ඒ පිස්සුව කරගෙන යාමේදී විවිධාකාරයේ ලෝකිත අසාධාරණකම් කරන්න සිද්ධ වෙනවා. ඔබට නම් නැති වේ සමහරවිට. අපි දව පොලිස් නිලධාරියෙකුට පොලිස් නිලධාරියට තියෙන්නේ හොරු අල්ලගෙන එල උන්ට තඩි පාල මොනවා හරි කියලා දඬුවම් දෙන්න. දැන් දැන් මොකද කරන්නේ? ඔන්න ප්‍රශ්නේ. රස්සාව නොකර ඉන්න බෑ. එතකොට එතනින් හම්බ වෙනවා ලෝකෙට ණය වෙලා අසාධාරණ සල්ලි හම්බ කිරීම. රස්සාව කළාට පස්සේ ලෝකෙට ලොකු අසාධාරණයක් වෙනවා මිනිස්සුන්ට ගහලා බැනලා මේ වැඩ පිළිවෙල කිරීම. පිනකුත් වෙනවා සමාජය ආරක්ෂා කරගෙන. දැන් කොහොමද පින්වතුනි මේකේ? ඉතින් මොලේ ඉඳලා වරද්දගත්ත ඒවා තමයි ඔය. කරන්න දෙයක් නැහැ. කල්ල සුක්ඛං කල්ල සුක්ඛ විපාක. හැබැයි අමතක කරන්න එපා රට වෙනුවෙන් කටයුතු කළා අපාගත වෙන්නේ මම නෙමෙයි. මේකෙන් කියන්නේ රට වෙනුවෙන් කටයුතු කරන්න එපා කියලා නෙමෙයි. දැන් තේනවද බහුවෙලා ඉන්න තැන? ඔබ නැතුව රට දුවන්නේත් නැහැ. හැබැයි රට දිවීම උදෙසා ඔබ යම් අසාධාරණයක් ලෝකෙට කළොත් ඒකට ඔබට තනියෙන් වන්දි ගෙවන්න වෙනවා රටේ ඔක්කොම වෙන්නේ නැහැ ඒක කරන්නේ. බලන්න මොන තරම් අසාධාරණ විදිහට ලෝකෙ හැදිලා තියෙන්නේ කියලා රට බේර ගන්න කියලා සොල්දාදුවේ යුද්ධෙට යනවා එයා අතින් 10 දෙනෙක් මැරෙනවා දැන් ඔබයි මායි දෙකොල්ල තුන් හතර දෙනාම එකතු වෙනවද මේ වන්දියේ ගෙවල් ඒ මිනිස්සේ අභාවේ තැනකට ගිහිල්ලා ඒ අභාවේ තැන දුක් විඳිනවා නම් ඒක ගෙවන්න අපි යනවද? එයා තනියෙන් ගෙවන්නේ. තේනවද මොන තරම් අසාධාරණද කියලා ලෝකෙ. ඉතින් මේ අසාධාරණ ලෝකෙට ආයි එන්නේ ඇයි පින්වතුනි? මේවා පොඩ්ඩක් හිතලා බලන්න. මේවා තනියෙන් ගෙවන්නේ. ඔය පිස්සු හොඳ වෙච්ච ගමන් තනියෙන් ගෙවන්නේ. ලේසි නෑ. කය කල්ලා ගිය ගමන් පියවදලව තනියෙන් ගෙවන්නේ. තවදී අපි සමාජයේ ඉන්නව හවලා කියලා හිතාගෙන. ඉතින් ඒකයි තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් මේවා ගැන අවබෝධයට ගන්න. දහම නිතර නිතර අහන්න පිමිතනි මේ දහම අහන්න අහන්න අහන්න අහන්න ඔබට යථාර්ථයෙන් තේරිලා එයි. ඔය දරුවන්ට තියෙන ආදරය කොච්චර ආදරය කියලා කිව්වත් දහම හරියට තේරුණු ගමන් පිමිතනි දරුවා වතින් අල්ල ගන්නවා හිතින් අතහැරලා. දහම තේරිච්ච ගමන් දරුවව අතින් අල්ල ගන්නවා හිතින් අතහැරලා දානවා දරුවට මෙච්චර කල් කළාටත් වඩා සලකනවා හැබැයි හිතින් ඇටච් වෙලා නැහැ හිතින් අතහැරෙන්න යෝනිසෙ මෙදින අතින් නෙමෙයි අතින් අල්ල ගන්න හොඳට දරුවට කන්න බොන්න දෙන්න වෙන්නටත් වඩා හොඳට උගන්වන කටයුතු ඔක්කොම කරන්න හැබැයි හිතින් අල්ලගෙන නැහැ වගකීම යුතුයකම කරනවා විතරයි එතනට වෙනකන් Taman ආවේ නැත්නම් හොඳට මතක් කරගන්න අද ගෙදර ගිහලා පිටින් රබර් බෑන්ඩ් එකක් ඇදලා තියන්න ඔබට පේන. ඔබගේ ඔෆිස් එකේ ඉස්සරහා, ඔබගේ පුටුවේ ඉස්සරහා මේසේ රබර් බෑන්ඩ් එකක් දෙපැත්තට ඇදලා තියන්න හැමතිස්සෙම. එක පැත්තක ගහන්න මම, අනිත් පැත්ත ගහන ලෝකය. ලෝකේ කැඩිලා මෙහෙ ඉන්නේ. ආවත් ප්‍රශ්නෙකුත් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? මගේ පැත්තෙන් කැඩිලා ඊළ ලෝකෙට යන හැටි. ඒක නිසා ඔය ඇදිච්ච රබර් බෑන්ඩ් එක මැද්දෙන් කපලා අයින් කළා. ලෝකේ වෙනමයි මං වෙනමයි කියන එක හදාගන්න. දවසක. ඒ උදෙසා කරන් දෙන්නේ පුළුවන් තරම් ධර්මයේ ශ්‍රවණය කරන්න. සමාජයට අද මේ කතා කරපු ධර්ම ටිකක් ගැඹුරු වෙන්න පුළුවන්. පුළුවන් නම් මේව නැවත නැවත ශ්‍රවණය කරන්න. ඔබ සියලු දෙනාට අන්තර්ජාලය කියන එක තියෙනවා. ඔබ සියලු දෙනා යමක් කමක් තියෙන පිරිස්නේ. ඒ අන්තර්ජාලය පාවිච්චි කරලා පින්වදින මුලින් ඉඳලා මේ බණ අහන්න. බණ අහලා අහලා අහලා හොද්දට අවබෝධයට ගන්න මේ දහම මේ ලෝකයේ පිළිබඳ අවබෝධයෙන් ජීවත් වෙන්න. නැත්නම් ගහ ගන්න තියෙන තඩි බල්ලෙක් මොකක් ඉස්සරහද? කම්පියුටරේ තඩි බල්ලෙක්. නැත්නම් කුණු පෙරේතෙක්. තමයි ගහ ගන්න. මම් බොරු නම් කියන්නේ. ඔබ මැරිලා බලන්න. එදාට ඔබට මේ හැම එකක්ම තේරෙයි. තේරෙනකොට කල් ගිහින් ඉවරයි. මම මේ කොහොම කිව්වත් ඔබ අතරත් ඉදී යාළුවෝ අනේ මේ ආමුදුරගේ විකාර බං. ඕම යනවනම් බැරිය. මැරෙන්න මැරෙන්න එක අපේරිත වෙනවනම් බැරිය බං. ඕම කියන අය ඕන තරම් ඇති. එහෙම කවුරු හරි කියනවා නම් ආන් ඒක නම් මැරුණට පස්සේ ඉන්න මා ගාවට. මම පෙන්වන්නම් ඔප්පු කළා මම පෙන්වන්නම් කොහෙද ඉන්නේ. කතා කරලා කවලම පෙන්වන්නම් කන්නේ මොනවද කැමති කියලා. බත් පිඟානුකුයි අසුචි පිඟානුකුයි කියලා කවලව ගෙන්නන්න මොනවටද කැමති කියලා. මම කොළඹ නාලන්ද ඉස්කෝලේ ගියේ. මගේ යාළුවා කම්පියුටර් වලට හරි කැමතියි. මම කම්පියුටර් වලට කැමති වුණේ නැහැ පොඩි කාලේ ඉඳලා. මම කැමතිුනේ අදෘශ්‍යමාන දේවල් ගැන හොයන්න. මම ඒ ගැන ගොඩාක් පරීක්ෂණ කළා. ලංකාවේ සුප්‍රසිද්ධ කියන හරියට වැඩක් කරන්න පුළුවන් කට්ටරි මහත්තුරු ඇසුරු කළා මම ගොඩ දෙන්නේ. ඇසුරු කර කර ඇසුරු කර කර ඒගොල්ලන්ගේ ජීවිත අත්දැකීම් වලින් ඒවා ඒවා කරන විදි ඒවා වෙන විදි මම ඔක්කොම ඒ ටු ඉසෙට් මට ඔබට කියන්න පුළුවන් ඔය හැම එකකින්ම වෙන දේවල් වෙන්නේ කොහොමද කියලා විද්‍යාත්මකව මෙන්න මේකයි මෙතන වෙන්නේ මෙන්න මේකයි මෙතන වෙන්නේ මෙන්න මේකයි මෙතන වෙන්නේ මෙන්න මේ ටිකකට ගැලපුණාට පස්සේ ඔන්න ඔය කතන්දරේ වෙනවා කියලා ඔය ඔක්කොම මම හොයලා තමයි ආපු නිගමනයේ තමයි තෙමතුනි තථාගතයන් වහන්සේගේ ධර්ම 100%ක් හරි ඇයි මරණ මරණ එක කුණු පෙරේතය වෙනවා ලේසි වැඩක් නෙවෙයි ඔබ්බේගොඩ දේවානන්ද හාමුදුරුව බකින්හම් පැලස් එකේ සොල්දරේ උඩ දඟල දඟල ඉපු ජෝර්ජ් රජුරුවන් අල්ලගෙන ආවේ ගිහිල්ලා. ඔබ දන්නවද? ජෝර්ජ් රජුරුවන්ටත් ওই ටික නම් උනේ. ඔබට මොන කතාවද? වහ වහ ගැලවෙන. වහ වහ ගැලවෙන. දන්න නිසායි කියන්නේ වෙන්න තියෙන්නේ මහා භයානක දෙයක්. ඔබ මොන උජාරුවෙන් හිටියත් ඔය කය කල්ල ගිය ගමන් වෙන දේ නම් ඔච්චරයි. ගැලවුණොත් හරි. සෝතාපන්න ඵලයටපත් වුණා කියලා සතර අපාය දොරට සාමුලියම වැහුණා. ආයි මොන දේ වුණත් සතර අපායට යන්නේ ඒ හොඳටම ඇති පින්විත. සතර අපාය කියන්නේ මහා දරුණු ගති තියෙන තැන. අර ඊයේ දේශනාවේ මම දේශනා වුණ එක කොටසක්. අපි හිතන් ඉන්නේ හාවෙක් මුවෙක් නම් වෙන්න එපා වුණා. මොකෙක් වුණොත් හොඳයිද? කොටියෙක් සිංහෙක් වුණොත් මැරෙන්නේ නැතුව හිටියයි කියලානේ අපි හිතන් ඉන්නේ. තිරිසනෙක් වුණත් හාවෙක් මොෙක් නම් වෙන්න එපා වතුර ටිකක් වත් බොන්න වෙන්නේ නැහැ මහා භයානකයි කොටියකට පයින්නවා එකට බැලලා ඉනා පන පිටින් ඉර ඉරා කනවා මහා භයානකයි කියලා හිතේ. ඔබ නිකම් හිතලා බලන්න සිංහතුනි. ඔබ බොහෝම මහන්සියෙන් ගෙදරාහම ඔබගේ ස්වාමි පුරුෂයා හෝ බිරිඳ ඔබට බත්ති ගන්න බෙදලා තියෙනවා. ඔබ බත්ති ගන්නට ලං වෙනකොට බත්ති ගන්න මේසේ වටේ දුවනවා. ඔබ මේස මේසේ වටේ දුවනවා බත්නි ගාන අල්ලන්න ඊට පස්සේ වත්ත වටේ යනවා බත්නි ගාන ඔබ ඒක වහ දුවලා දුවලා දුවලා ගිහලා කම්බියටර වලින් පැන පැන බත්නි ගාන අල්ලන්න දුවන මේ අමු බඩකින් ඉන්න ඔබ මේස පහසු දෙයක්ද හොටියට නිකන් හම්බුනද කියන්නේ ලේසි පාද දෙයක් නෙවෙයි මහ දරුණු විපාකයක් වූ ගෙවන්නේ. හත් මේ දවස් 7ක් දවස් 14 බඩගින්න ඉන්නේ උන් ඉන්න ඔය සත්තු. ඒ ඉඳලා ඉවරලා යන්තම් එකෙක් දැක්කා ඒක පස්සේ දුනකොට ඒක දුවනවා කඩාගෙන. ඇයි ඒක ඒක ජීවිතේ බේර ගන්න දුවන්නේ. බත්ති ගන්න දුවන ඔබ පස්සේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා බත්ති ගන්න පයින්නවා පයින්නකොට බත්ති ගන්න යනවා. යන බත්ති ගන්න දිහා බල බල ඔබට මොකද්ද හිතෙන්නේ? බඩගින්න ඉවස ගන්න බැරුව. ලේසි පහසු දෙයක් නෙමෙයි. මේක හොඳ කල්පනාවෙන් වැඩ කරන. හොඳයි. එහෙමනම් පින්වතුනි පුළුවන් තරම් ඔය සෙනසුරාද එහෙම තියෙන දේශනාවලට සම්බන්ධ වෙන්න උගත් බුද්ධිමත් තිරිස්නේ ගැඹුරු දහම ටිකක් තේරෙනවා. ඔබ ටික විමර්ශනශීලී හැකියාවක් තියෙනවනේ. ඒකනේ ඔබ වගේ තනතුරු වලට ඇවිදලා තියෙන්නේ. මේක නිසා ඔබට මේ ධර්මයේ විමර්ශනය කර කර ගන්න පුළුවන්. ඒක නිසා ඔය සෙනසුරාදා එහෙම තියෙන දේශනා පොඩ්ඩක් හොයලවල්ලා ධර්මයේ ඔබයි ආරාමේ හරි ඒ තියෙන දේශනාවලට ඇවිදilla ඒ පොඩ්ඩක් ඒව ග්‍රහණයට ගන්න. තමන් ගැන ඉගෙන ගන්න. තමන් ගැන ඉගෙන ගිරලා මෙතනින් මිදෙන්න උත්සාහ ගන්න මේ ලෝකේ තියෙන වටිනම දේ ඔන්න ඕක. නමුත් ඉතින් ළමයාගේ ශිෂ්‍යත්ව පන්තිය ඒ වගේ ප්‍රයොරිටි වල තියෙන්නේ ඔය ප්‍රයොරිටයිස් කරගත්තට පස්සේ බනහනවා කියන එක තියෙන්නේ. කොලෙනොත් එළියේ මේසේක ලියලා තියෙන්නේ. බණ අහන්න ඕනේ කියලා. ඒ ඉතින් අපරාධයි. හොඳයි. එහෙමනම් පින්වතුනි අපි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා, බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා. දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගෙන ඒ කරගත්තා වනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මියෝ මේ පිනෙන් පෝෂණය වෙන පිළිතුරු සතුටු මේ පිළිසට අනුමෝදන් කරන සෝදානම් වෙන සියලුම දෙනා මේ කියන පිළිසව සීපත් කරගෙන එයාට මේ පුණ්‍ය ශක්තිය බිහිදොල පතුල හරින එයාට සුභිත මුක්ති කර ගැනීම උදෙසා හොඳයි පිටුදින නම් පළමුවටම සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ විසින් දේශනා කර වදාළේ මේ නිර්මල සද්ධර්මයේ අවබෝධ කරගෙන මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිළිස ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ අවබෝධ වෙන අප්‍රතිදාහයේ උත්තම අරිහත් ඵලයේ පූර්ණේ කරගෙන නිසා මහත්වර පින් කටයුතු කරන්නා වූ උත්තරීතර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිළිස ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නත නිසා මහත්වර පින් කටයුතු කරන්නා වූ උත්තරීතර මහානායක අනුනායක ආදී වශයෙන් ලෝකත්‍රයෙන් වැඩ වාසය කරන්නා වූ උත්තරීතර සංඝයා වහන්සේලා වහන්සේපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ගංගා කුසල ගංගා යැයි කෙරෙහි විදුල පතුලන්නේ පින් වේදී පැතිර යාමෙන් ඒ උත්මයන් බැඳි වැල් දිනනවා යම් පිටකහ පුරුපත දෝසාන්දකාර තියෙනවා ඇස්වාකට වාහෝවා දෝසක සංකා දෝසාන්දකාර යක්ෂ වේද විදාජ මලකල කුම්බන්න වේද දෝසාන්දකාර ශරීර සත් දෝසෙමින් වැඩසෙමිනියා රෝගාබාධ දෝසාන්දකාර ඒ සිළු දෝසාන්දකාරංග සාධුනී භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදී මජරාම් සංඛ්‍යාත නිවන් ශාන්තිය සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ ඒ වගේම පිළිදෙන මොහොතකට සිහිපත් කරගන්න සදාගතයන් වහන්සේ දේශනා කරන දාන ඉතිරේ සද්ධර්මය අවබෝධ කරගෙන මේ ශ්‍රී සද්ධර්මයේ මුග પરම්පරාවෙන් පවත්වගෙන ඇවිදලා එදා මාතලේ අඩුවෙන් විහාර ත්‍රිපිටකේ ග්‍රන්ථාරම්භ කරලා තමන්ගේ පණ පුදාගෙන ත්‍රිපිටකේ ආරක්ෂා කරගෙන ආවා වූ සීලමුද සීලම දෙනාව සිහිපත් කරගෙන ඔබ දෙනස් කරගත්තා වූ සිරින් පුණ්‍ය ගංගා කුසල ගංගා යැගෙනෙත් මීදුර පතුලන්නේ පින් වීදී පැතිර යාමනේ උතුමින් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදී මජරාම සංඛ්‍යාත නිර්වාණ ශාන්තිම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරා ඒ වගේම පින්විතන මොහොතේ තීපත් කරගන්න ඔබගේ ආරාධනා පිළිගෙන මේ තනට ආභාව සීලම දිව්‍ය බ්‍රහ්මාදී තමන්ගේ ඉෂ්ට කාම දේව දේවතාවුන් වහන්සේලාතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් ආරක්ෂා කළා වූ ඒන්ද්‍රෝපේන් සංසේක ප්‍රජාපති ආදී සීලම දේව සමූහයන් වහන්සේලාවත් තීපත් කරගෙන ඔබ දිනස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා අක්සල ගංගා යා කෙරෙහි විදුල පතුලරණී පින් විහිදී පැතිරියාමෙන් නිදෙවියන් විහිදී මනුභාවය වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් ආරක්ෂා කරත්වා වේක්ෂ වික්ෂණී පාසක පාසිකා පිරිස චිරාත් කාලයක් ආරක්ෂා කරත්වා දසක් සලේ මෙදෙත්වා දසක සලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වේත්වා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම පින්තුනි මොහොතකට දීපත් කරගන්න ඔබගේ නමින් ජම්මාන්තරගත මණ්ඩිතනාව සීලව ජන්ති මිත්‍රාදී තමගේ අම්මා තාත්තා ගුරු දුව දරු කර හිටියෝ සේවක සේවිකාවන් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ වගේම මේ රටේ මහදර නිවිදයක් පැවිදිච්ච කාලෙක මේ පන්දෝ ගියව ත්‍රිවිධම දාය පිරිසක් පොලිසිය පිරිසක් සාමාන්‍ය වැසියන් සහ සතුරු විසින් ආවා පිරිසක් මේ දින දෙනාවත් දීපත් කරගන්න ඒ වගේම මේ අද වේ විතරක් නෙමෙයි මේ තරන්ත කල්චන් ගිහින් තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරු ඥාති මිත්‍රාදී තේ සිදු දෙනාවත් දීපත් කරගෙන ඔබතුන් නැස් කරගත්තා වූ සිලෝ පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි විදුල පත බලන නීති මේ දී පැති නියාමෙන් නියතයන් පිට අභව ස්ථාන හිල නගේ ගත මේ දේවාදසක් තුළ මේ දේවාදසක් තුළ වඩත පුණ්‍ය ක්‍රියාව කරත්වා නිබ්බහාල පරම සුඛෙන් සුවිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේම පිළිතුරු මොහොතේ ඉතිපත් කරගන්න මේට කල්පනා කරලා තමන් විසින් අපිට සාදාන්න ලක් කළා තමන් කෙරෙහි වෛරෙන් ක්‍රෝධයෙන් පසුවිලා මම ගිහිලා අද ඔබ විනාශ කරනවා කියලා හිතාගෙන මනුස්ස වේසෙන් හෝ අමනුස්ස වේසෙන් හෝ සත්ත්ව වේසෙන් හෝ පැමිණිලා තමන්ගේ ලෞකික ජීවිතයට බාධා කරනවා නම් අධ්‍යාත්මික ජීවිතයට බණ භාවනා කටයුතු වලට බාධා කරනවා නම් අන්නේ සිදු දෙනවත් ඉතිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සිනු පුණ්‍ය ගංගාකසල ගංගා යය කෙරෙහි විදුල පතුලන් මේකින් වීදී පැතිර යාමේ එයත් යම්දා භාවයේ ස්ථානකින් නම් ඒ ගත මෙදේවා දසක් දෙලේ මෙදෙත්වා දසක දෙලේ වඩත්වා දසක පුණ්‍යක් ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛින් සුඛිතර වේත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා කරන්නේ. ඒ වගේ පින්විතේ මොහොතකට සිහිපත් කරගන්න විශේෂයෙන්ම ජීවිතුන් අතර ඉන්න අපිට විශේෂයෙන්ම අද මේ ප්‍රීසත් ධර්ම දේශනා පැවැත්වීම උදෙසා මහත් වරකට මේ කටයුතු කළා වූ ඉගෙන සාධකතුමා ඇතුළු ඒ සීලම දෙනාව සිහිපත් කරගන්නේ ඒ නිලධාරීවරු සෙසිනිලයන් සහ ඒ සීලම දෙනාව සිහිපත් කරගන්නේ. ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා පැවැත්වීම නිසා මහත් වර්ගයෙන් කටයුතු කරන්නා වූ සියලුම දෙනා ධනෙන් හෝ ශ්‍රමයෙන් හෝ ආශිර්වාද ශක්තියෙන් හෝ ඒ වැඩ කටයුතු කරන්නා වූ සියලුම දෙනා සිහිපත් කරගන්න. ඒ වගේම තමගේ ජීවිතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවෝ වැඩි ඥාති මිත්‍ර ආදී සේවක සේවිකාවන් ස්වාමීන් දරුවන් ස්වාමීන් දෙවියන් මේ රට ආරක්ෂා කරන පිරිස රට පාලනය කරන පිරිස රට සංවර්ධනය කරන පිරිස මේ සියලු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ සින්වත් කරගත්තා වූ සිල් පුණ්‍ය ගංගා කුසල ගංගාය කෙරෙහි විහිදුර පතුරන් මේ පින් වීදී පැතිරී යාමෙන් යට බැඳී වැළඳී එන්නා වූ යම් කිසි ග්‍රහපල පතුර දෝසාන්තකාරියක් පෙදින සාජ මලිකල කුම්බන දෝසාන්ත සංදේකාර යක්වාකට බාහෝ වහවල් දෝසක සංකා දෝසාන්දේකාර ශරීරේ සත්ත දෝසින් මෙද මෙමිනියව රෝගාබා දෝසාන්දේකාරේ සිව දෝසාන්දේකාරංග සාදුනේ මුද වේවා මේ ශ්‍රී සම්බුදු සාසනය තුළදී අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේ පිළිදෙන මොහොතක තීපත් කරගන්න මේ කඩින ලසත් ධර්මයේ ශ්‍රවණය කරද්දී යම් ආහාරකී පානකී සම්පූර්ණ නම් ඒ ආහාර පණ දමනවා සාරි සත්‍ය ප්‍රවේ කරගෙන ඔබ සාධන දේශනාව ශ්‍රවණය කරන දව බුදු සසු තින මේ ආහාර පනසකත් වේලා ඉදාය තත්තිල බබුන් සකස් කළා විදි සකස් කළා බුරු කුල ගයක් අපල පාගල ආහාරයක් වශයෙන් ඔබ ගැතර පත් වෙනකම් මේ උත්සාහයක වේලා කටයුතු කළා වූ සිළු දෙනාවත් ඉහිපත් කරන ඔබ සදස් කරගත්තා වූ සියලු පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි වේදල පතුරන්නේ පිඹේ දීපතරියාවේ ඒ අධ්‍ය අමුද අභවෙන් තාලේ කියනනම් ඒ ගත මේ දේවාදස කුසලේ මෙදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බහාන පරමසුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේ කෙනෙකුට මොහොතකට සීපත් කරගන්නද මේ සම්බෙදලා සද්ධර්මයේ ශ්‍රවණය කරා දීතල පින්නෙන් ආරක්ෂා වෙලා මෙති මදුරන්ගෙන් ආරක්ෂා වෙලා මහා උරස්මින් වාසාවෙන් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ වත්තා උදා වුනේ මේ ස්ථාන වූදි කිරීම නිසා මේ ස්ථාන වූදි කිරීම පුසා ගඩ ලග්ගඩ ලග්ගාන මේ ස්ථානෙට ගෙනලා බඳර කළ සකස් කළා වූ පිටසක් ඉන්නවනම් ශ්‍රමෙන් හෝ ධනෙන් හෝ නුවණින් හෝ දායකුණාව යම් පිටසක් ඉන්නවනම් ඒ සිළු දෙනාවත් සීපත් කරගෙන ඔබ දැස් කරගත්තා වූ තිල පුණ්‍යගම් ගංගාගල ගංගාය කෙරෙහි මිදුල පතුල හරණී මිහිදී පැතිරියාමි ඒ අධ්‍යම් සභාවේ ස්ථානයේ කිනුන මේ ගස්මේ දේවාදස කුසලේ මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබහාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේම පිළිදින අවසාන වශයෙන් සිහිපත් කරන මේ තනල සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ බොහෝ දුර පැහැදිලිලා මේ තනල එන්නේ නැති මම්මවත් මනාකොට සකස් වෙලා තියෙන නිසා යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා පාසෙන් මේ තනල ගබෙන් කුලංගල වෙලා නැති ඒ වගේ මේ මයික්‍රොෆෝන් ආදී වශයෙන් දේවල් පාවිච්චි කරගෙන සද්ධර්මයේ ඈතින් කෙනෙකුට ශ්‍රවණය කිරීමවත් අවදාහ වෙන්න තියෙනවා ඒ වගේම මේ ආලෝක ධාරා මැද දෙන මේ සත්‍තර මේ ශ්‍රවණය කිරීම අවස්ථාව උදා වෙලා තියෙනවා මේ සජීව ලෝකිනෝ නැගුම් මේ සත්‍තර දේශ ශ්‍රවණය කිරීම අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම මේ සම්දර්භ දේශනා පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාවල් උදා වෙලා තියෙන මේ සියලු දේ උදා වෙලා තියෙන විද්‍යාත්මක වශයෙන් සම්මත පිරිසක් සහ ඒ අයගේ ආශිර්වාදක පිරිසක් ලෝකෙ ඉදිරිපත් කරපු දායක සම්මනගේ දායක නිවන් දකින්න ඔබ දෙන පින යටත් අනුමෝදන් වෙන කැපයි එවනිසා ඒ සිළු දෙනා වස් දීපත් කරගෙන ඔබ සින් රැස් කරගත්තා වූ දිල පුණ්‍ය ගංගා අක්ෂර ගංගා යැයි කෙරෙහි විදුල පතුරන්නේ ඉතින් විහිදී පැතිර යාමෙන් ඒ ආදී අමිත අභාවී ස්ථානයේ නෝන ගෙන් අසමේ දේවාදසා කුසලෙන් මෙදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍යක් ක්‍රියාම් කරත්වා අනිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ එහෙමනම් පිටුතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා බුදු පූජා පැවැත්වුවා දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිදු කරගත්තා ඒ කරගත්තා වුණත් අප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බලමයි මේ මේ මේ මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න තියෙන දිනා ඒ වගේ සිමුතුනේ කරගත් අවසීලුම් පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බලයෙන් කුසල සම්බාර ධර්මයන්ගේ බලයෙන් ඔබ අප සියලු දෙනාට මේ ශ්‍රී සම්බුදු ශාසනය තුළදීම මේ අද්දමිය තුළදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තිය සාක්ෂාත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ ඔබ සියලු දෙනාට දෙන්නවා. සියලුම දෙනා වෙනගන්න. Thank you. රාගගින්නෙන් මිදෙත්වා ද්වේෂගින්නෙන් මිදෙත්වා මෝහගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත කර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත තර වෙස්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත තර වෙත්වා සොල්වගේ සෝවිසි අනන්ත මහ ගුණ බලෙන් සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වේවා සාදු සාදු සාදු